හොඳයි. පින්වත් පිරිස සාමාන්‍යයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා සීලම දෙනා නමස්කාරය කියනවා. දහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්තුනි මොහොතකට සිහිපත් කරගන්න තම සමනමින් ධම්මාන්තරගත වන්තිදිච්ච සීලුම ඥාතිස මිත්‍රාදී විශේෂයෙන්ම ජීවතුන් අතරේ ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කරපු පිරිසක් සිටිනවා නම් ඒ සීල දෙනාව සිහිපත් කරලා ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්නේ ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සුපදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ දවසක් අදිස්ථාන කරගන්න. අනාදිමත් සංසාර කිඳලෙන ගමනේදී අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයට වැටිලා රාග ද්වේෂ මෝහයන්ගෙන් බරිත වෙලා කටයුතු කරද්දී ඒ අති උත්තම වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාව අඳුනගන්නට බැරුව අති උත්තම ආර්යයන් වහන්සේලාව අඳුනගන්න බැරුව උන්වහන්සේලාට හිං හිංසා කළා නම් නින්දා අපහාස උපහාස කළා නම් ඒ උත්තරයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා හිතාගෙන ඒ උත්තරයන් වහන්සේලා පළමු කොට කමා කරගන්න ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරගන්න මේ ධම් සභා මණ්ඩපයේදී මම අති උත්තරීතර වූ සෝතාපන්න ඵලය සකස් කරගන්නවා ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තර පිරිසක් ඉන්නවා නම් ඒ අය අදිෂ්ඨාන කරගන්න මම කොහොම හරි මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා දිනින් දින නිවන පරිපූර්ණත්වයට පත් කරගන්නවා කියන ඒ උත්තර පරම අදිෂ්ඨානය මුදුන්පත් කරගෙන සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලු දෙනා දැන් පින්වතුනි මටත් මතක් වුණේ නිසා මම කියන්නම් කරුණා. ෆෝන් එහෙම තියෙනවා පොඩ්ඩක් ඕෆ් කරගන්න පුළුවන්. නැත්නම් තව අය දෙකම මාරකින් විතර ෆෝන් එක රින් වෙනවා. ඇයි පුතා දුව මුණුබුරා කෝල් කරනවා. ආච්චි අම්මකෝ අම්මකෝ ඔය දැන් ඉන්නේ ඒ කියන්නේ එන්නද ආදී වශයෙන්. ඒතර අනිත් අයට කරදරයක් නිසා පොඩ්ඩක් සිහිපත් කරලා බලන්න තමන්ගේ ෆෝන් එක ඕෆ් කරගෙන දෙන්න කියලා. හොඳයි මේකනි. දැන් මේ සමාජයේ තියෙන කතිකාව තියෙන බැලුවහම ඊගොල්ලේ මහා අභාග්‍ය සම්පන්න දේවල් සිද්ධ වෙනවා මේ සමාජය තුළ. ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම් සියල්ල සිද්ධ වෙන්නේ පින්තුනි මේ ධර්මයේ නොදැනීම නිසා කියලායි මට හිතෙන්නේ. සමහර වෙලාවට ධර්මයේ දැනගත්තත් ධර්මයේ අවබෝධ නොවීම නිසා කියලායි මට හිතෙන්නේ. මේ අභාග්‍ය සම්පන්න සිදුවීම් කියලා කිව්වට පස්සේ පින්තුනි මම මේ කතා කරන්නේ මිනි මරණයව ස්ත්‍රී දූෂණය කරනව ගැන නෙමෙයි. ඒකත් වඩා මහා අභාග්‍ය සම්පන්න සිදුවීම් වෙනවා මේ ලංකාද්වීපය ඇතුලේ. ඒ තමයි පින්වතුනි සද්ධර්මයේ දේශනා කරන උත්සමයන් වහන්සේලාව විවේචනය කරන එක. පින්වතුනි තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයේ උන්වහන්සේ වැඩ ඉන්න කාලෙම අතේ ඇඟිලි ගන්නට විතරයි පින්වතුනි දේශකයන්න් වහන්සේලා ඉඳලා තියෙන්නේ. තමන් අවබෝධ කරගත්ත ධර්මයේ ඒ විදිහටම දේශනා කරන්න පුළුවන් උත්තම පිරිසක් ඉඳලා තියෙන බොහෝම සුළු පිරිසක්. 이르දිලාමීන් බොහෝ පිරිසක් ඉඳලා තියෙනවා සිල් පිරිසින් දියාපත් මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනක් ඉඳලා තියෙනවා. නමුත් පිළිතුරු මේ ශ්‍රී සාධර්මයේ දේශනා කරන්න පුළුවන් පිරිස ඉඳලා තියෙන බොහෝම අල්ප ප්‍රමාණයක්. විචිත්‍ර ලෙස හෝ යම් කෙනෙකුට අවබෝධ වෙන මට්ටමින් හෝ දේශනා කරන්න පුළුවන් පිරිස බොහෝම අඩුවෙන් ඉඳලා තියෙනවා. පින්විතනි අද ලංකාද්වීපයේ එහෙම පිරිසක් බිහි වෙලා ඉන්නවා. මේ පිරිස බිහි වෙලා ඉන්නේ පින්විතනි බුද්ධ ශාසනයේ පිනට. නමින් කියන්න දෙයක් නැහැ. කවුරුණත් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා නම් ඒ උත්සමයේ පිළිවෙතනි පරම ශ්‍රේෂ්ඨයි. තමන් අවබෝධ කරගත්ත දෙයක් තමන්ට හැකි පමණින් දේශනා කරන උත්සම පිරිසක්. එහෙනම් පින්විතනි මේ උත්සමයන් වහන්සේලා හිතින් වන්දනා කරන එකයි අපි කරන්න ඕනේ හැමතිස්සෙම. මොකද මේ උත්තරයන් වහන්සේලා පින්වසනේ ඔබට රාගය දුරු වීම පිණිස, ද්වේෂය දුරු වීම පිණිස, මෝහය දුරු වීම පිණිස සත්‍යධර්මයේ දේශනා කරනවා. එහෙම දේශනා කරන සත්‍යධර්මයේ පින්වසනේ ඔබ අහගෙන ඉන්නකොට ඔබට රාගය ඡේ වෙනවා නම්, ද්වේෂය ඡේ වෙනවා නම්, මෝහය ඡේ වෙනවා නම් පින්වසනේ මොනතරම් උත්තරීතර ස්වභාවයක්ද ඒක කියලා ඔබ පොඩ්ඩක් හිතන්න ඕනේ. මම විශේෂයෙන්ම පින්වතුනි මේ දේශනා කරන්නේ මේ මේ ටික මම කියන්නේ පිවිසින අද ලක්ෂ 40ක් ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිසා මේ හැමෝටම මේක ඇසෙත්වා කියන මේ තුන් ලෝකෙටම මේක ඇසෙත්වා කියලා අදිස්ථාන කළ තමයි පින්වතුනි මේ දේශනාව මේ මෙන්න මේ ටික කියන්නේ විශේෂයෙන් නැත්තම් පින්වතුනි මේ කරගන්න යන වැඩපිළිවෙල තුල එක එක්කෙනා එක එක්කෙනාගේ වැරදි කියා පාමින් මේ කරන කටයුතු තුල පින්වතුනි සිද්ධ වෙන්නේ අන්තිමට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මේ ධර්මයේ විවර කරන උත්තමයන් වහන්සේලා පසුබහිනේ. ඒ උත්තමයන් වහන්සේලා කවදා හරි දවසක ඔය කියන දේවල් අහලා සද්ධර්මයේ දේශනා කරන එක නැවැත්තුවොත් ඔබට කවදා හරි පුළුවන් වෙයිද පින්වතුනි ත්‍රිපිටකයේ තේරුම් අරගෙන නිවන් දකින්න. මම දකිනවා පින්වතුනි සමහර පිරිස් අන්තර්ජාලය ඔස්සේ ඒ උත්තරමයන් වහන්සේලාව විවේචනය කරනවා. මේ ගිහි පිරිස් සමහර වෙලාවට. හෝ සමහර වෙලාවට පැවිදි පිරිස් වෙන්නත් පුළුවන්. පින්වතුනි විවේචනය නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ පින්වතුනි තමන් යම් දහමක් දේශනා කරනවා නම් ඒ දහම දිගටම දේශනා කරගෙන යන්න. තව කෙනෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒ කෙනත් ඒ ධර්ම දේශනා කරගෙන යයි. ප්‍රඥාවන්ත පිරිස බින්දුනි මොකද්ද හරි ධර්ම මොකද්ද වැරදි ධර්ම කියලා තේරුම් ගන්න. ඇයි තව පුද්ගලයෙක් උත්සාහ කරන්නේ තවත් පුද්ගලයෙක් වැරදි බව කියන්නේ? එසේ කීම තුළ පින්වදනි වෙන්නේ තනිකරම ගැටීමක් විතරයි. මම ඔබට කියන්නේ පින්වදනි ඔබ මේ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසක් නිසා මම ඔබට හැමදාම කියලා තියෙනවා හැම කෙනෙක්ගේම ධර්මයේ ශ්‍රවණය කරා. කාගේවත් හිගුරු පොටවල එනිලා ඉන්න එපා. ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. ඔබ මගේ ශ්‍රාවක දරුවෝ නෙමෙයි. මට එහෙම අය හදන්න බෑ. ඔබ සියලු දෙනාම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. උන්වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්ත ඕනෙම යතිවරයන් වහන්සේ නමකගේ සත්‍ය ධර්මයේ ඔබ ශ්‍රවණය කරන්නේ. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්විතනි ඔබට රාගයේ ඡේ වෙන මොහොතක් එනවනම් ඒ මොහොත නැවත නැවත ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පින්විතනි ඒ රාගයේ ඡේ කළා දාන්න. ඔබට ද්වේෂයේ ඡේ වෙන යම් දහම් මාත්‍රයක් කියුණා නම් ඒක නැවත නැවත ශ්‍රවණය කර කර ඒක ඡේ කළා දාන්න. මෝහයේ ඡේ වෙනවා නම් ඒක ඡේ කරගන්න. හැම උත්මයේගෙම ධර්මයේ ශ්‍රවණය කරන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්විතනි කවර කවදාක්වත් Tamanට ගත යුතු දේ ගන්නවා මිසක් නොගත යුතු දේ අරගෙන ඒක විවේචනය කරන්න සුදුසු නැහැ. Tamanගේ අම්මා ගැනම පොඩ්ඩක් හිතලා බලන්න. Tamanගේ අම්මා පින්වතුනි Tamanට පුංචි කාලේ ඉඳලා ලේ කිරි කරලා දීලා. කොහොම කටයුතු කරගෙන යද්දි පින්වතුනි සමහර අම්මලා ඉන්නවා කන්න බොන්න දෙන්න විදිහක් නැහැ තාත්තා දාලා ගිහිල්ලා. ඒ කන්න බොන්න දෙන්න විදිහක් නැති නිසා පින්වතුනි අන්තිමට අනාචාරයේ දෙන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවෝ පස් දෙනෙක් ඉන්නවා මේ දරුවෝ පස් දෙනාට කන්න දෙන්න. මේ දරුවෝ පස් දෙනා මේක දැනගෙන ඉඳලා අර අම්මට තඩි බාලා දැම්මොත් එහෙම පිඟුදේ මොන තරම් අසාධාරණයක් දේ කරන්න කියලා හිතලා බලන්න. අම්මා කරන්නේ වැරදි වැඩක් වෙන්න පුළුවන්. නමුත් පිඟුදේ තමන්ට මේ දක්වාම නැගී එන්න උදව් කළා නේද? මේ ලෝකෙට බිහි කළා නේද? ලෝකෙට බිහි කළා කිරිකෝ කිරි දීලා ඇති කරගත්තා නේද? Tamanට කන්න දීලා කන්න තිබිච්ච එක දරුවන්ට කන්න දීලා දරුවන්ව පෝෂණය කළානේ. ඉතින් අම්මාදීන් වරදක් වුණා කියලා පිළිවෙලින් අම්මා වැදලා එළියට දැම්මොත් එහෙම මොනතරම් අවාසනාවක්ද බලන්නේ ඒක. ආන් ඒ වගේ පින්වතුනි සත්‍ධර්මයේ දේශනා කරන උත්තම පිරිස. මම මේ කතා කරන්නේ මේ මුළු ලංකාද්වීපයේම ඉන්න. එහෙමත් නැත්නම් මේ මුළු ලෝකෙම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ නමින් සත්‍ධර්මයේ දේශනා කරන හැම කෙනෙක් ගැනම දරන්න ඕන දෙයක් මම මේ ඔබට කියන්නේ. ඒ හැම කෙනෙක් ගැනම පින්වතුනි මහා ගෞරවයෙන් පසු වෙන්නේ. ඔබ හොඳ ආකාරව දන්නවා පින්වතුනි සතර අපාය කියන එක මොනතරම් මහා භයානක දෙයක්ද කියන. ඔබ මේ සතර අපායෙන් මුදව ගන්න. ඔබට යම් කිසි පුද්ගලයෙක් සත්‍ධර්මයේ දේශනා කරනවා නම් පින්වතුනි ඒ පුද්ගලයා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා ඔබ හැමතිස්සෙම මෙනෙහි කරගන්න. එහෙනම් එහෙම සත්‍ධර්මයේ දේශනා කරන හැම කෙනෙක්ම මහා ශ්‍රේෂ්ඨ නිසා පින්වතුනි ඔබ කවර කවදාක්වත් ඒ උත්මයන් වහන්සේලා විවේචනය කරන්න යන්න එපා. මම ඔබට කියන්නේ පින්විතුනි මේ සාධර්ම දේශනාව අවසන් වෙලා ඔබ මහා ප්‍රීතියටපත් වෙලා පිරිකර ආදී වශයෙන් දේවල් ගෙනල්ලා මෙතන ගොඩ ගහන්නට වඩා මෙන්න මේ කියන දේ දිවි දිවි ඇති තුරාවටම සිහිය තියාගෙන කිසිම භික්ෂුන් වහන්සේ නම එහෙමත් නැත්නම් සද්ධර්මයේ දේශනා කරන කිසිම ගිහි මහත්මයෙක් මහත්මියක් නැත්නම් අපේ සිල් මාතාවක් කිසිම කෙනෙක්ව පින්නතුනි විවේචනය කරන්නේ නැතුව ඉන්න. ඔබ මට ගන්න ලොකුම දේ ඔන්න ඕක. එක බින්දු මාත්‍රයක් හරි පින්නතුනි මං දේශනා කරන ධහම මාතුලින් දේශනා වෙන ධහම ඉගෙනගෙන රාගක්ෂය කරගත්තා නම් බින්දු මාත්‍රයක් හරි ද්වේෂක්ෂය කරගත්තා නම් මෝහක්ෂය කරගත්තා නම් එකම එක කලගුණ සැලකීමයි ඔබ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මේ ලෝකේ සත්‍ධර්මයේ දේශනා කරන බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසෙන් ගත යුතු දේ ඔබ ගන්න පිණිසුනි නොගත යුතු දේ විවේචනය කරන්න යන්නේ නැතුව මහා අපරාධයක් නැත්තම් ඔබ කරන්නේ සමාජයටත් ඒ වගේම ඔබට සත්‍ධර්මයත් එක්ක හැපෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පිණිසුනි ඔබ දන්නවා භාරද්වාජ බ්‍රාහමණය සීසාමින් ඉන්න වෙලාවේ කසී බාරද්වාජ බ්‍රාහමණය ඔබ අහලා ඇති මේ කතාව. සීසාමින් ඉන්න වෙලාවේ තථාගතයන් වහන්සේ පින්දපාතේ වඩිද්දී තථාගතයන් වහන්සේ දැකලා මේ බ්‍රාහමණය හිතනවා මේ හොඳට අතපය හතර තියෙන එකෙක් මොකද්ද මේ මේ හිඟා කකා ඉන්නේ මෙතන. මං වගේ රස්සාවක් කළා මං වගේ මේ කුඹුරු හාල වපුරලෝ යෝටි ටික කළා ඉවර වෙලා කෑමක් හොයාගත්තා නම් හොඳයි නේ කියලා හිතන පින්දුනි දන් දුන්නේ නැහැ. මේ ගැන ප්‍රකාශයටපත් කරද්දී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාත් හොඳ ගොවියෙක්. ඒ ගොවියෙක් නම් ඉතින් තියෙන්න බෑ නගුල. ගොවියෙක් නම් තියෙන්න බෑ කුඹුරක්. කෝ කොහෙද ඒවා තියෙන්නේ? ඔය විදියට අහද්දි පින්වතුනි ඒකටත් උත්තරේ දෙනකොට ඒ උත්තරේ දීලෙවිරලා සාර සද්ධර්මයක් දේශනා කළාම ඒ සද්ධර්මයට පැහැදිලා කදී භාරද්වාජ බ්‍රාහමණයා කියනවා ස්වාමීනි එහෙනම් මෙන්න මේ දම්පාත්‍රයේ ඔබ වහන්සේට ඒ වෙලාවේ සතාගතයන් වහන්සේ කියනවා දැන් මට ඕක කැප නැහැ. ඇයි? ඕක මට පූජා කරපු එකක් නෙමෙයි ඕක පූජා කළේ මගේ ගුරුට. කවුද තෙමුතුනි සතාගතයන් වහන්සේගේ ගුරුවරයා? ධර්මයේ ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ පූජාව සිද්ධ කළේ තෙමුතුනි ශ්‍රී සද්ධර්මයට. එහෙනම් යමෙක් ශ්‍රී සද්ධර්මයට කරපු පූජාවක්වත් සතාගතයන් වහන්සේටවත් කැප නැත්තම් ඔබ අපි ගැන මොන කතාවද? එහෙනම් යමෙක් සද්ධර්මයේ දේශනා කරද්දී ඒ සද්ධර්මයට කවුරු හරි ගරහනවන ලේසි පහසු දෙයක් ඒ කරන්නේ පිටුදිනේ අපරාධී කට තියාගෙන ඉන්න බැරුවට තමයි මේ ගොඩාක් පිරිස් මේ දේවල් කරගන්නේ කවුරු නොකලත් කමන්නේ කවුරු කළත් කමන්නේ පිටුදිනේ මේ සද්ධර්මයේ ඇහෙන මානෙක ඉන්න මේ අපි කතා කරන මේ සත්‍ධර්මයේ කවදා හරි දවසක හරි ඇහුණා නම් එන්න එදා පටන් එන්නේ කියන විවේචන සියල්ල නවත්තන්න. ඒ උත්තරමයන් වහන්සේලාට නිරන්තරයෙන් ආශිර්වාද කරන්න පින්විතනේ තව තවත් රාගක් හේ වේවා, ද්වේෂක් හේ වේවා, මෝහක් හේ වේවා. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න පින්විතනේ යථාභූත ඥාන දර්ශනයට ඇවිදින්න. යථාර්ථවත් සත්‍ධර්මයේ දේශනා කරනවා හැම කෙනෙක්ම. කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි මේ වෙලාවේ ධර්මයේ හරියට කියවෙන්නේ නැති. හැබැයි රාගයේ සේවෙවි සේවෙවි යද්දී ඒ කෙනා තුලින් පින්වතුනි මහාසාර ධර්මස්කන්ධයක් නැගිනවා. සෝතාපන්න ඵලයේ ඉන්න කෙනෙක් දෙසන ධර්මයේ වගේ නෙමෙයි පින්වතුනි අනාගාමී උත්තමයෙක් දෙසන ධර්මයේ. ඊට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච ඒ උත්තමයා දහම් දෙසන වෙලාවේදී අයියෝ ඊට වඩා සාර ධර්මස්කන්ධ තියෙන ඔය මොනවද ඔය කියන්නේ කියලා තල්ල බෙල්ල දැම්මනම් පින්විතුනි අර අර අනාගාමී උත්තමය බිහි වෙන වෙලාවේදී පුළුවන් වේද බණ ටික අහන්න. එහෙමනම් පින්විතුනි ඒ වෙලාවේදී ගතියුත් අරගෙන ඉවර වෙලා ඒක විවේචනය කරන්නේ නැතුව ඒ උත්තමයා තුලින් තවත් මහා ගැඹුරු සත්‍ය ධර්මයක් කියවේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා කරන එක අදිස්ථාන කරන එක නෙමෙයිද පින්විතුනි උතුම් දෙන්නේ. ඒක නිසා ඔබ සියලු දෙනාම අදිස්ථාන කරන ලෝක සත්‍යය මොනවා කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ලෝක සත්‍යය හදන්න බෑ. මේ ධර්ම ඇහෙන මානියක ඉන්නවනම් කවුරු හරි කෙනෙක් තුන්ඩෝකි. ඒ හැම කෙනෙකුම පිංගුතුනි මහා අදිස්ථානයක් කරන්න තියෙන මේ සත්‍ය ලෝකෙට ප්‍රචාරය කරන ඒ උත්තරමයන් වහන්සේලා රැක දෙන්න කියන රැකෙන්න කියන මොකද ඒ උත්තරමයන් වහන්සේලා මහා සේවයක් මේ ලෝකෙට කරන්නේ ඕක තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට කෙනෙක් ඉන්න පුළුවන් පිංගතුනි පංචශීල ප්‍රතිපදාවෙන් පාණාතිපාතාවෙන් වෙන් වෙලා හිටපල්ලා කියලා විතරක් කියන. අනික් හතර ගැන මොකුත් නොකියන. එන අනික් නැත්තම් අනික් හතර කළාට කමක් නැහැ පාණාතිපාතාවෙන්වත් වැළකීලා හිටපන් කියන දේශකයෙක් ඉන්නවා කියලා හිතන්න. එහෙනම් ඒ දේශකයාගේ ඔබ දැකිය යුත්තේ මොකක් විතරයිද? පාණාතිපාතාවෙන් වෙන් වෙන්න දහම් දෙසන මහ ශ්‍රේෂ්ඨ උත්මයෙක් කියලා නිමෙද පිංගුදින ඔබ දකින්න ඕනේ. නැත්නම් ඔබ දකින්න ඕනේ හා මේ මේ මිනිසයා කියනවානේ අනික් හතර කරන්න කියලා. ඒකද දකින්න ඕනේ. පින්වදනි අනුන්ගේ කුණු අවුස අවුස යන්න ගියොත් කුණු ඇවිස්සීම තුළ කවර කවදාක්වත් පින්වදනි නිවන් දකින්න බෑ කාටවත්. කුණු අවුසල නෙමෙයි පින්වදනි නිවන් දකින්න පුළුවන් ಗುಣ සුවඳ අවුස්සගෙනයි නිවන් දකින්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම පින්වතුනි මේ ලෝක සත්‍යයේ මේ අල්ලපු gedare එක්කනාගේ හරි කමන්නේ යම් හොඳක් තියෙනවා නම් ඒ හොඳ විතරක් දකින්න බලන්න. නරකක් දැක්ක ගමන් පින්වතුනි මේ නරක නොදැක්කාසේ ඉන්න. නරක කියන එක නොදැකින්න තරමටමයි හොඳ. අහන්න නැතුව ඉන්න තරමටමයි හොඳ. ඔබත් එක්ක පිරිස් ඇවිදලා කතා කරා. අහවල් කෙනා මෙහෙම බණක් කිව්වා ඒක හරි නෑ නේද? ඒ කියන වෙලාවෙම පින්වතුනි ඔබට තියෙන එකම කරුණ තමයි ඒක එහෙම්ම බිඳලා දාන්න. විඥාන බල ගන්නන්න දෙන්න එපා. විඥානයේ බල ගැනෙන්න බල ගැනෙන්න පිඟුතනේ අර බලු විඥාන බල ගැනෙනවා එකෙක් උඩු පුරනකොට අනිත් ඒවා ඔක්කොම රැළ පිටින් උඩු පුරන්න පටන් ගන්නවා වගේ පිඟුතනේ එක එක විඥාන බල ගැන්විලා බල ගැන්විලා මහා විනාශකාරී දේවල් තමයි එතනින් එහාට කියලෙන්නේ. ඒක තුළින් පිඟුතනේ මහා අපරාධයක් මේ සමාජෙට සිද්ධ වෙනවා. අපිට හොඳ ආකාරයෙන් පේන්න තියෙන මේ දේවල්. ඒක නිසා පින්විතනි අපි හැමෝම අපේ මාර්ගය වහගන්න නැතුව කටයුතු කරමු. අපි ඉන්නේ කාව විවේචනය කරන්න නෙමෙයි මම ඔබට හැමදාම කියනවා මේ ලෝකේ විවේචනය කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේව විවේචනය කරනකොට සඳුන් කොටයක් තලනවා වගේ පින්විතනි තලන්න තලන්න තලන්න තලන්න විවේචනය කරන්න විවේචනය කරන්න මහා ගුණ සුවඳක් හමනවා. ඒ සුවඳ අනන්තයි අප්‍රමාණයි පින්විතනි මම ඒකයි ඔබට කියන්නේ මුළු දවස තිස්සේම මම නම් ඒ සුවඳ විඳිනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයන් මෙනෙහි කර කර මෙනෙහි කර කර පිඟුදිනේ අප්‍රමාණ ප්‍රීතියකින් ජීවත් වෙනවා. අනිත් පුද්ගලයා තමයි පිඟුදිනේ තමන්. ඒ කිව්වේ පිඟුදිනේ අසුචි පින්දයක් වගේ දැනට. ඒ අසුචි පින්දේ පුළුවන් තරම් ඈත් මෑත් කරලා වේලෙලා වේලෙලා වේලෙලා දාද්දී පිඟුදිනේ අර තියෙන දුගඳ ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා හොඳට කර වෙන්න වේලුනාට පස්සේ අර දුගඳ කියන එක නැති වෙලා යනවා සම්පූර්ණයෙන්. එහෙනම් විවේචනය කරන්නේ අනිත් පුද්ගලයා තමයි තමන්. එහෙනම් තමන්ව විවේචනය කර කර බලන්න. සූවිසි ගුණයන් තමන් තුළ පිහිටලා තියෙනවද කියලා බලන්න. ඒ තුල තමයි පින්වතුනි අපිට නිවන් දකින්න පුළුවන් මේ ලෝකයේ නිවන් දක්වනවා කියන තැනට එන්න කලින් පින්වතුනි තමන් නිවන් දකින්නවා කියන තැනට එන්න හැම කෙනෙක්ම. තමන් නිවන් දකින්න තැන තමයි පින්වතුනි ලෝකයේ කියන එක නිවන් දකින්නේ. තමන් නිවන් දැක්කේ නැත්නම් කොහොම කළවත් තව ලෝකයක් නිවන් දක්වන්න බෑ කාටවත්. ඒක නිසා පින්විතනි ඔබ සියලු දෙනාම අදිස්ථාන කරන්න ඔබගේ යටින් කිසිම කෙනෙකුට අඩුව තරමේ පින්විතනි පාර යන බල්ලෙකුටවත් හිංගියක් හිංසාවක් නැත්තම් පින්විතනි හිත් මාත්‍රකින්වත් තරහ ක්‍රෝධයක් නොනැගේවා කියන අමතක කරන්න එපා පින්විතනි මේ බල්ලා කියලා කියන්නේ මේට කලින් හිටපු මිනිස්සෙක් ඒ වගේම ඔය බල්ලා බලුවාත්මේ හැමදාම ඉන්නෙත් නැහැ කවදා හරි දවසක තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් දකින්න කෙනෙක් දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැනට ප්‍රශ්නයක් තිබුණා කියලා පින්වතුනි එහෙම ගරහන්න හොඳ නැහැ. එහෙනම් මේ පිරිසන් සතිකටවත් ගරහන වැඩ පිළිවෙලක අපි ඉන්න අවශ්‍ය නැහැ. ඒ හැම දෙයකින්ම වෙන්නේ පින්වතුනි අපේ ගරුගුණ හිත නැති වෙන එක. අපේ ප්‍රසාද හිත නැති වෙන එක. ඉතින් අපේ ප්‍රසාද හිත නැති වෙන නැති වෙන සිද්ධ වෙන්නේ පින්වතුනි අපි මහා අගාධයකට වැටෙනවා. බණ කොහොම නෙමෙයි පින්වතුනි බණ ඇහුව කෝටි වතාවක් බණ ඇහුවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද හේතුව ප්‍රසාද හිතකින් නෙමෙයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ලෝක සත්‍යය දැක්කහම පුදුම කේන්තියක් කියන්නේ. තරහ, ක්‍රෝධයක්, වෛරයක් හැමතිස්සෙම හිතෙන්නේ. හිංගියක්, හිංසාවක් කරන්නමයි හිතෙන්නේ. ඔය දේවල් හිතෙන කෙනෙකුට තියෙන්නේ කවදාකවත් මේ මඟපල සකස් කරගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා බොහෝම පරිස්සමෙන් යුක්තව කටයුතු කරන්න. කිසිම කෙනෙකු විවේචනය කරන්න යන්නේ නැතුයි. මේ අපේ මහත්තුරු කියනවා මොකද මම මුණ ගැහෙන්න එනවා පින්විතනි හවසට හවසට මම කොහේ හරි ඉන්නව දැනක් බල්ලේ වෙලා මුණ ගැහෙන්න ඇවිදලා ඒ කතා කරන අතරතුර සමහර පිරිස් මාත් එක්ක කියන ඒවා මම මේ කියන්නේ. ඔය අන්තර්ජාලයේ WhatsApp කියලා එකක් තියෙනවා. ඕවෑ හැම පින්විතනි මේ මාගල් වගේ දිග පැදුරු ලියලියා ලියලියා ලියලියා එක එක්කෙනා එහාට මෙහාට දා ගන්නවලු. ඕම කොහොමද ඔයා කියන්නේ ඕක කොහොම නෙමෙයි තියෙන ඕක මෙහෙමනේ තියෙන ඕක වැරදි නේ ඕක කොහෙද හරියන්නේ. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤා ඉතින් තමන් හරියට දන්නවනම් පින්වතුනි තමන් දන්න දේ තුන තමන් නිවන් දැක්ගත්තා නම් ඉවරේ අනිත් එක අවහදන්න යන්නේ මොකද? මේ මහත්තුරු කියනවා පින්වතුනි එහෙම කියවන්න යනවල විනාඩි 10ක් විතර ඒ තරම් දිග හැලෙනු ලියන්නේ. වෙන වැඩක් නැද්ද එතකොට? තමන් ධර්මයේ දන්නවනම් පින්වතුනි මේ ධර්මයේ දන්න බව මොකටද ලෝකෙට පෙන්වන්නේ යන්නේ? Taman ධර්මයේ දන්නවා නම් පිටුනේ ධර්මයේ දැන ගැනීම නෙමෙයි නිවන කියන්නේ. ධර්මයේ අවබෝධ වීමයි නිවන කියලා කියන්නේ. එහෙනම් දැන් Taman කරගන්නනේ Taman අහගත්ත ධර්මයක් තියෙනවා නම් පිටුනේ ඒක මෙනෙහි කළ මෙනෙහි කළ ඒක තියෙන යථාර්ථය දැක දැක දැක දැක මේ ලෝකයේ දින ආස්වාද ආදීනව නිස්සන්න ස්වභාවය අපතසුලෙස දැකගන්න කියන්නේ. ධර්මයේ තියෙන ඒක තමයි. ධර්මයේ තියෙන තර්ක කරන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ අතක්කා වචනයි කියලා දේශනා කළා තියෙනවා නේද? ඒකිව තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. එහෙනම් ධර්මයේ තර්ක කරන්න ඕනේ කාත් එක්කද? අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක ධර්මයේ තර්ක කරන්න ඕනේ. Taman එක්ක ධර්මයේ තර්ක කරන්න. යම් දහම් කාණ්ඩයක් ලැබුණා නම් පින්විතනේ මේ දහම් කාණ්ඩය ඔස්සේ Tamanගේ පෞද්ගලිකව Tamanට දැන් ලැබිච්ච මොනවා හරි අත්දැකීමක් අරගෙන ඉවරලා ඒ අත්දැකීමට මේ ධර්ම කාණ්ඩයේ දාලා ඉවරලා බලනවා මේක සැසඳලා ගැළපීලා යනවා. ඇත්ත නේද මේ කියන්නේ මට මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම දෙයක් වුණ නිසා නේද මට මෙහෙම දෙයක් අද වුනේ. එහෙනම් මේ කියන දහම් කොටස ඇත්ත නේද? ওই විදිහට තමන්ගේ ජීවිතේට මේක දාලා පින්විතනේ ඒ ජීවිතේට මේක ෆිට වෙනකොට අන්න ප්‍රත්‍යක්ෂ වීම කියන එක සිද්ධ වෙනවා. එහෙනම් ධර්මය කියන එක තර්ක කරන්න ඕනේ තමන් එක්ක මිසක් පින්විතනේ අනිත් අයත් එක්ක නෙමෙයි. එහෙනම් තමන්ගේ කාලේ නාස්ති කර කර ගෲප් එකක් හදාගෙන ඉවරලා මේන් මගේ ගොඩ මෙච්චරක් මන් දන්නවා ආ පුළුවන් නම් වරෙන් ඇවිල්ලා අභියෝග කරපළ ඊළඟට තව මුදුනේ කොහේ හරි පැත්තක ඉඳගෙන පින්විතනේ තව එකක් දාන ඕක කොහෙද හරියන්නේ ඕක මෙහෙමයි මෙහෙමයි අන්න ඊට පස්සේ පින්විතනේ අහවල් හාමුදුරුවෝ කිව්වා කියලා දානවා ඔන්න අර දේශකයන්න් වහන්සේලාවත් ගාව ගත්ත එකට මේ ගැරහේ යුතු පිරිස මේවා කරන්නේ නිකන් අය නෙමෙයි උපාසක උපාසිකාව කවදාවත් මේ දේවල් කරන්නේ නැහැ පින්වතුනි. උපාසක උපාසිකාවන්ට තියෙන වැඩක්. නිවන් දකින්න වැඩේ තියෙනවනේ. වික්ෂු වික්ෂුණී පිළිසරක් තියෙන වැඩක් නිවන් දකින්න එක. එහෙනම් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසටම වැඩක් තියෙනවා නිවන් දකින්න එක. ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ ඒ උත්තරමයන්ට. එහෙනම් ගැරෙහි යුතු පිළිස තමයි පින්වතුනි ওই දේවල් කර කර ඉන්නේ. ඒ කර කර පිංගුදනේ එහාට මඩ ගහනවා මෙහාට මඩ ගහනවා අරහෙට මඩ ගහනවා ඊට පස්සේ අර අහවල් හාමුදුරුවෝ කිව්වා කියලා කියනවා අනිත් පැත්තෙන් කියන ඒ හාමුදුරුවෝ දන්නේ එක. ඒ හාමුදුරුවන්ගේ මෙතන වැරදි අතන වැරදි අතන වැරදි අතන වැරදි කියලා කොහේ හරි ඉන්න යතිවරයන් වහන්සේ නමක් විවේචනය කරනවා. මහා අපරාධයක් නේ පිංගුදනේ මේ කරන්නේ. ඊට පස්සේ ගෲප් එකේ ඉන්නවා නම් 20 දෙනෙක් ওই ගෲප් එකේ ඉන්න 20 දෙනාම අමු මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඒ යතිවරයන් වහන්සේ නමක් කෙරෙහි පිංවිතුනි හැට හට ගන්න අයියෝ ඒ හාමුදුරන්ගේ බණ අහලා වැඩක් නැහැ. එහෙම කියලා මති මතාන්තරයේ නැවිදලා ඒ හාමුදුරන්ගේ බණ අහන්න නැතුව ඉන්නවා ඊට පස්සේ. මෙන්න මේ දේවල් පිංවිතුනි මහා මිත්‍යා දෘෂ්ටි මේ සමාජය තුළ තියෙන. පිංවිතුනි මේ බුද්ධ මේ මේ බෞද්ධ දර්ශනයේ ඉන්න මිනිස්සු කියලා ඔබට විශ්වාසද? ක්‍රිස්තියානි ආගමේ එක පාදකනේ තව පාදකෙනෙක් එක රන් වෙනවා දැකලා තියෙනවා. විවේචනය කරනවා දැකලා තියෙනවා. මුස්ලිම් පල්ලියක එහෙම විවේචන මේ පල්ලියෙන් අහවල් පල්ලිය විවේචනය කරනවා දැකලා තියෙනවා. පින්වතුනි රාගක්කය කරන්න උගන්වන මේ ධර්මයේ ද්වේෂක්කය කරන්න උගන්වන ධර්මයේ මෝහක්කය කරන්න උගන්වන ධර්මයේ මේ ඉන්න මිනිස්සු මොනවද මේ කරන්නේ? ඔබ කිසිම දවසක පින්වතුනි ඒවට අනුබල දෙන්න එපා. යමෙක් යමෙක් විවේචනය කරගෙන ඉද්දි පින්වතුනි ඔබ එතනින්ම කපලා දාන්නේ. අහවලා මෙහෙමයි කියලා දෙන්නේ නැහැ මං හිතන්නේ යායමයි කියලා අර හොඳ ගතිත් එයාගේ තියෙනවනේ. කියලා කතාව වෙන පැත්තකට දාන්න. එතකොට පින්වතුනි අර නැగిලා ආපු විඥානයේ බින්ද ගම ඒ විඥානය එතනින් එහාට බල ගැනෙන එක නතර වෙනවා. මම මේ කියන එක හොඳට ටෙස්ට් කරලා බලන්න. කවුරු හරි කාගේ හරි දෙයක් කියාගෙන ඉඳි ඔබ කිව්වොත් එහෙම ආ ඒක තමයි ඊයේ මට ඕක නිකන් සැක හිතුණා. ඔව් ඔව් ඔව් මේමයි කියලා පටන් ගන්න. ඔබ පොඩි දෙයක් දැම්මනම් චූටක් ගින්දර ටිකක් දැම්මනම් පිටිවලින් හොගා ලෝක ඇවිදෙනවා. ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි පිටිවලින් පලාතක් පුච්ච ගන්නවා තමන්වත් පුච්චගෙන මහ පලාතකුත් පුච්ච ගන්නවා. ඒක නිසා කවදාකවත් පිටිවලින් ඒක වෙන්න දෙන්න එපා. නිවන් දකින්න එක අතිශය පෞද්ගලික කාරණාවක්. ඔබගේ අරිහත්ත්වය කියන එක අතිශය පෞද්ගලික කාරණාවක්. ඒක කොහොමද පොදු එකක් කියන්නේ? කොහොමද ඔබගේ දරුවා වරන් නිවන් දකින්න යන්නේ? මාත් නිවන් දකින්න ඔබමයි කරේන් ලියම් පුතේ මාත් නිවන් පුරට යනකොට ඔබත් නිවන් පුරේ කියලා කියන්නේ නිවන් පුරයක් තියෙන එකක් කියන්නේ. එහෙනම් අතිශයම පෞද්ගලික කාරණාවක් නේ මේක. එහෙනම් මේක පෞද්ගලිකව ඉපැ කරගන්න. පෞද්ගලිකව යම් කාරණාවක් සිද්ධ කරද්දී කොහොමද තව කෙනෙක් විවේචනය කරන්නේ? ඒක නිසා පින්වතුනි ඒ සීල දෙනාට අපි ආශිර්වාද කරනවා නිසා ඒ උත්තරයන් වහන්සේලා කිසිම කෙනෙක්ව විවේචනය කරන්නේ නැහැ. ඔබ ඒ විවේචනය කළොත් එහෙම වෙන්නේ පින්විතනේ ඔබගේ ආර්ය මාර්ගයේ ඔබව වහ ගන්නවා. සම්බුද්ධ ශාසනයම ඔබ වහනවා. තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙනවා. තථාගතයන් වහන්සේගේ ශාසනයේ කරපින්නගෙන යන උත්තරයන්ට දොස් නැගලා. එහෙනම් කවර කවදාක්වත් පින්විතනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිබඳ යම් දහමක් දේශනවනම් ඒව විවේචනය කරන්න යන්න එපා. ඒවෙන් ගතියසු දේවල් තියෙනවා නම් ගන්න. නොගත යුතු දේ නොගන්න. එච්චරයි. කාටවත් බෑ කාගේවත් කටවල් වහන්න. ඒ උත්තරය තේරෙන පමණින් දේශනා කරයි. ඒ විදිහට ගියා නම් හරියි. මොකද නැත්තම් මේ මහා කලකිරීමක් මට නම් තියෙන්නේ මේ මේ බෞද්ධ කියන ප්‍රජාව කෙරෙහි. බෞද්ධ කියන නෙමෙයි ඇත්තටම බෞද්ධ කියලා කියා ගන්න ප්‍රජාව කෙරෙහි. අර අතිශය පෞද්ගලික කාරණාව තමන් මේ පොදු කාරණාවක් වශයෙන් තමයි දැන් හිතන්නේ. මේ පොදු කාරණාවක් කරගෙන නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පිටුතුනි මේක පෞද්ගලික කාරණාවක්. හැම ධර්ම දේශකයන් වහන්සේ නමකගෙන් ඔබට යමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ උත්තරමයන්ගෙන් ගන්න පුළුවන් හැරේ ගන්න. ආහා ඔය රේඩියෝ එක බහලා දාලා ඕක හරියන්නේ ඔය මොනවද ඔය අහන්නේ කියලා මට්ටමට යන්න එපා. ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කරුණු තුනක් ඉගෙනගෙන තියෙනවනේ. ඒකට වෙනස් පදමාලාවක් ඇහුණොත් ඊවතනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදමාලාව දාගෙන අහන්න. වැඩේ ඉවරයි. ඕකට පොල් ගහ කියලා කිව්වනම් එහෙම. අනිත් කියන්නේ නැතුව ඕකට පොල් ගහ කියලා කිව්වනම් එහෙම අද අපි මොකද්ද කියන්නේ? පොල් ගහ කියලානේ කියන්නේ. එන වචන නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒකෙන් එන අර්ථය එන්නේ. ඔබ දන්නවනම් අනිත්‍ය කියන්නේ උදයෝමේ ඥානය කියලා. රූපං අනිත්‍යා කියලා කිව්වට පස්සේ ඔබට කවුරු හරි කෙනෙක් කියනවා රූපය අනිත්‍යයි කියලා. එහෙනම් ඒකටත් ඒ සංඥාවම දාගන්න. ඉතින් ඔබ සංඥාවක් නෙමෙයි ඔය දීලා තියෙන ඔය වචනේ. ඔබ සංඥාවක් නෙදීලා තියෙන. දැන් පොල් ගහ කිව්වහම මොකද්ද ඔබට මතක් වෙන්නේ? වතුර පිරිච්ච වලද්ද? පොල් ගහ කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? ගහක් නේද මතක් වෙන්නේ? තාල වර්ගයට අයිති ගහක්නේ මතක් වෙන්නේ. දැන් ඔක්කොටම පොල් ගහ කියන එක මතක් වුණානේ. එහෙනම් සංඥාවක් නිපියොතනේ ඔය තියෙන වචනේ ඇතුලේ. එහෙනම් අනිත්‍ය හෝ අනිත්‍ය හෝ මොකක් හරි මේ දේ කියද්දි Tamanට උද්‍යව්‍ය ඥානය වැටහිලා එනවනම් මේ උද්‍යාම ඥානය ගැන තමයි මේ කියන්නේ කියලා පිළිතුරු ගැටෙන්නේ නැතුව ධර්මයේ ශ්‍රවණය කළ හැකියි. එන කාමවත් විවේචනේ නොකර පිංගුතුනි ගන්න පුළුවන් උපරිම සාරය ඔබ ගන්න ඔබගේ පෞද්ගලික මේක උත්සාහ. ඒ අතිශය පෞද්ගලික කාරණාව උදෙසා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් එනවා. ඒ විදිහට අපි කරුණු කටයුතු කරගෙන යද්දී පිංගුතුනි ඔබ නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඔබ නිවන් දකින්න වැඩ පිළිවෙලට. එතකොට ඔබට හරි ලේසි මේක කරගන්න. එතකොට අර මහා සාර ගැඹුරු ධර්ම කරුණු පස්සේ දුවන්නේ නැහැ. ඒව පස්සේ දුවන්නේ නැතුව පිඟුදෙනි ඒ ඒ මොහොතේ Tamante ඉන්න සම්පස්සයන් විමසලා බලලා ඒ තුලින් Tamanගේ නිවන සකස් කරගන්න වැඩ පිළිවෙලක් ඔබ කරගන්න. ඒක තමයි කරගත යුතු දේ. හැම මොහොතකම පිඟුදෙනි සිහියෙන් ඉන්න කියලා සතාගතයන් වාසේ දේශනා කළේ යනකොට යනවා යනවා කියන විතරක් නෙමෙයි. යනකොට යනවා යනවා කියලා නිවන් දකින්න බැහැනේ. ඒක ඔබ හොඳ ආකාරවම දන්නවනේ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? තේරුණේ සිහියෙන් ඉන්න. යනකොට ඉන්නකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට සැතපෙනකොට වට පිට බලනකොට අතපය දිගහරිනකොට හකුලනකොට වැසිකිලි යනකොට සිවුරු නවනකොට දැන් සිවුරු නවනකොට කියන ওই ටික දීලා තියෙන පින්වදින විශ්ව සංඝයා අරබයා දේශනා කරපු දහමක් නිසා. මෙයා දැන් ඔබට තියෙනවා ෂර්ට් නවනකොට, කලිසම් නවනකොට, හැට්ට නවනකොට වාහනයක් පදවන වෙලාවට උයනකොට පිහනකොට ඔය හැම එකක්ම ඔබ දාගන්නේ ඒකට. වික්ෂු සංඝයා වහන්සේලා උදෙසා දේශනා කරපු නිසා පින්වතුනි උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේට ගැළපෙන ටිකක් විතරයි. හැබැයි ඒක ඔබ ඔබට දාගන්න පුළුවන් ඕනේ තැනකට. ඔය ඕනේ තැනකට දාගෙන පින්වතුනි ඒ හැම මොහොතකම ඔබ බලන්න ඔබ සිහියෙන් ඉන්නේ කියලා. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔබ අහලා තියෙනවනේ එක දෙයක් විඥාණයට හත් දවසක් ආහාර නැවැත්තුවොත් මොකද වෙන්නේ? විඥානාහාර නැති කළා නම් පින්විතනි පාරිශුද්ධ හිතක් බවට පත් වෙනව නේද ඔක? එහෙනම් වැඩේ ඉවරයි නෝතනි. එහෙනම් ඒක කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ පින්විතනි ඔය සතර සතිපට්ඨානය තුල. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සත්‍ය කිරියා යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එහෙනම් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මේක තමයි මහණෙනි එකම මඟ. මේ දුක් දුම්නස් තුනී කරලා දුක් දුම්නස් නැති කරලා දාලා මේ නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් පිටුදේ නිවන සාක්ෂාත් කරගන්න එකම එක මඟයි කියලා මෙතන දේශනා කරලා තව තැනක තථාගතයන් වහන්සේගෙන් ඇහුවම ස්වාමීනි නිවනද නිවන් කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද රාගක්ඛයෝ නිබ්බහනං ද්වේෂක්ඛයෝ නිබ්බහනං මෝහක්ඛයෝ නිබ්බහනං රාගයේ ඡය කිරීමමයි නිවන ද්වේෂයේ ඡය කිරීමමයි නිවන මෝහයේ ඡය කිරීමමයි නිවන එහෙනම් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන එක ඇතුළේ පින්වතුනි ඔය තුන නෙමෙයිද සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඔය තුන ඔය තුන ෂෙයා කරගන්න නේද පින්වතුනි ඔබ උත්සාහ කළ යුත්තේ. එහෙනම් දැන් ඇවිදගෙන යනකොට ඔබ මොකක් ගැනද කල්පනාවෙන් ඉන්න ඕනේ? ඇවිදිනවා කියන එක ගැන. මොකක් ගැනද කල්පනාවෙන් ඉන්න ඕනේ? ඔබට රාගය ඇති වෙනවද, ద్వේෂය ඇති වෙනවද, මෝහය ඇති වෙනවද කියන එක ගැන කල්පනාවෙන් ඉන්න. බොහොම සීබුද්ධියෙන් ඉන්නකොට පින්විතනි ඔබට තේරෙනවා සම්පස්සේ කියන එක ජනිත වෙනවද නැද්ද කියලා. මොකද ඔබට නිදා ගන්න මොහොත හැරෙන්න අනිත් හැම වෙලාවකම පින්විතනි සම්පස්සේ කියන එක ජනිත වෙනවද නැද්ද කියලා ඔබට බලන්න පුළුවන්. නිදා ගන්න වෙලාව කිසි ප්‍රශ්නයක් නෑ මොකද නිවන වැඩෙන්නෙත් නෑ නිවනින් පිරිහෙන්නෙත් නෑ. නිදා ගන්න මොහොත. නිදාගෙන ඉන්න වෙලාව. මග වැඩෙන්නෙත් නෑ මග පිරිහෙන්නෙත් නෑ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. ඒකනේ සතාගතයන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රයේ කියලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ මේ මුකුත්ම කරන්න බැරි නම් නිදාගනින්න කියලා. ඔය හිතින් දහ ජරා දේවල් හිත හිතා ඉන්නේ නැතුව මුළු දවසම නිදා ගන්න කියන්නේ. ඒතර මුළු දවසම නිදා ගන්නදී පව් කියන ටික කෙරෙන්නේ නැහැ. පින් කෙරෙන්නේත් නැහැ, පව් කෙරෙන්නේත් නැහැ. නැත්නම් නිවන් මාගේ වැඩෙන්නේත් නැහැ, නිවන් මාගෙන් පිරිහෙන්නේත් නැහැ. එහෙනම් නිදා ගන්න ටික කියන එක හැරුණකොට අනිත් හැම වෙලාවකම පින්වතුනි ඔබ බොහොම මනා සිහියෙන් නම් ඉන්නේ. යමක් කතා කරන වෙලාවේදී මම මේ කතා කරන්නේ රාගයට තුඩු දෙන කරුණක්ද? මේ කතා කරන වෙලාවේ මට රාගය එනවද? ද්වේෂය එනවද? මෝහය එනවද? බත් ටිකක් කන්න ගියාට පස්සේ මේ බත් ටික අල්ල දිවේ තියාගත්තට පස්සේ මට රාගය එනවද? ද්වේෂය එනවද? මෝහය එනවද? ඔය ටික සිහි කර කර දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් පිංගුදලි බත් ටික අරගෙන ඉඳලා දැන් රටේ තියාගත්තට පස්සේ රාගයක් එහෙම ජනිත වුණොත් මේ බත් ගුලිය කනවට වඩා හොඳයි නේද? ගිනි ගුලිය කන්නේ. ඇයි පින්වතුනි මේ මහාන කමටපත් උනේ මොකටද? පළපූර්ණේ කරගන්න අරිහත්ත්වයේ උදෙසා මහාන කමටපත් උනේ. එහෙනම් ඒ බත්කුලිය කෑම නිසා Tamanට රාගයක් ජනිත වෙනවා නම් ඊට වඩා හොඳ නැද්ද බඩගිනි ඉඳලා මැරිලා යන්නේ? එහෙනම් මන සිහියෙන් යුක්තව නේද පින්වතුනි මේ කරුණ කටයුතු කරගන්න ඕනේ හැම කෙනෙක්ම. එහෙනම් ඔබ මෙන්න මේ සතර සතිපට්ඨානේ ප්‍රගුණ කරන්නේ. සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කරන්න පිංගුදෙනේ හැම මොහොතකම ඔබගේ ඉරියව් පවත්වන හැම වෙලාවකම ඔබ කරන කියන හැම වැඩ පිළිවෙලකදී පිංගුදෙලි බලන්න රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල්ද සිද්ධ වෙන්නේ කියන. එහෙම නැත්නම් පිංගුදෙනි පාන යන රූපයක් දැක්කට පස්සේ ඒ රූපය තුල Tamanට රාගයක් ඇති වෙනවද, ද්වේෂයක් ඇති වෙනවද, මෝහයක් ඇති වෙනවද? ඒ එහෙම ඇති වෙනවා නම් පිංගුදෙනි සතාගත යනවා දේශනා කරපු විදිහට ගලවල බලන්න. කෙස් ටික ගලවල බලන්න, ලොම් ටික ගලවල බලන්න, නිය ටික, දත් ටික හැම ගලවල බලන්න. එහිගෙන ගලවල බලලා ආපහු හයි කර කර දදා බලන්න. ගලවල බලන්න දාලා බලන්න ගලවල බලන්න දාලා බලන්න. යථාර්ථය දැක ගන්න. එහෙනම් මේ මොහොතේ බලන්නේ පිංගුතුනි මේ මේ මේ කියන එක තුල රාග දේශ මොහ තනි වෙනවද කියන්නේ? ඒකායනෝ අයම් බික්ක මේ මග්ගෝ. මොකටද? රාගක්කේ කරන්න, දේශක්කේ කරන්න, මෝහක්කේ කරන්න. නිවන කිව්වේ ඒකදද? නිබ්බාන සත්‍ය කරණත්තාය. නිර්වාණය සාක්ෂාත් කරන්න. ඒ කියන්නේ රාගක්කේ කරන්න, දේශක්කේ කරන්න, මෝහක්කේ කරන්න. එහෙනම් දැන් ඔබ ඉඳගෙන ඉන්න මොහොතක් මොහොතක් නෑනත් ඔබ හිතන්නේ මොකද්ද? මොකද පින්විතනේ අපි මේ සිහියෙන් ඉන්න නැත්නම් මේ අපි අවදියෙන් ඉන්න හැම මොහොතක්ම ගත්තොත් ඔය අවදියෙන් ඉන්න හැම මොහොතකම අපි ආයතන හය ක්‍රියාත්මකයි. එන ඔය ආයතන හය ක්‍රියාත්මක වෙනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පදිත චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා අර සංග තුනකින් යුක්ත වෙච්ච පස්සේ හැදෙනවනේ. ඇහැයි කනයි නැත්නම් ඇහැයි රූපයයි චක්කු විඥානය කියලා ඔය තුන එකතු වුණාට පස්සේ පින්විතනි ඔය කියන සංග තුනත් එක්ක එකතු වෙලා හැදෙන පස්සේ කියන එක හැදෙනවනේ. ඉතින් ඔය පස්සේ කියන එක හැදුනොත් සම්පස්සජා වේදනාව කියන එක හදන එක නවත්තන්න බෑනේ කාටවත්. සම්පස්සජා වේදනාව හැදුනා නම් එතනින් තණ්හාවට යන එක නවත්තන්න බෑනේ කාටවත්. තණ්හාව වෙච්ච කෙනාට එතනින් ගත්ත උපාදාන ස්කන්ධ පහ උපාදාන වෙන එක නවත්තන්න බෑනේ. ඉතින් උස්පත් ස්කන්ධ පහ උපාදාන වුණා කියලා කියන්නේ අතීතයක් හදාගත්ත අතීතයක් හදාගත්ත කෙනාට වර්තමානයක් අනාගතයක් හැදිලා එනවා. එහෙනම් අනාගතයක් සහ අතීතයක් කියන ওই දෙක තියෙන කෙනාට පින්වතුනි මේ සසරේ හරිසරන්න වෙනව නේද? ඇයි මම කියලා කෙනෙක් ඒ කෙනාට විද්‍යාමාන වෙනවන්නේ? අතීතේකුත් තියෙනවා නම් අනාගතේකුත් තියෙනවා නම් මමෙකුත් උතන ඉන්නවන්නේ. මේ මොහොතේ විතරයි නම් මේ සියලු දේ වෙන්නේ ඔබට අතීතයේ මතකත් නැත්නම් අනාගතයක් මගෙන හිහියකුත් නැත්නම්. ඔබට කවදාවත් මම කියලා කෙනෙක්ව පණවන්න පුළුවන් නෑ. මම කියන වචනේවත් එක බින්දු මාත්‍රයක්වත් කියන්න පුළුවන්ද පිටත? මේකම හිතලා බලන්න. මම කියන වචනේවත් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එතකොට? හැබැයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැටෙන වෙලාවේදී ඒ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේදී චක්කු විඥානයේ පහළ වෙලා ඔන්න ඔය කියන සංගතුන හරහා ඔය උපදින සම්පස්සේ නිසා තණ්හා උපාදාන වුණාට පස්සේ බිඳුතුනේ අපි අතීතයක් කියන එකක් අපි තුල ගොඩ නැගිලා එනවා. ඇයි අපි ළඟට ඇදලා ගත්ත ටිකක් තියෙනවා. කනයි ශබ්දයයි සෝත විඥානයයි නිසා ඒ සංග තුන නිසා උපදිනවා පින්වතුනි සම්පස්සය. සෝත සම්පස්සය. ඔය සම්පස්සේ හැදිච්ච ගමන් පින්වතුනි ඒ සම්පස්සේ යහරහා එන සම්පස්සජා වේදනාව කියන එක හැදිලා තණ්හා උපාදාන වෙලා මලු පිරෙනවා. දැන් අතීතයක් ආපහු තියෙනවා. අතීතයක් තියෙන කෙනා අතීතයෙන් අරගෙන ඉවරලා අනාගතේ හදා ගන්නවා අනාගතේට අර නිසි කියන එක පනව ගන්නවා. ඔය නිදි කියලා පනවගෙන තියෙන හැම එකක්ම අනාගතේ තියෙන එකක් බව මේට ඉස්සර දේශනාවල ගොඩක් විස්තර කරගෙන නැති. අද අපි ගොඩාක් කතා කරමු මේ දීල් දෙක ගැන. නාසයයි ගන්ධයයි ගාන විඥානයයි කියන ඔය තුන හැදෙන වෙලාවට තිබෙන්නේ උතනත් සංපස්ස තුනක් හැදෙන්නේ. සංපස්සයක් හැදෙන්නේ අර කියපු අර සංගති නිසා. එහෙනම් අර සංගති තුනකින් හැදෙන අර සංපස්සේ නිසා ආපෞතරයක් පිමුදේ ඔබට අතීතයක් හැදිලා එනවා. එහෙනම් දැන් අපි සිහියෙන් ඉඳගෙන බලන්න ඕන එකම එක දේ තමයි අපිට සම්පස්ස ජනිත වෙනවද කියලා. එහෙනම් සම්පස්ස ජනිත වෙනවද කියලා දකින්න නම් පිඟුදෙනි මනස සිහියකින් ඉන්න බෑ හැම මොහොතකම. ඔබ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට පිඟුදෙනි ලොකු මේ ගාකට උල් ගල් කැටයක් තියෙනවා. ඔය උල් ගල් කැටේ පෑගිච්ච ගමන් පිඟුදෙනි ඔබට මහා වේදනාවක් එක කේන්තියක් එහෙම ජනිත වුණා නම් ඔන්න සම්පස්සෙන් ජනිත වෙලා. ඉතින් සම්පස්සය ජනිත වුණා නම් පිඟුදේ දැන් ඉතින් ඔබගේ දැන් ඔන්න දැන් භව ගමන දැන් ඔන්න වැහුණානේ ආපහු සැරේ. එහෙනම් මනස සිහිබුද්ධියෙන් ඉන්නවනම් මනස සිහියෙන් ඉඳගෙන ඒ හැම මොහොතකම මේ වෙන ක්‍රියාකාරීත්වයේ පච්චුප්පන්නෝ මෙනෙහි කරනවනම් මෙන්න මෙහෙමයිනේ මේක වෙන්නේ මෙන්න මේ විදිහට මේ වේදනාව කියන එක ජනිත වෙලා එන්නේ. මේ ආකාරයෙන් මෙනෙහි කරනවා නම් නැත්තම් මේ කය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් නිතර ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තව ඉන්නවනම් ඉන්ද්‍රිය භාවනාව මෙහි කර කර හැමතිස්සම ඉන්නවනම් පිටුදින මේ කය කියලා කියන්නේ මේ වගේ දෙයක් ස්පර්ශ කියලා කියන්නේ මේ වගේ දෙයක් කාය විඥානය කියන්නේ මේ වගේ දෙයක් ආදී වශයෙන් තමන් ඒ ගැන මෙහි කරගෙන ඉන්නවනම් තමන්ට වැටහිලා එනවනම් පච්චුප්පන්න මොහොත විතරයි සත්‍ය අනිත් දේවල් ඔක්කොම තමන්ගේ හිතේ හැදෙන දේවල් එහෙනම් මේ පච්චුප්පන්න මොහොතේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක් විතරයි මේ තියෙන එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා කියලා ඔන්න ඔය කියන පටිච්ච සමුප්පන්න ස්වභාවය උතන්ට දාගන්න පුළුවන් නම් හැම මොහොතකම ඒ වෙලාවේදී පිඟුතිනේ අර සම්පස්සේ කියන එක චරිත වෙන එක නතර වෙන්න. ඔබ ඔහොම බල බල ඉන්නකොට පින්වතුනි අපි හිතමු එක දවසක ඔබ සම්පස්ස ජනිත වෙනවාද කියලා හොඳ කල්පනාවෙන් බලනවා. ඒ බලන වෙලාවේ ඔබට සම්පස්ස 100ක් අහු වෙනවා. හැබැයි සම්පස්සය ජනිත වෙච්ච ගමන්ම කරන්නේ පින්වතුනි ඒක උඩුදුවන්න දෙන්නේ නැතුව ඒක හොඳ ආකාරව මෙනෙහි කර කර මෙනෙහි කර කර බලලා පච්චුප්පන්න ස්වභාවයත් හොඳට බලලා පච්චුප්පන්න කිව්වේ මෙතන මේ වර්තමානයේ කියනම කියන එකටත් වඩා පින්වතුනි පච්චුප්පන්න කිව්වේ මොකද්ද? ප්‍රත්‍යයෙන් උපදින කියන එක. ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ හේතුන්ගෙන් මේක හටගන්න ආකාරයේ මනාකොට සැලකිලිමත් වෙලා බලලා ඒ වෙලාවේදී මේ හටගත්ත දේ පහ කරලා දැම්මන ඔය විදිහට ඔබට 100ක් ආව පින්වතුනි ඔබ ඒ දවස් ඇතුළතදී ඒ 100ම පහ කරලා දැම්ම දැන් එහෙනම් ඔබට මේ ආර්ය මාර්ගයේ වැඩෙනව නේද මේක එහා තව මොකද්ද ආර්ය මාර්ගය කියලා හොයන්නේ නෑ ඕක පුළුවන් සතාගතයන් වහන්සේට ඔබ වෙනුවෙන් කරන්න ඕක පුළුවන් ඔබගේ අම්මට තාත්තට නැත්නම් පුතාට දුවට මැන්දට මාමට ඔබ වෙනුවෙන් කරන්න. ඔබ ඇවිදිනකොට අම්මා පැත්තකින් ඉඳගෙන බලනවා ඔබට සම්පස්ස ජනිත වෙනවද කියලා. දැන් මේක කෙරෙන දෙයක්. එහෙනම් නිවන කියලා කියන්නේ Taman තුළින්ම දැහිය යුතු දෙයක් කියලා කියන්නේ ඕන ඕක නිසා නේද? එහෙනම් දැන් කාගේවත් දේව හොය හොය ඉඳලා හරියනවද මේක? කාගේවත් දේවල් හෙව්වා කියලා Tamanගේ නිවන වැඩෙනවා. Tamanට සම්පස්ස හැදෙන එක නතර වෙනවා. ඔබ අද දවසේ ඇතුළත සම්පස්ස 100ක් ආවේ සම්පස්ස 100ටම පහර දීලා විරලා ඒක විනාශ කළා. හෙටත් දැන් ඔබ දවස ගත කරනවා. සමහර වෙලාවට ඔබට මේ දවසම කරන්න බැරි වෙයි මොකද ඔබ පැවිද්දෝ නෙමෙයි. මේ උත්තම පැවිදි පාර්ථකයේ තමයි දිනුනේ මුළු දවසම ඔය වෙනුවෙන් කැප කරන්නේ. ඒ උදෙසා තමයි උන්වහන්සේලා පැවිදි වුනේ. ඒක නිසා තමයි ඔබ උන්වහන්සේලා කෙරෙහි මහා කරුණාවෙන් උදේ ඉඳලා මහන්සි වෙලා නැත්තම් මාසයක් තිස්සේ වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා උපයාස අපයාගත්ත ධනෙන් කොටසක් කැප කැප කරලා උදේ ඉඳලා මහන්සිලා දානයක් හදලා ඇවිල්ලා උන්වහන්සේට පූජා කරන්නේ. මොකද ඔබ උන්වහන්සේලා වෙනුවෙන් මහ කාලයක් ගත කරනවා ඔබ වහන්සේලා මග වඩා ගන්න. අපි උයලාගෙනත් දෙන්න. අපි උදේ ආපය හතරක් උයන්න ඔබ වහන්සේලා ඒ පැය හතරත් ඔබ වහන්සේලාගේ මග වඩා ගන්න. ඒ උදෙසානේ පැවිද්දත්වයටපත් උනේ, ප්‍රෞಢජාවටපත් උනේ. ඉතින් එහෙම කරුණාවටපත් වෙච්ච ඒ උත්මය පිංගුතනි මුළු දවසම Taman නිදා ගන්න වෙලාව හැරෙන අනිත් හැම හැම වෙලාවක්ම මේ වෙනුවෙන් කැප කරනවා. ඔබට පුළුවන් දවසකට පැයක් කරන්න. දවසකට එක පැයක් කාටද කියන්න පුළුවන් දවසකට එක පැයක් කරන්න බෑ කියලා. දවසකට එක පැයක් ඉන්නවා බොහොම සිහියෙන් බලාගෙන. රූපයක් දැක්ක ගමන් හිමතේ සම්පස්සයක් ජනිත වෙනවනේ. හොඳට බලනවා මොකද්ද මේ රූපේ. රූපයක් දැක ගමන් සංපස්සයක් ජනිත වුණා කියලා අයියෝ නිවන වැහිද්දක් නැහැ කියලා අහක බලාගෙන ඉන්න හරියන්නේ නැහැ. ඒක දිහා බැලුවා. බලන ඉවරලා මේකේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නකම් මේ හේතු ප්‍රත්‍ය ස්වභාවය මනාකොට තේරුම් ගන්නවා. මේ දේවල් මේ රූපේ පවා මට තේින්නේ කොහොමද? මේ දේවල් හැකතිලා එන්නේ කොහොමද? මේ ඇහැ කියන්නේ මේ මේ රූප පෙන්වන මේ ඇහැ කියන්නේ මොකක්ද? මේ ඇහි සංකතය කොහොමද? මේ ඇහැ කියන්නේ සංකතයක් නේ මේක පටිච්ච සමුප්පන්න දෙයක් නේද මේ ඇහැ කියලා කියන්නේ. එන ඇහැ සංගතයි නම් පටිච්ච සමුප්පන්න මේක කය ධර්මයක් නේද? මේක මාව සසර ගමනේ අනාථයෙන් කරන වැඩ පිළිවෙලක නේද මේ අරයි යන්න හදන්නේ. ඔය ටික මෙනෙහි කරගන්නවා සිංහතුනි මේ මොහොතේදී. රූපය ගැනත් එහෙම ඒ ආකාරයෙන් මෙනෙහි කරගන්න. Taman දකින්න රූපේ මොකද්ද? ඒ රූපය ගැනත් ඒ ආකාරයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර රූපයට යම් චන්දරාගයක් තිබුණා නම් ආන්නේ චන්දරාගය ඒ මොහොතේ දුරු කරගන්න. අහක බලලා හරියන්නේ නැහැ. රූපයේ චන්ද රාගයක් එනවා කියලා අහක බලා ගන්නවා කියලා කියන්නේ පිළිදෙන ඔබ රූප නිරුද්ධ කරන කෙනෙක් බවට පත් වෙනවා. තථාගත ධර්මයේ තියෙන රූප නිරුද්ධ කරන එකවත් චිත්ත නිරුද්ධ කරන එකවත් නෙමෙයි. තථාගත ධර්මයේ තියෙන පිළිදෙන චන්ද රාගය නිරුද්ධ කරන එක රූපයයි චිත්තයයි අතර තියෙන. එහෙනම් ඔබ මේ දවසකට එක පැයක් මේ ප්‍රායෝගිකව නිවන් දකින ක්‍රමය මම ඔබට හැමතිස්සෙම කියන දෙයක් තමයි නිවන් දකිනවා කියන එක පූර්ණ ප්‍රායෝගිකයි. දිනෝදිනේ සාහිත්‍යාන්තිකව නිවන් දකින්න බෑ. පොතේ තියෙනවා මේ පොතේ තියෙන දස්සනේ ඉන්න පහතක් භාවනාවේ පහතක් හරි දැන් දස්සනේ ඉන්න පහතක් හරි දැන් මම භාවනා කරන ඕනම නිවන් දැක දැන් වෙයිද? එහෙම කරන්නේ නැතුව පිඟුදනේ මේකට යෙදෙන්න ඕනේ. යෙදි යෙදි යෙදි යෙදි බලන්න ඕනේ පිඟුදනේ මේ ඔබට සම්පස්ස ජනිත වෙන හැම මොහොතක් ගැන. ඒ පැයක කාලයක් අරගෙන ඉවරලා ඒ පැයේදී ඔබ දකින්න ඒව මොනවා හරි තියෙනවනේ. ගඳ සුවඳක් දැනෙන එකක් තියෙනවනේ. කනට ඇහෙන මොනවා හරි දෙයක් තියෙනවනේ. ඒ හැම වෙලාවකම පහසක් ලැබෙන දෙයක්. දිවට රසයක් දැනෙන අවස්ථාව. මනට ධම්මයක් කියන අවස්ථාව. ඔබ මොකුත් කරන්න දිනන ඔබට හිතෙන මොනවා හරි දෙයක්. ඔය ඔක්කොම ටික අල්ලලා පින්වතුනි එන එන ටික. දහම ආස්වාස කර කර ඒ එන සම්පස්සයන්ට අදාළ ඒ කොටස් ටික ප්‍රස්වාස කළා දා. දවසකට එක පැයක්. ඔබ පැයක් ඇතුළත බලන්න සිංහතුනි ඔබට සම්පස්ස ලක්ෂ ගාණක් ජනිත වෙනවා. දවසක් ඇතුළත ඔබ බලන්න. සම්පස්සයන් ලක්ෂ ගාණක් ජනිත වෙයි. නැත්නම් එක එක පැයක් ඇතුළත ඔබ සම්පස්සයන් ලක්ෂ ගාණක් ජනිත වෙයි. එහෙනම් සම්පස්සයන් ලක්ෂ ගාණක් ජනිත වෙනවා නම් පිටින් එක පැයක් ඇතුළත ඔබ හිතන් ඉන්නේ නිවන් දකින්න නේද? ඔබ හිතන් ඉන්නේ මේ විඥානේ මරණ දාන්න නේද? එහෙනම් මේක ප්‍රායෝගිකව කළේ නැත්නම් පින්වතුනි මේ සයිද්ධාන්තිකව යන ක්‍රමවේදකදී පුළුවන් ද මේක ගන්න ඉවර කරන්න? එහෙනම් හැම මොහොතක්ම පින්වතුනි ඔබ බොහොම සිහියෙන් ඉන්න. ඔබ සිහියෙන් පාර පාරේ යනකොට සිහියෙන් යන්න. මොකද පාරේ යනකොට සිහියෙන් යන්නේ කිව්ව වාහනේ නිහින්දවත් පාරේ ගල් තියෙන හින්දවත් නෙමෙයි. සිහියෙන් යන්න කියලා කියන්නේ පින්වතුනි ඔබට පාරේ යනකොට ඔබට විවිධ දේවල් පේනවා. ඒ පේන දේ තුල ඔබට සම්පස්සයක් ජනිත වෙනවද කියලා බලන්න. ඔබට විවිධ දේවල් ඇහෙනවා. ඒ ඇහෙන දේ තුල සම්පස්සයන් ජනිත වෙනවද කියලා බලන්න. ජනිත වෙනවා නම් ඒ මොහොතේම පින්වතුනි ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරලා හේතුඵල ධර්මයේ දාලිවිර වෙලා. ඒකේ ඒ මොහොතේම නැති කරලා දාගන්න. ඔය ක්‍රියාකාරකම පින්වතුනි කරන්නේ මේ නිවන කියන එක නිරන්තරයෙන් ප්‍රායෝගිකව ඔබ අත්දකින්න. එතකොට ඔබට තේරෙයි මට ඊයේ මෙන්න මේ දේ තුල සම්පස්සයක් තිබුණා. අනේ අද මම මේ දේ එහෙම්මම දකිනවා මට සම්පස්ස එන්නේ නැහැ. මට ඒක උදෙසා ඇලීමක් ගැටීමක් හටගන්නේ නැහැ. අන්න ඒ තුල පින්වතුනි Tamanට මහ ප්‍රීතියක් ජනිත වෙනවා මට ඊයේ තිබිච්ච ක්ලේශයන් අද නැහැ කියලා. ඕන්න ඔය නිර්ාමිත ප්‍රීතිය තුළ ඔබට ජීවත් වෙන්න පුළුවන් හැමදාම. ඊයේ හිටපු එකාම නම් පින්වතුනි අද ඉන්නේ. මනුස්සකමින් ඇති වැඩේ මොකක්ද? බනහනකින් ඇති වැඩේ මොකක්ද? ඊයේ හිටපු එක්කෙනාම නම් අද ඉන්නේ. එහෙනම් ඔබ නිවන ඉදිරියට යන කෙනෙක් නෙමෙයි. එහෙනම් ඊයේ හිටපු කෙනාම අද ඉන්න තත්ත්වයටපත් කරගන්න එපා කවුරු. හැමතිස්සෙම පින්වතුනි ඒ දේ හොඳ ආකාරව සිහියට අරගෙන කටයුතු කරන බොහෝම සිහි බුද්ධියෙන් යුක්තව අර පාරේ යන නර දුවදක් කියේ. දැන් හෝටලයක් එහෙම ගාමින් යනකොට මොකද වෙන්නේ? සුවඳක් කියනවා. ඔය සුවඳ ආපු වෙලාවට පින්වතුනි ඔබට ඒ සුවඳට ඔබ ඇලුනනම් ඒ වෙලාවට මම කියනවා නම් යන්කෝ ඇතුළට යන්කෝ යන්කෝ යන්කෝ ගිහිල්ලා මොකක් හරි එකක් අරගෙන මගේ දිවෙන් තියපන්කෝ මට ඕකේ තියෙන වේදනා සංඥා ටික ගන්න ඕන. ඔය ටික කියලා පින්වතුනි ඔබව අරගෙන කඩේ ඇතුළටත් අරන් යනවනේ. ඔබට මතකද ඉස්සර එහෙම වුණා? දැන් සමහර විට එහෙම වෙන්නේ නැතුව ඇති. නමුත් ඉස්සර එහෙම වුණා. ඔබ දන්නවද ඔබගේ දරුවට දැන් එහෙම වෙනවා කියලා? තාම හිත වැඩිලා නැති නිසා. දරුවට සුවඳක් ආව නම් දරුවා කොහොම හරි අදගෙන යනවා අනේ අම්මේ අංකු. දරුවා මොකක් හරි ලස්සන ආස කරන කෑමක් දැක්කනම් පින්තූරේ. පීස එකක් අරේ මේ දැක්කනම් එහෙම අරගෙන දුවන්න හදන්නේ නැද්ද ඇතුළට? අනේ යන්න පීස කමුකු කියලා. එලා එහෙම හිතෙන්නේ බින්දුවේ අර සම්පත්ත ජනිත වෙලා ඉවර වෙලා. ඒව තණ්හා බවටපත් වෙලා තණ්හා පොදි බැඳගෙන ඉවර වෙලා බින්දුවේ අර උපාදාන මට්ටමේදී උපරිමයට ගිහිලා දැන් කය වෙහෙතවන්න හදනවා. ඒක අරගෙන ගිහිලා දිවේ තියන්නේ. ඔබට සමහර විට එහෙම නැතු වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් නිසා නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් නිසා පින්විතනේ ඔබගේ කය එතනට අරගෙන යන උවමනාවක් එන්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාවට. නමුත් ඒ සුවඳ දැනෙච්ච වෙලාවේදී පින්වතුනි ඒ සුවඳ දැනීම තුල ඔබට සම්පස්සයක් ජනිත වුණා නම් ආන්නේ සුවඳ දැනීම තුල පින්වතුනි දැන් ඔබට තියෙන ප්‍රශ්නයක් එතන. එහෙනම් ඔබ ඒ වෙලාවේදී කරන්න ඕනේ සම්පස්සයට විසඳුමක් හොයන එක මේ මොහොතේ නැවතිලා ඉන්නේ. නිවන් දකින්න කෙනෙක් නෑ. ඉස්සර පින්වතුනි භික්ෂුන් වහන්සේලා පින්ඳ පාතේ වදිනකොට උන්වහන්සේලාගේ සිරිතත් තිබුණලු ඒ පින්ඳ පාතේ වදින්නේ ගමට. ඒ ගමට වඩින වෙලාවේදී පින්වතුනි උන්වහන්සේලාට යම් කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් ජනිත වුණා නම් මොකක් හරි දෙයක් දැකලා හෝ අහලා හෝ දැනිලා. ඒ දැනිච්ච උත්තරය අපිනුතුනි එහෙමම නතර වෙනවලු පින්නපාතේ වඩින්න නැතුව එතන. එතන ගහක් මුලක් යටින් වාඩි වෙලා පින්නතුනි ඒ සම්පස්සේ ජනිත වී මුදෙසා ආවනම් යම් කිසි කරුණු කාරණා ටිකක්. ඒ ටික ප්‍රහාණය වෙනකම් උන්වහන්සේ එතනින් නැගිටින්නේ නැහැ. ඒ ටික ප්‍රහාණය වුණාම තමයි පින්වතුනි උන්වහන්සේ එතනින් නැගිටලා ආපෞසරයක් බින්දපාදචාරිකාවේ දෙන්නේ. කාලේ පැන්නනම් පැන්න තමයි. එහෙනම් එතනදි පේනවා නේද පිළිඳින නිවන් දකින්න ආපු උත්තම පිරිසට කැමට වඩා ලොකු දෙයක් තියෙනවා කියලා. සම්පස්ත ජනිත වෙවි කනවට වඩා හොඳයි නේද පිළිඳින බඩගින්නේ මැරෙන්නේ. එහෙනම් ඔබ ඇත්තටම නිවන් දකින්න නම් ඉන්නේ පිළිඳින මේ ප්‍රායෝගිකව මේ කටයුත්ත කරන්න දවසකට එකපැයි. සම්පස්ත ජනිත වෙනවද කියලා බල බලා පිළිඳින ඒක නැති කරගන්න. නිකමට බලන්න පිළිඳින ඔබ දෙවෙනි දවසේ ඕක කරද්දී සම්පස්ස 90යි. තුන්වෙනි දවසේ කරද්දි 80යි. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින්වතුනි එක දවසක් එනවා. සම්පස්ස 10ක් විතර සිද්ධ වෙන්නේ. ඔබ හිතන්න ඔබට මොනතරම් ප්‍රීතියක් ජනිත වෙයිද කියලා එදාට. මේ ලෝකේ තියෙන කිසිම වස්තුවකට නැත්නම් කිසිම රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පහසකට, අරමුණකට ඔබව වෙනස් කරන්න බැරි මට්ටමක් එනකොට ඔබට අවිජ්ජාවක් දෝමනස්සයක් දැඩි ලෝභයක් හෝ තරහවක් හෝ නැති කරන්න බැරි වෙනකොට ඔබ මොනතරම් ප්‍රීතියක් ජනිත වෙලා ඉදි කියලා ඔබට. යම් දවසක් ඒකින් ඉතින් ඔන්න ඒ දවස ආවා. එදා එක සම්පස්සයක්වත් නැහැ. දෙවෙනි දවසට ගියා එදත් එක සම්පස්සයක්වත් නැහැ. තුන්වෙනි දවසට ගියා එදත් එක සම්පස්සයක්වත් නැහැ. ඕම ගිහලා හත්වෙනි දවසට යනකොට කවුද නිහිරෙන්නේ? කවුද නිහිරෙන්නේ? අරිහතුන් වහන්සේ. ඕක ඔය අරිහතුන් වහන්සේව තමා තුළින් බිහි කරගන්න නේද පින්විතනි මේ ධම්ම වඩන්නේ. එහෙනම් මේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළින් මේක කරන්න පුළුවන්. ඒ උදෙසා වටිනම දේ තමයි පින්විතනි පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. ඉන්ද්‍රිය භාවනාව මනාකොට වඩන්න වඩන්න වඩන්න වඩන්න පින්විතනි ඔබට තේරිලා යනවා මේ කියන කරුණ. ඔබට හරි පහසු වෙනවා පින්විතනි මේක ගලවලා දාන්න. සමහර ණයට තියෙනවා පින්වදින රූප දැක්කහම මහා ආසක්ත ස්වභාවයක් එනවා. ශබ්ද ඇහුනහම එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි තථාගතයන් වහන්සේ ආනාපාන සතිය දේශනා කළේ. හරියටටපත් වෙන නම් ආනාපාන සතියම වඩන්න ඕනි. හැබැයි අද ලෝක සම්මතයේ තියෙන ආනාපාන සතියට එහා ගිය තව මේ තව ආර්ථයක් ඔක තියෙනව නැතුනේ. ඒ ආර්ථය අරගෙන ආනාපාන සතිය වඩන්න. එහෙනම් ඔබ වැඩිපුර ඇදිලා යන්නේ රූප වලට නම් මොකද්ද කරන්න තියෙන්නේ? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන සංකල්පය ගන්න අතර දීර්ඝව දහම් කරුණු ඇසුරු කරන්න පින්විතුනි ඒ කරුණු සම්බන්ධව දීර්ඝව දහම් කරුණු ඇසුරු කර කර ඇසුරු කර කර පින්විතුනි ඒ අසුරු තුලින් දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති කියන අර පහ කර යුතු යමක් තියෙනවා නම් අර රූපයේ දැඩි ලෙස චන්දරාගයෙන් බැඳෙනවනම් ආන්නේ කොටස පින්විතුනි පහ කළා දා සමහර ලාට සුවඳක් කෙනෙක් ඔබ ගණන් ගන්නවත් නැතුව ඉතින් බොහොම පොඩ්ඩයි ඔබට දැනෙන රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කෙටි ධර්මයක් ඇසුරු කරලා කෙටියෙන් කෙටියෙන් දහම ඇසුරු කරගෙන පින්විතනේ ඒතර තියෙන ඒ දේ අසාර ස්වභාවය දැකලා ඉවර වෙලා ඒකෙන් පහ කරලා දානවා මෙන්න මේ කියන ක්‍රියාකාරීත්වය ඔබ දිගින් දිගටම දිගින් දිගටම ඉන්න නම් පින්විතනේ සෝ සතෝ වාසසති සතෝ පස්සසති. ඒක කරන්න ඕන. එහෙනම් සිහි බුද්ධියෙන් ඉඳගෙන ධම්ම ඇසුරු කරන්න ඕනේ. සිහි බුද්ධියෙන් ඉඳගෙන තමන් තුළ තියෙන රාග, දේශ, මෝහයන් මක් කරන්න ඕනේ. පහ කළා දාන්න. ඕක කරද්දී තමයි ඔබට දීර්ඝ ඇසුරු කරන්න ඕන වෙලාවට දීර්ඝේවත් කෙටියෙන් ඇසුරු කරන්න ඕන වෙලාවට කෙටියෙන් ඇසුරු කරන්නත් හිතෙන්නේ. එහෙනම් ඔය කියන කරුණු තුන පින්විතනි ආනාපාන සතිය කියන කොටසෙන් ඔය කියන කරුණු තුන හැමතිස්සෙම තමන්ගේ ජීවිතය ඇතුලේ තියාගෙන ඉන්නේ. වඩුවේකට ලීයක් ගන්න ඕන වුණාට පස්සේ පින්විතනි යතු කැට දෙකක් අතේ තියාගෙන ඉන්නේ. එකක් තමයි අර මහා පතන්දරේ අතු ගැටේ අනිත් එක තමයි චූටි අතු ගැටේ. ඉතින් ওই අතු ගැට දෙක බෑක් එකේ දාගෙන යන්න හැමදෙයක්ම. හැබැයි යතු ගැට දෙක බෑක් එකේ දාගෙන යන්න නම් පින්විතනි කලින්ම දැනගන්න තමයි යතු ගන්න යන්නේ කියලා. ඒකයි සෝ සතෝ වාස්සසති. සිහියෙන් දහම ඇතුළු කරගන්න. සෝ සතෝ පස්සසති. එහෙනම් සිහි බුද්ධියෙන් හොඳට ඉඳගෙන අර රාග දේශ මොහයන් ප්‍රහාණය කිරීමේ කටයුත්තේ ඔබ යෙදෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ කෙනාට තමයි අර යතුකඩ යතුකඩ දෙකේ ඌමනාව එන්නේ. එයාගේ යතුකඩ දෙක හැමතිස්සෙම තියාගෙන සමහර වෙලාවට පිඟුතුනි ලොකු යතුකඩෙන් ගාලා අයින් කරන්න බැරියව තියෙනවා. ඒ වෙලාවට පිඟුතුනි වෑයක් පොරවක් ඕන වෙනවා කපලා අයින් කරන්න ওই ගැට. ඒකයි තියෙන ගැටලු. වෑයක් පොරවක් අරගෙන රැහැලා අයින් කරන්න ඕනේ ගැටි තියෙනවා සමහර වෙලාවට. එහෙනම් ඒව වෑයක් පොරවක් අරගෙන ඕනේ ගැටි අයින් කරලා දාන්න. ඊට පස්සේ ආයෙ ලොකු යතු ගැටි අරගෙන යතු ගන්නවා. එහෙනම් සමහර දේව අවස්ථා තියෙනවා පිළිතුරේ දීර්ඝව දහම් තමන් මෙනෙහි කරන විතරක් මදි. ඒ කරුණ සම්බන්ධව යතිවරයන් වහන්සේ නමක් එක මුණ ගිහිලා කතා කරනවා ස්වාමීනි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම දහම මෙනෙහි කරනවා කොච්චර මෙනෙහි කරත් මට මේක පරද්දන්න බෑ. මේ කරුණ මාව පරද්දනවා. මම මොකක්ද මේකට කරන්නේ? ඒ ආදී වශයෙන් පින්වතුනි විවිධාකාරයෙන් සාකච්ඡා කළා. තව තව තව තව ඒක ගැන හිතන්න පුළුවන් ආකාරයක දැනුම දිනු කරගෙන ඉවරලා ඔන්න ආපහු සැරයක් යතු ගන්න පටන් ගන්නවා. හැබැයි අර යතිවරයන් වහන්සේට බෑ ඔබ වෙනුවෙන් යතු ගාලා දෙන්න. ඒ යතිවරයන් වහන්සේට පුළුවන් ඔබගේ යතු කැට්ට හොඳට තියුණු කරලා දෙන්න. ඔබ දානවනේ යතු කැටේට දානවනේ පින්වතුනි කැපෙන් දනවා. කැපෙන බ්ලේඩ් එකක් දානවනේ. ඕම් ඔය බ්ලේඩ් එක හොඳට තියුණු කරලා දෙන්න පුළුවන් ඒ උත්තරය. එහෙනම් අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඇවිල්ලා ඔබ මොකද්ද ඔය කරගන්න යන්නේ? යතු ගාන හැටි ඉගෙන ගන්නවා ඊළඟට යතු කැටේ තියෙන අර බ්ලේඩ් එක තියුණු කරගන්නවා හොඳට. එහෙනම් බ්ලේඩ් එක හොඳට තියුණු කරගෙන ඒ වගේ මේ බ්ලේඩ් එක කොච්චර ඉස්සරහට ගන්න ඕනේද? ඒ ටිකත් හොඳට ඉගෙන ගන්න ඕනේ. සමහර අය ඉන්නවා පිටුදෙන යතු කැටේ අරගෙන ඉවිල්ලා ගහනවා මිටි පාරක් අරක අඟලක් විතර ඉස්සරහට එන්නේ. මේ යතු කැටේ කෙනෙක් ඔබ හැම කෙනාම දැකලා තියෙනව නේද? අර බ්ලේඩ් එක අඟලක් විතර ඉස්සරහට ආවම පින්විතට පුළුවන් ද යතු ගන්න? පුළුවන් වෙන යතු ගන්න? නෑ. සමහර අය ඉන්නවා පින්විතනේ සෝතාපන්න නොවි භාවනා කරනවා නිවන් දකින්න කියලා හිතාගෙන. ඒ කියන්නේ පින්විතේ බ්ලේඩ් එකක් විතර යතු කැටයකින් හොගාලා යතු ගන්නවා. ඉතින් අවුරුදු 5000ක් යතු ගෑවත් පුළුවන් වෙන පින්විතනේ ඔය ගැට්ටට හැට ගැට්ට අයින් කරගන්න. බෑ එහෙනම් ඉතලා මේ දහම් න්‍යාය ධර්මයේ වැටහෙන්න ඕනේ ඔබට. ඉතින් මේ මේ අවස්ථාවේදී මම ගොඩක් දුර දැන් මේ කාලය අතින් ඉඳගෙන පින්විතනේ ඔයක දේශනා කරනවානේ. දැන් එතනින් එහාට තියෙන ටිකක් ටික ටික අපි වැඩිපුර වැඩිපුර කතා කරගෙන යමු. හැබැයි අර දේවලුත් එක්ක නැතුව නෙමෙයි. කලව මේ ඔක්කොම කතා කරමු. එතන මම වඩා ගන්න හිට මම වඩා ගන්න මේසි වෙන්නේ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ පිඟුතුනි ඔබ කොයි කොයිතරම් ප්‍රමාණයක් විතරද ඔය ප්ලේට් එක ඉස්සරහට ගන්න ඕනේ කියලා. යන්තම් මිටිපාරක් ගැව ඔබ දන්නව වඩුව හොඳ උපමාවට ගන්න. මිටිපාරක් ගහලා වෙලා බලනවා ඇහැ එක ඇහැ කොහල වෙලා බලනවා කොච්චර ඉස්සරහට ඇවිල්ලාද කියලා. යම් ප්‍රමාණයක් ගන්න ඉස්සරහට ඇවිල්ලා නම් එතන යතු ගන්න. යතු ගාලා දානවා. ওই ටික තමයි ඔබ කරන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න තිවෙදනි මෙතන මට කියලා දෙන්න පුළුවන් ඔබට යතු කැටේ පීරි ගා ගන්න හැටි. ඒකේ හොඳට තියුණු කරගන්න හැටි. ඒ වගේම යතු ගන්න හැටි. හැබැයි මට ඔබ වෙනුවෙන් යතු ගන්න පුළුවන්. මට ඔබ වෙනුවෙන් යතු ගන්න බෑ. එහෙනම් ඔබ යතු ගා ගන්න ඕනේ. හැම මොහොතකම පින්වතුනි ඔබ සිහියෙන් ඉන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්නකොට තමයි ඔබට යතු ගන්න ඕන තැන් අහුවෙන්නේ. යතු ගන්න ඕනේ නැති තැන් අහුවෙන්නේ. කෙටියෙන් යතු ගන්න ඕන තැන් ලොකුවට යතු ගන්න ඕන තැන් අහුවෙන්නේ. එහෙනම් මේ සිහියෙන් ඉඳගෙන ඉවරලා හැම මොහොතකම ඒකට යොමු කරා. ඒකට ඉන්ද්‍රිය භාවනාව වඩන. ඉන්ද්‍රිය භාවනාව වඩන වෙලාව පින්වතුනි හරියට මම ඔබට මෙහෙම දෙයක් කියන්නම්. මේක හරියට පින්වතුනි යුද්ධයක් කරනවා වගේ. යුද්ධයක් කරනකොට පින්වතුනි මේ යුද්ධ කරන වෙලාවේදී ඒ උදෙසා යම් පුහුණුවීම් කටයුත්තක් කරනවනම් ඒ පුහුණුවීම් කටයුත්ත පින්වතුනි සාමාන්‍යයෙන් කරන්න බෑ නේද යුද පිටියේදී. යුද්ධයක් කරන්න යුද්ධයට පුහුණු වෙන්න පුළුවන් ද යුද පිටියටම ගිහිල්ලා. එහෙම බෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? කැලෑ වෙදිලා හරි ඔය කොහේ හරි ගණකට වෙලා යුද වෙලා ඉස්සලා යුද පුහුණු වෙනවා. එහෙනම් ඒ යුද පුහුණු වෙලා ඉවර වෙලා තමයි පිටින් යුද්ධයට යන්නේ. ආන් ඒ වගේ තමයි පිටින් ඉන්ද්‍රිය භාවනාව වඩනවා කියන එක. කොහේ හරි ඉඳගෙන හමන්නේ මේකට කැලෑෙන්කම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. Tamante නිදහස් පරිසරයක ඉඳගෙන මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක වඩන්න. ඉන්ද්‍රිය භාවනාව වඩනවා කියලා කියන්නේ පිළිතුරේ මේ යුද්ධයට පුහුණු වෙනවා කියන එක. දැන් ඔබ යුද්ධයට පුහුණු වෙනවා. එතකොට යුද්ධයට පුහුණු වෙනකොට නිකුදුනි වටේ පිටේ තියෙන ඔක්කොම බලබලා යුද්ධයට පුහුණු වෙනවා නෙමෙයි. යුද්ධයට පුහුණු වෙලා පුහුණු වෙලා පුහුණු වෙලා ඔබ ආපහු සැරයක් ගමට එනවා. නැත්නම් මේ කාමරෙන් එළියට එනවා ටවුන් එකට එනවා කොහේ හරි ගමට එනවා මොකක් හරි දැන් දකින්න කරන දැන් තැන් වලට එනවා. ඔය එන තැන් වලට එනකොට නිකුදුනි දැන් ඔබ යුද්ධ කරන්නයි සූදානම්. ඕන රූපයක් එනවා. දැන් මෙච්චර වෙලා ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි රූපේ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි චක්කු විඥානයේ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි ආදී වශයෙන් පිඟුතුනි මේ ටික වඩාගෙන ගියා. ඒ කියන්නේ දැන් මේ පුහුණුව හොඳට ලබා ගත්තා. දැන් ওই ලබාගත් පුහුණුව තුළ පිඟුතුනි ඔන්න දැන් යුද්ධ කරන්න සූදානම්. යුද්ධ කරන්න මොකද කරන්නේ ඔන්න නගරයට ආව නගරයට ඇවිල්ලා ඔන්න දැක්ක එකපාරට රූපයක්. ඒ රූපේ දකින්නකොට පිඟුතුනි මේ වෙනකොට ඔබට යම් ප්‍රමාණයක් සතුන පුරුදු වෙලා නම් තියෙන්නේ. අර රූපේ මෙල්ල කරගන්න Tamanට පුළුවන්කම ලැබෙන්නේ. ඒ රූපේ එනකොට අන්න සම්පස්සය ජනිතුනා නම් ඇල්මක් හෝ ගැටීමක් ආව නම් එහේ මේ රූපේ කෙරේ එහෙනම් Taman තාම යුද්ධයට සූදානම් නැහැ. එහෙනම් දැන් ආයේ මොකද කරන්න ඕන? ආපහු සැරයක් අවශ්‍ය තැනට ගියා. ඒ අවශ්‍ය තැනට ගිහිල්ලා ඉවරලා අපි මෙතන ආපහු සැරයක් භාවනා පටන් ගත්තා. භාවනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනවා. ওই ප්‍රගුණ කරගෙන යනකොට පිළිදෙන ආයතනයක් අවස්ථාවක් එනවා. දැන් හිතලා බලන්න දැන් දැන් හරියට දන්නේ. දැන් පුළුවන් ඒ දන්නේ මට යුද්ධ කරන්න. ගියා ආපහු සැරයක් එළියට. එළියට ඒ වෙනුවෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ නේ තමන් භාවනා කරලා ඉවරනට පස්සේ එළියට බහිනකොට කිව්වනේ ඕනේ තරම් සම්පස්ස කැලියනවා මේ තමන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔන්න ආපහු සැරයක් පිවිදින හොඳ සුවඳක් එනවා සුවඳ ආපු ගමන් ඕකට ඇල්ලුවා නම් එහෙම ඔන්න දැනගත්ත වෙලාවන්නේ ඒක වැඩිලා නැහැ එහෙනම්. එහෙනම් ආපහු සැරයක් යුද්ධයෙන් පරාදයි. එහෙනම් ආපහු සැරයක් මොකද කරන්න ගිහලා ආපහු සැරයක් මේක වඩනවා. එහෙනම් මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි පින්දිනේ ඔබ මේ ඔය ආර්ය ගමන තුල සිද්ධ කරන්නේ. ඔය විදිහට මේක වඩාගෙන වඩාගෙන යද්දි පින්විතනේ ඔබට ඇහැ සම්බන්ධව තියෙන සියලුම සම්පස්සයන් විනාශ කරන්න පුළුවන් මට්ටමක් ඔබට එනවා. කොච්චර කළත් මොන රූපේ දැක්කත් Tamanට ඒ ගැන කිසිම බින්දු මාත්‍රයකවත් හැඟීමක් ගන්න අවශ්‍ය නැති මට්ටමක් කියනවා. එහෙනම් ඔබ ඇහැ පිළිබඳ දිනුන් නේද? මොන ආකාරයෙන් සද්දාවත් යම් දවසක ඒ ශබ්ද වලට ඇලීමක් ගැටීමක් උදා කරගන්න නැතුව මුලා නොවී ඉන්න පුළුවන් මානසික මට්ටමක් Tamanට හැදිලා එනවා. එහෙනම් Taman කන පිළිබඳව දිනුන් නේද? එහෙනම් පින්වතුනි මේ මහා සාර යුත්තේ බලකොටු හයක් තියෙනවා. මේ බලකොටු හයෙන් හයවෙනි බලකොටුව තමයි මහා ධර්මම බලකොටුව. ඒකේ තමයි ඉන්නේ හතුරා. හතුරු රජුරෝ ඉන්නේ ඔන්න ඔය කියන බලකොටුවේ ඔය බලකොටුව විඳ ගන්න තමයි පින්වතුනි අනිත් බලකොටු පහ විඳින්න හදන්නේ. මොකද හතුරා ඒ බලකොටුව ඉඳගෙන තමයි අනිත් බලකොටු වල ක්‍රියාකාරීත්වයන් සිද්ධ කරන්නේ. ඇහැ පිළිබඳ ඉන්ද්‍රිය භාවනාව වඩනවා කියලා කියන්නේ පිළිවෙතනේ ඇහැ පිළිබඳ මන හිතන් ඉන්න එක නම වැරදි කියලා පෙන්නනවා මනට. ඇහැ පිළිබඳ මන හිතන් ඉන්නේ මහා මුසු දෙයක් නේ. රූපේ පිළිබඳ ඇහැ හිතන් ඉන්නේ හරි ආසද ජන ජනක දෙයක් නේ. ওই දේවල් ඔක්කොම මනාකොට තේරුම් ගන්නවා. ඒ මනාකොට තේරුම් ගත්තට පස්සේ පිළිවෙතනේ ඒකෙන් වෙන මහා විපතක් තමයි මනාකොට තේරුම් ගන්නවා. ඔය තේරුම් ගන්නකොට ඇහැට තියෙන චන්දරාගය දුරු වෙලා යනවා. රූපෙට තියෙන චන්දරාගයේ චක්කු විඤ්ඤාණෙට තියෙන චක්කු සංපස්සෙට තියෙන චක්කු සංපස්සජා වේදනාවට තියෙන චන්දරාග සියල්ල දුරු වෙලා යනවා. ඔය දුරු වුණාට පස්සේ පිටින්නේ දකින්න යම් කිසි පුද්ගලයෙක් ආසාවෙන් හිටියනම් ඒ දකින්න ආසාව නැති වෙලා යනවා. දැක්කොත් දැක්ක විතරයි දැක්කුම් දැක්කුම් මාත්‍රයක් විතරයි කියන ස්වභාවයට තමන්පත් වෙන්නේ. එහෙනම් එතනින් එහාට අபிසංකාර කර කර බලන්න අවශ්‍යතාවයක් මේ උත්තරයට ඉන්නේ නැහැ. මොකද මේ දැකීම් පිළිබඳ තියෙන ආසාව දුරු කරගෙන ඉවරයි. එහෙනම් මන පිළිබඳව මේ මනට මේ ඇහෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ දැන් නැති කරලා ඉවරයි. එහෙනම් ඇහැ පිළිබඳව මේ මන හික්මිලා. ඔය ආකාරයෙන් පුරුදුනේ කන පිළිබඳවත් මේ මන හික්මෙනවා. ඔය විදිහට හික්මිලා හික්මිලා හික්මිලා යනකොට පින්විතනි අන්තිමට මන පිළිබඳව මන හික්මෙනකොට ඔබ කවුද? ඔබ කවුද? අරිහතුන් වහන්සේ නම. එහෙනම් මේකදී ප්‍රායෝගිකව මේ කරන මේ වැඩපිළිවෙල කරන්න ඕනේ. එහෙනම් ඔබ පුහුණු වෙන්න. ගෙදර මුල්ලක ඉඳගෙන පුහුණු වෙන්න. ඒ පුහුණු වෙන වෙලාවෙදී මහහයිය රේඩිය එකක් දැම්මොත් ඔබට පුහුණු වෙන්න බෑ අයියේ. යුද්ධ කරන්න බෑ මේ මේ යුද්ධයට පුහුණු වෙන්න බෑ යුද්ධ කඳවුරේදී. අන්න ඒක නිසා තමයි නිශ්චිතව තැනක් හොයාගන්න ඕන. හැමෝම නිින්දට යනකම් ඉඳලා හරි කමන්නේ නැති වෙනතනි වඩන්න දවසකට එක පැයක්. හොඳට ගැඹුරට ඉන්ද්‍රිය භාවනාව වඩන්න. භාවිතා කරන්න බහුලව බහුලව නිතර නිතර භාවිතා කරන්න තමන්ට අවස්ථාවක් ආපු ගමන් ඉන්ද්‍රිය භාවනාව වඩන්න පටන් ගන්නවා. ඒ තුල පින්විතේ තමන්ව දවසින් දවස දවසින් දවස හික්මෙනවා ඒ කාන්තයෙන්. සමහර වෙලාවල සදාංග වශයෙන් ප්‍රහාණය වෙලා ඒවට රැවටෙන්න යන්නත් එපා. සදාංග වශයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ මේ මොහොතේ පොඩ්ඩක් ප්‍රහාණය වුණා. නැත්නම් විස්කම්බන ප්‍රහාණයක් සමහරක් සිද්ධ වෙන්න පුළුවන්. සතියක් විතර යනකම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා කාටවත් ආ දැන් මට නම් ඇහෙන් නම් කිසි බාධාවක් නැහැ. මං ඇහැ පිළිබඳ යුද්ධේ නම් බින්නා කියලා ඇහැ ඇහැ ඇහි බලකොටුව නම් බින්දා කියලා එහෙම උදම් මනන්න යන්නත් එපා. හේතුව තමයි බින්දුතුනි සතියක් විතර යනකම් සමහරලාට විස්කම්බන ප්‍රහාණය වෙලා තිනවා. ඊට පස්සේ ආපහු සැලෙක් මතුවේ. එහෙම නැත්නම් අනුසේ වශයෙන් යටපත් වෙලා තියෙනවා පිටුතුනි සාමාන්‍ය කෙනෙක් දැක්කට සාමාන්‍ය රූපයක් දැක්කට එන්නේ නැති කෙනෙක් මහා ලස්සන නිලියක් එහෙම දැක්කට මම දන්නේ එක පාටම ඇති වෙලා එන්න පුළුවන් තරමේ උට එහෙම හැංගීමක් එහෙනම් තාම ඇහැ පිළිබඳව අනුසය තියෙනවා. එහෙනම් අනුසය දක්වාම විඳින්නයි තියෙන්නේ. එහෙනම් මේ මහා සාර යුද්ධ කරන්නේ. ඒක තමයි මම ඔබට කියන්නේ පිළිඳින මේ රටේ මේ වටේ පිටේ රටේ ඉන්න මිනිස්සුන්ව විවේචනය කර කර ඉන්න එකද මේ ආර්ය මාර්ගයේ වඩන අයට කරන්න තියෙන්නේ. කොයි වෙලාවෙ මැරිලයිද දන්නේ මහා භයානක තැනකනේ අපි ඉන්නේ. මනුෂ්‍ය ජීවිතයක් හම්බෙච්ච වෙලාවේ පිළිඳින මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙනවා කියන එක මොනතරම් ශාන්ත ප්‍රණීත දෙයක්ද? මේ අවස්ථාව මිස් කරගත්තා කියලා කියන්නේ පිළිදෙනි ආයේ මෙතනින් ඉහට මේ chance එක එන්නේ නැහැ නේ. අද ඔය කොච්චර උඩ පැන පැන හිටියත් සමහර මිනිස්සු හරි මුලාවටපත් වෙලා නින්නේ මට මේ මිනිස්සුන්ව දකින්නකොට හරීම හරීම ඉතින් කනගාටුවක් අත හටගන්නේ. බොහොම කනගාටුවක් හටගන්නේ. උඩ පැන පැන ඉන්නවා පිළිදෙනි මට මෙච්චරක් තියෙනවා මට මෙච්චරක් තියෙනවා කියාගෙන. අර සදාගතයන් වහන්සේ දේශනා කරන්නේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තහි අත්තනෝ නත්ති ගුතෝ පුත්තෝ ගුතෝ ධනම් කියලා. මට මෙච්චරක් තියෙනවා මට මෙච්චරක් තියෙනවා මේ ගෙදරත් මගේ අර ගෙදරත් මගේ තට්ටු පහේ අතන ගියක් තියෙනවා මට මේ ඉඩමත් මගේ අරකත් මගේ මේ යාන වාහන ඔක්කොම මගේ මගේ මගේ මගේ මගේ කියාගෙන දඟලන මේ දරුවා මගේ මේ මේ නර දරුවා මේ කැනඩාවේ ඉන්නේ මේ දරුවා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මේ දරුවා එංගලන්තේ ඉන්නේ ඔය ආදී වශයෙන් නිරන්තරයෙන් මගේ දරුවෝ ගැන කියන ඔහොම කිය කිය බාලයා පිඟුදිනේ හරියට සතුටු වෙනවා නමුත් මරණාසන්න මොහොත වෙනකොට සහ මරණාසන්න මොහොතෙන් පස්සේ මරුණාට පස්සේ අර කර්ම ප්‍රවාහයට අහු වෙනවා පින්වතුනි හුලඟට අහු වෙන්න පරණලාපත වගේ කොහේ ගිහිලා විසි වෙනවද කියලා දන්නේ නැහැ අන්තිමට. අනේ නෑ බෑ බෑ මට ඌරු බොක්කට නම් යන්න බෑ. ඌරු මව් කුසට නම් යන්න බෑ මට මනුස්ස මව් කුසට යන්න ඕන කියලා කිව්වට හරියයි. කර්ම ප්‍රවාහයට අහු වුණාන කියලා කියන්නේ පින්වතුනි කොහේ ගිහිලා නතර වෙයිද කියලා දන්නේ නැහැ. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණ. යම් කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා සාසදායාදෝ භවිස්සාමි ටික සදාගතයන් වහන්සේ දේශනා කළ තියෙන මේ කර්ම ප්‍රවාහය කියන කෙනෙක් කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන ඇවිදින්න ඉන්න අපි මොනවයි මොනව වේද කියලා දන්නේ නැහැ. කාම බන්දු කර්මයේ ඥාතියා කරගෙන ඇවිදින්න ඉන්නේ. මොනවයි මොනව වේද කියන එක ගැන අපිට හිතා ගන්න බෑ. එහෙනම් මේ මනුස්ස මේ ජීවිතේ හැම වෙච්ච වෙලාවෙ පිටින් අපි හැම මොහොතක්ම ගත කරන්නේ මේ අනිත් එක්කෙනාගේ නිවන ගැන හොයන්නවත් අනිත් එක්කෙනාට නිවන දකින්න උදව් කරන එකටත් වඩා පිටින් තමන්ගේ වැඩේ කරගන්න. අනුකම්පා කරලා තව කෙනෙකුට සත්‍ය ධර්මයක් දේශනා කරන එක මේ හොඳ දෙයක්. සද්ධර්ම දේශනා කිරීම තුළ තමන්ගේ ඥානය වැඩෙනවා ඒ කෙනාටත් පිංගුතුනි ඥානයක් ලැබෙනවා. තමන්ගේ ප්‍රඥාව වැඩි වෙනවා ඒ කෙනාටත් ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන් ඥානය මුදුන්පත් කරගන්න පුළුවන් ඔබට. හැබැයි තව කෙනෙක් විවේචනය කිරීම තුළ කවදාකවත් කියන්නේ ඔබට සිතක් වෙන්නේ නැහැ ආලෝකයට සිතක් වෙන්නේ නැහැ. මෙන්න දෙන්නට මහා විපතක් දෙන්නට විපතක් වගේම පිංගුතුනි මේ විශ්වයටත් මහා විපතක් සිද්ධ කරන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන වැඩේ අපි හැම කෙනෙක්ම එකතු වෙලා කරමු. ඒක ගිහිද පැවිදිද කියලා මම කියන්නේ නැහැ පින්විතනේ මේ හැම කෙනාටම මේක කරන් තියෙන. මොකද පැවිද්ද විතරද පින්විතනේ මේ මේ පැවිදියාට විතරද තේරෙන්නේ අපි මරනවා අපාගත වෙනවා කියන. ඇයි ගිහියයි මරනවා මෙහෙම වෙන්නේ නැද්ද? එහෙනම් මේ මේ මේ පැවිදි උත්තමයන් වහන්සේලාට විතරද පින්විතනේ මේ මේකෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. අපාර වෙලාවට මම මේ කියන ඒවා ගොඩක් පිළිතර තේරෙන්නේ නැතු වෙන්නේ. මං ඇද ඇද ඇද ඇද කියන්නේ මේ භව ගමන කෙලවර කරගන්න කියලා ඒ වෙනකොට ඉතින් තමන්ගේ දරුවව දොස්තර කරන්න ඉන්න අම්මා ඉතින් මට දොස් කියනවා ඇති. ළමයා නම් බින්දු මාත්‍රයක්වත් ඔය බණ ටික නම් අහන්න දෙන්නේ නැහැ කියලා. මං අහනවා ළමයාට අහන්න දෙන්නේ නැහැ කියලා ළමයා නිදා ගන්නකන් ඉඳලා බණ අහන අම්මලා ඇති ඕනේ තරම්. මේක ඇහුනොත් එහෙම කොල්ලන්ට ඊළඟ දවසේ යනවා මහාන වෙන්නේ ඒක පොඩි කාලේ ඉඳලා මහාන වෙනවා කී කී හිටි. ඕම හිතාගෙන කටයුතු කරනවා ඇති. තමන් ආදරෙන් හදා වදාගත්ත දරුවා මැරිලා අපාය යනකොට කැමතිද පිංගුතුනි? මේක වෙන හිතලා බලන්න. මේ ගොඩ යන්න පුළුවන් වෙලාවේ නවත්තගෙන ඉන්නවා කියලා කියන්නේ මොන අපරාධයක්ද කියලා. වහවහ මේ භව ගමන කෙලවර කරගන්න කෙනෙක් කරන්න තියෙන කොච්චර උජාරුවෙන් හිටියත් වැඩක් නැහැ නේද? ඉතින් මැරලා කුණු පෙරේතිය බලු කුණුවල් වෙනවනේ. මහා අනුකම්පාව දැන මේ බල්ලු බලන්න දැක්කම උන් ගැන නෙමෙයි. බල්ලු බලන්න වෙන්නේ ඉන්න මිනිස්සු දැක්කා. මේ මේ මිනිසුන්ගේ මතක් වෙන බල්ලු බලන්න උන් දැක්කට පස්සේ මේ වැරදිච්ච අය දැන් ඉති කරන්නේ දෙයක් නැහැ. එයා ගැන හිතලා වැඩක් නැහැ. උපේක්ෂාවටපත් වෙන්නේ ඒකයි සදාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ සත්තු කෙරෙහි උපේක්ෂාවටපත් වුණා මිස සත්තු කෙරෙහි කරුණාවටපත් උනේ නැහැ කවදාවත්. තථාගතයන් වහන්සේ කරුණාවටපත් උනේ සුනීත කෙරෙහි සෝපාස කෙරෙහි. තථාගතයන් වහන්සේ මුදිතාවටපත් වුණා ආලෝකයක්ය කෙරෙහි. මෘදුභාවයටපත් වෙලා ඉර වෙලා කටයුතු කළා. ඕව අම්මල තාත්තලාට තියෙන ඒවා. සතර රහම විහෙරණ කියලා කිව්වේ ඒකයි. අම්මා දරුවෝ කෙරෙහි මෙත්තාවෙන් කටයුතු කරනවා, කරුණාවෙන් කටයුතු කරනවා, මුදිතාවෙන් කටයුතු කරනවා, බැරි මොන සඳන දිනනවා විනාශ කළා දාන්න නැතුව. ඉතින් ඔබත් එහෙමයි ලෝක සත්‍යය කෙරේ කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ නිවන් මඟක් දෙන්න නිහදන්නේ කාට හරි කාත් හරි එක නිවන ගැන කතා කරන්නේ කාත් හරි එක රාගක් හේ ගැන කතා කරන්නේ. කාත් හරි එක ගැන ද්වේෂය ගැන ද්වේෂක් හේ ගැන කතා කරන්නේ මෝහක් හේ ගැන කතා කරන්නේ. ඒ කතා කරන හැම වෙලාවකම පින්වතුනි ඒ කෙනාගේ රාගයේ ඡේ වෙනවා ඔබගේ රාගයේ ඡේ වෙනවා. ඒක නිසා මේ දෙයක් කතා කරන්නට කවන්නේ නිවන දකින්න පුළුවන් නේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් විදි පහක් සදාගතයන් වහන්සේ දේශනා කළා ඒ විදි පහම කරන්න. ධර්මයේ දේශනා කරනකොට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ධර්මයේ ශ්‍රවණය කරනකොට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ධර්මයේ සත්‍යයනා කරන්න පුළුවන්. ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ධර්මයේ විමර්ශනය කිරීම එහෙමත් භාවනා කරද්දී කරන්න පුළුවන්. ඉතින් ඔය කියන කරුණු පහෙන්ම මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් නම් යමෙක් දුටු නිවන. ඉතින් ඔය පහම කරන්න. එන ඔබ බණ කියන්න කෙනෙකුට බණ අහන කෙනෙකුට ඒක නා තර්ක කරන්න આવොත් එහෙම හත් නැතුව අකුලගෙන අයින් වෙන. එයාට වෙන කෙනෙක්ට තර්ක කරන්න හරි. තර්ක කරගෙන ඉන්න වෙලාවක් නැහැ. පින්වදනි මේ ගඟට වැටිච්ච එක පිදුරු ගහේ තෙල්ලෙනව නේද? ගිලෙන්න යන එක. තාම ගඟට වැටිලා ඉන්න බා මේ මේ මිනිසුන්ට තේරි ගන්න නේද නේද ඔය ඉන්නේ. මහා අතු හොයන්න හදන්නේ. පිදුරු ගහේ එල්ලලා හරි කමන්නේ තව අඟලක් උඩට එන්න දෙන්න හදන්නේ. අයියෝ මේක පිදුරු ගහක් නේ මේක දිරිලානේ මේක අල්ලලා හරියනවා කියලා. පිදුරු ගහනත් බැන බැන ගිහිල්ලා කොහෙන්ද වැටෙන්නේ හදන්නේ. අර මහා ඇල්ලෙන් පල්ලෙහාට වැටෙන්නේ හදන්නේ. එන ඒ වෙලාවට අහුවෙන පිදුරු ගහේ එල්ලලා හරි කමන්නේ නැහැ පිදුරු තව එක අඟලක් ඉවුර පැත්තට එන්න. ඊට පස්සේ අහුවේ තව පිදුරු ගහක ඒකේ එල්ලලා තව එක අඟලක් එන්න. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කොහොම හරි පින්වතුනි මෙතනින් ගොඩ එන්න. මොකද මේ මේ ගිහිල්ලා ගිහිල්ලා වැටෙන්න යන්නේ මොකටද? මහා දරුණු ප්‍රපාතයකට. ඔතනින් වැහෙන ගමන් ඉවරයි. ආය හොයන්න දෙයක් නැහැ. හොයන්න හම්බ වෙන්නේ නැහැ කෑලිවා. මහා ගල් පර්වත හතරක් හතර දෙසින් පෙරලි පෙරලි එනවා. හතර දෙසින් පෙරලි පෙරලි එනකොට අපි මොකද්ද කළ යුත්තේ? ඔය ගල් පර්වත හතර ඇවිල්ලා වැදිච්ච ගමන් පිංගුදලි චොප්ප චොරොස් වෙලා යනවා. එහෙනම් මුලින්ම මොකක්ද අපි කරන්න ඕනේ? ඔය ක්‍රමේ හරියන්නේ නැහැ. ඔය මෙතනින් පැන්න යන ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා බල බල ඉන්න එකද කරන්න ඕනේ. එහෙනම් තියෙන ක්‍රමේ පාවිච්චි කරලා කොහොමද දුවා ගන්න එක? එහෙම නැත්නම් ආ මේ ඉන්න ඉන්න කට්ටියන මම ඔයගලන්ට කියලා දෙන්නම් යන්න ආදුවන් දැන් ආදුවන් ඔයත් දුවන් ඔයත් දුවන් ඔබ කී කියන එකද කරන්න තියෙන්නේ. නැත්නම් දුවපල්ලා කියන එක පාරම හැමෝත් එක්කම දුවන එකද? මේකේ තියෙන භයානකම දකින්න පිඟුතුනේ. මේ අද ගෙදර යනකොට ඔබේ කය කැඩ විනාශ වෙලා ඉන්නේ දන්නේ නැහැ. ඉතින් මේක කැඩෙන කය. ඒක අමතක වුණා. කොයි මොහොත කැඩිලා ඉන්නේ දන්නේ නැහැ ඔක. ක්‍රිකට් ගගහ ඉන්නකොට මෙන්න වැටෙනවා සමහරව. මේ මේ යාළුවෝ ටික ආව මේ මේ අවුරුද්දට සෙල්ලම් කරා. යාළුවෝ ටිකත් එක දුන්නා සෙල්ලම් කරා. බෝලෙට ගැහුවා විතරක් වැටලා වැන්නා. පාටියට ගියා ඩාන්ස් කරලා ඩාන්ස් කර කර ඉන්නකොට මැරලා වැන්නා. දැන් කවුද පිටින් අල්ලන නවත්තන්නේ? කාටද පුළුවන් මායයත් එක්ක මේ නිවිසුමක් ගන්න? එන හැම මොහොතකම අපි කරන්න ඕන ඔන්න ඔය කියපු කර්තව්‍යනේ. ඔබට ඇත්තටම මේක කරගන්න ඕන. ඔබට ඇත්තටම මේක වැටහිලා නැත්නම් අර අර සාම්ප්‍රදායික ක්‍රමානුකූල සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා අපි බණ අහනවා කියන එක බෞද්ධ ප්‍රජාව වනහැදී යුතුයි කියන එකක් තියෙනවානේ. ආන් ඒක නිසා නම් ඔබ මේ ස්ථානයේ නිකන් කාලය නාස්ති කරන්න එපා මිනිස්සු. ඔබ මේ ස්ථානයේ ඇත්තටම ඔබට වැටහිලා නම් තියෙන මම නිවන් මඟ සකස් කරගන්නම ඕනේ කියලා. ඒක උදෙසා කරුණු කටයුතු මම කරගන්නම ඕනේ කියලා නම් හැඟීමක් ඇවිල්ලා තියෙන මිනිස්සුනේ ඒ උදෙසා හැමදාම කැප වෙන්නේ. කරන්න පුළුවන් හැම වෙලාවකම ඒ උදෙසා කැප වෙන්නේ. ධර්මයක් සාකච්ඡා කරන ධර්මයක් ශ්‍රවණය කරන තව කාටරි ධර්මයේ දේශනා කරන තමන්ගේ දරුවන්ට ධර්ම දේශනා කරන අම්මා තාත්තා කොච්චර වටිනවද සමහරවිට ඒකට තේරෙන හේකුත් නැහැ කමන්නේ ඒ කියන්නේ ඒ තේරෙන තව කෙනෙක් ඉන්නවා අහන් ඉන්න කෙනා නොතේරුණා පිළිගන්න කියන කෙනාට තේරෙනවා කියන දේ මොකද්ද කියලා ඒතර කියන්න කියන්න කියන්න කියන්න තමන්ට මේක හොඳට වැටහෙනවා ඔය ක්‍රම පහෙන් හොඳම ක්‍රමය තමයි පිළිගන්න දේශනාව හැබැයි දැන් ඉතින් ලෝකෙටම ධර්ම දේශනා යන්න හදන්න එපා Taman අවබෝධ කරගත්ත දේ විතරක් දෙසන්න. බෙර වගේ වෙන්න එපා. බෙරේ කියලා කියන්නේ සිංහදුනි ගහනකොට මහා සද්දේ නමුත් ඇතුලේ හරියට හිස් නේද? බෙරේ පණුව ගිය ගමන් පිටින් තනිකර හිස් ටිකක් විතරයි දින සත්තක් ගන්නවා විතරයි ගැහුවා. හැබැයි මේ බෙරේ හොඳට ඇතුලේ පුරව ගත්තා නම් පිටින් ආයෙත් තට්ටු යයිද කවදක්වත්. බෙර පණුව යයිද කවදක්වත්. හොඳට ඇතුලේ පුරව ගන්න පුරව ගන්න මට්ටමින් දෙසන්න. තව කෙනෙකුට කියලා දෙන්න එච්චරයි. පෙලෙන්න යන්න එපා හැබැයි. පෙලෙන්නේ නැතුව පින්විතර තව කෙනෙකුට දහම කියලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දන්න තරමින් විතර. ආ ඔය ඔය ඔය ඔයා ඕනේ ප්‍රශ්නයක් අහන්න මගෙන් මම උත්තර දෙන්නම් කියන මට්ටමට යන්න එපා. ඊට පස්සේ වෙන්නේ මොකද? මොකක් හරි ප්‍රශ්නයක් හොම මම ඒක දන්නේ නැහැ මම හොයලා කියන්නම් කියලා ඊට පස්සේ ත්‍රිපිටකය කියන වැන්දට පස්සේ පින්විතනේ ධර්ම රසය වැන්නා කියලා කියන්නේ මොකද වෙන්නේ? සියලු රසයන්ට වඩා ධර්ම රසය රසවත් කියලා කියනකොට එනම් පරිසංවේදන පරිගහින්ද ධර්ම රහින්ද? තමන්ගේ නිවන ප්‍රමාද වෙනවා එන්නේ මම ඔබට හැමදාම කියන්නේ ඒක හැමදේම දේශකයෙක් වෙච්ච එක මගේ නිවනට ලොකු බාධාවක් මේ එන ගමන් අපි අමාදත්තන හඳුරු මාත් එක්ක කියනවා මට නිවන් දකින්න නම් බඩන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි මම මේ ඉංග්‍රීසියෙන් දේශන කරන්නේ මේ ඉංග්‍රීසියෙන් මේ එක එක මේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නිසා පත්තරවලට ලියන්න ඕන නිසා මට ගොඩාක් ධර්මයේ මේ ඉංග්‍රීසියෙන් පරිශීලනය කරන්න වෙලා දැන් තියෙන්නේ කියලා. කරදරයි. මේ කරදරේ ඔබත් ගන්න හදන්න ඕනේ නැහැ. පුළුවන් තරම් හිමුදේ තමන්ගේ වැඩේ කරන්න. පුළුවන් තරම් ඔය කියන කරුණු පහම තමන්ගේ ජීවිතේ තියාගන්න. විශේෂයෙන් මේ මෙතන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්න අපේ පූජ්‍ය පක්ෂයට මම නිරන්තරයෙන් ඉල්ලීමක් කරන්නේ. මේ සද්ධර්මයේ නිවන් දැකීම උදෙසා ශ්‍රවණය කරන පූජ්‍ය පක්ෂයටයි මම මේ කියන්නේ. පැය 24ක් මේකට දාන්න. නැත්නම් පැය 18ක් දාන්න, පැය 6ක් නිදාගෙන. පැය 18ක් සම්පස්ස ජනිත වෙනවාද කියලා බලවලා තමන්ගේ කටයුත්ත කරන්න. මේ ශාසනයට අපි ආවේග කරගන්න. මම අපේ අපිත් එක්ක වැඩ වාසය කරන මේ උත්තරමයන් වහන්සේලාට නිරන්තරයෙන්ම කියන දේ තමයි මම උන්වහන්සේලාට දෙන්නවා වැලි කැට. මේ බලන්න මේ වැලි කැටේ. මේ වැලි කැටේ මෙතනට ආවේ මං හිතලා ශාස්ත්‍රුන් වහන්සේ ඉඳලා. මේ වැලි කැටයක් ගන්න අපිට ලැබිලා තියෙන කවුරු ඉන්නද? ශාස්ත්‍රුන් වහන්සේ නිසා. ඔබත් හැමතිස්සෙම හිතන්න පිංගුදින ඔය කියන කරුණු කටයුතු. එන අපිට ශාස්ත්‍රුන් වහන්සේ නිසා නම් වැලි කැටයක් වැලි කැටයක් ගන්න අපිට ලැබෙන්නේ. මේ චීවර ලැබෙන්නේ මේ පාත්‍ර ලැබෙන්නේ මේ ගිලානක් ප්‍රති මොනවා හරි මේ ආහාර පාන ඔය හැම දෙයක්ම. ලැබෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා නම් ශාස්ත්‍රුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ටික කරගන්න? වහ වහ මේක කෙලවර කරගන්නනේ. එහෙනම් ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වෙන්නේ නැතුව මොහොතක් මොහොතක් මෙයාට අපි විසින් කළ යුත්තේ මොකද්ද? වහවහ මේ භව ගමන කෙලවර කරගන්න. ඒ උදෙසාමයි පිංගුතුනි නිරන්තරයෙන් අපි හැමෝම කටයුතු කරන්නේ. අපි හැමෝම ඒ උදෙසා කටයුතු කරද්දී මේ ගිහි පිරිස් හරි වාසනාවන්ත වෙනවා එතකොට. මොකද ඒ අයට නිරන්තරයෙන් මේ අවස්ථාව සැලසෙනවා. අවස්ථාව සැලසෙලා ඒ අය ඉක්මනින් ඉක්මනින් මේ භව ගමන කෙලවර ගැනීම වැඩි වැඩ පිළිවිදේ දෙනවා. මොකද වීර්යය වඩන අය එක්ක ඉන්නකොට පිංගුතුනි ඉක්මනින් වීර්යය වඩා ගන්න ලේසියි. කම්මැලිය කුසීතියොත් එක්ක ඉන්නකොට පිටුනේ මීවේ වඩා ගන්න බෑ. එකෙක් ඉන්නවා හොඳට පැල්බැඳගෙන බුදි. ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට පිටුනේ විඥාන බෝ වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අනේ මේක බුද්ධිය ගන්නවා නම් පැය 10ක් මම පැය 6ක් විතර බුද්ධිය ගත්තාම මොකෝ. හැබැයි පැය දෙකක් නිදාගෙන ඉවරලා ඇහැරිලා භාවනා කරන උත්මෙක් එක්ක නම් ඉන්න පිටුනේ මොකද වෙන්නේ? තමන් පැය 4ක් නිදා ගන්නකොට තමන්ට මහා මතිකමක් දැනෙනව නේද? අනේ මම මේ මොනවද මේ කරන්නේ? මේ උත්මේ උදේ පාන්දර ඉඳලා නැගිටලා භාවනා කරන මේ භවගමන කෙලවර කරගන්න මේ උත්මේ විතරක් නෙමෙයි මැරෙන්නේ මාත් මැරෙනවා. එහෙනම් මාත් මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මම මෙතනින් අයින් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අන්න මග වඩන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පැවිදි උත්සවයන්ගෙන් මම කරන ඉල්ලීම තමයි මේක පුළුවන් තරම්. දවසේ වැඩි හරියක් යොදා ගන්න තමන්ගේ බව ගමන සේවය කරගන්න. ඒක උදෙසාම හදන් කරන්න. මේ සටන කරන්න පුළුවන් පිළිවෙලට මේ සටනේ දිනන්න පුළුවන්. මගේ සාස්ත්‍රුන් වහන්සේ මේ සටන කළා මේ සටන කළා දින්න. සාරිපුත්‍රයන් වහන්සේ මේ සටන කළා සටන කළා දින්න. ඒ වගේම තමයි කිව්වේ තවත් හොඳ අවවාදයක් මම ඔබට දෙන්නම්. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ සිංහදුනි මහා ගුණස්කන්ධයක්. අප්‍රමාණ ගුණ තියෙන මහ යතිවරයෙක් මහා උත්මයෙක්. හැමතිස්සෙම පින්වතුනි ඔබ සිහිපත් කරගන්න සාරිපුත්‍රයන් වහන්සේ තමන් ගාව ඉන්නවා කියන. දීපැවි දෙපාර්ශ්වයේදම හොඳයි ඒක. සාරිපුත්‍රයන් වහන්සේ තමන්ට එහා පැත්තෙන් ඉන්නවා කියලා හිතන්න හැමතිස්සෙම. පින්විතනි ඔබට පුළුවන් සාරිපුත්‍රයන් වහන්සේ Tamanට එහා පැත්තෙන් ඉඳලා බොරුවක් කියන්නේ. ඔබට පුළුවන් සාරිපුත්‍රයන් වහන්සේ එහා පැත්ත තියාගෙන කේලමක් කියන්නේ. සමුස වචනයක් කියන්නේ. හිස් වචන කිය කියන්නේ. සත්තු මරන්න හොරකම් කරන්න කාමී වර්ධව හැසිරෙන්නේ. මේ සාරිපුත්‍රයන් වහන්සේ එහා පැත්ත වැඩ ඉන්නවා. එහෙනම් මම කොහොමද දෙහිස් කතා කරන්නේ? මම කොහොමද මාන්නයක් ඇති කරගන්නේ? පාපිස්නා 20ක් මේ මන් නැතු වෙන සාරිපුත්‍රයන් වහන්සේ මගේ එහා පැත්ත වැඩ ඉන්නවා. මම කොහොමද උස්සන්නින් කතා කරන්නේ? මම කොහොමද අනිත් අයගේ වැරද්දක් හොයන්නේ? ඒක තිබුණේ මේ සාහිත්‍යාන්තිකව නිවන් දකින ක්‍රමයට යන්න නැතුව ප්‍රායෝගිකව නිවන් දකින ක්‍රමය වැඩි දියුණු කරගන්න. හැම මොහොතකම තමන් අදිස්ථාන කරගෙන තමන් තමන් සිහිය පිටව ගන්න මේ සාරිපුත්‍රයන් වහන්සේ මට එහා පැත්තේ ඉන්නේ. අනේ උත්තරයන් වහන්සේ එහා පැත්තේ ඉඳලා මම කොහොමද දසකුදලේ කරන්නේ? ඒ උත්තරයන් වහන්සේ එහා පැත්තේ ඉඳලා මම කොහොමද ලෝකේ සාරයි සාරයි කියලා හිතන්නේ? ඒ උත්තරමයන් වහන්සේ එහා පැත්තේ ඉඳදී මේ රූපසාරය කියලා මට කොහොමද දැනෙන්නේ? අනේ මම මොන තරම් තුච්ච තත්ත්වයකද මේ වැහලා ඉන්නේ වහ වහ මම මෙතනින් මිදෙන්නේ නැහැ. සද්ධා සම්පන්න හිතක් තියෙන කෙනෙකුට හැමතිස්සෙම මෙනෙහි කරගන්න පුළුවන් කරුණක් මේ කිව්වේ. තමන් ගලව ගන්න. තමන් හික්මව ගන්න. සාරිපුත්‍රයන් වහන්සේ කෙනේ අබ්බා රේණුකාරී පිටින් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් මහා මොග්ගල්ලාණන් වහන්සේ කෙනෙක්. මේ යතිවරයන් වහන්සේලා අපිට වැඩ වාසය කළේ ඒක නිසා නෙවෙයි මෙතන. උන්වහන්සේලා ගැන මේ මේ මහා මහා සංඝරත්නයක් අපිට ගෙනත් දුන්නේ උන්වහන්සේලාගේ ගුණ. ත්‍රිපිටකයේ උගහාගත්ත කරුණු තියෙන්නේ. ඒ තුළ උන්වහන්සේලා මෙන්න මේ ආකාරයේ ගුණවලින් යුක්තයි කියලා අපි හොඳ ආකාරව දන්නවනේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මගේ යහපැත්තේ ඉන්නවනම් කිව්වද මම කොහොමද දුතාංගයක් රකින්න නැතුව ඉන්නේ? උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා දුතාංග රකින්නවනම් උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා දුතාංග රැකී පිඟුදින මට පෙන්වන්න උන්ව මේ දුතාංග කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. ඒක රකින්න අයට ඉක්මනින් නිවන් මඟ සකස් කරගන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්වන්න පිඟුදින උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ දුතාංගධාරීව ජීවත් වුණා මුළු ජීවිත කාලය. අන්තිමට තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ඉල්ලීමක් කරනවා දැන් ඔබ වහන්සේ ගොඩක් වයසයිනේ. මොකද දැන් කැලේට වෙලා ඉන්නතු දැන් මේ ග්‍රාම වාසීව වාසය කරන්නේ. ඔය සිවුරු දැන් ගොඩක් පරණයි. ඔය පිරිස පූජා කරන සිවුරක් දරන්න. මොකටද ඔය දුතාංග දරාගෙන ඉන්නේ? ඔය අහන වෙලාවේ පිටින් උන්වහන්සේ දේශනා කරන්නේ. ඒක එකම එක කරුණක් මට නම් මං වෙනුවෙන්ම කියපු එකක්. ඒ තමයි ඉදිරියේදී මිහි වෙන පිරිසට මේ දුතාංග රැගෙන ඉන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්නයි මම මේ හදන්නේ. එහෙනම් අද මේ උන්වහන්සේ පිටින් එදා මේ මහ දුකක් වින්දේ. දුතාංගයක් රකින්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. රුක්ෂ මූලික දුතාංගේ රකින්නකොට පිඟුදින මේ ගහ වලින් මම වැහෙන මේ වහින වෙලාවට ඉතින් සිගුරු ඔක්කොම තෙමෙනවා. ඉර හැරෙන වෙලාවට පිඟුදින ඉර හැල්ල ටික දුරක් යනකොට මොකද වෙන්නේ? අවුවට පිච්චෙනවා සතියේ. තව දුන්නාම රුක්ෂ මූලයෙන් හට වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තට පස්සේ අපිට මෙන්න ඔන්නේ හිතේ. එහෙනම් පිළිවෙලින් මේ මහා ගුණ කඳවලනේ. මේ උත්තමයේ ඉඳදී මට නිවන් දකින්න බැරිනොත් එහෙම පින්විතනි මට කියන්න වෙන නෑ. මේ උත්තරමයාගේ ගුණ සුවඳ විහිදි විහිදි යන වෙලාවේ මට නිවන් දැක ගන්න බැරි වුණා. මට බල පූර්ණේ කර ගන්න බැරි වුණොත් ඉන්නේ මම කියන්නේ ඒකයි මට කියන්න සත්‍යවත් වෙනන්නේ නැහැ. ඔබට කොහොමද කියලා මම දන්නේ නැහැ. අපි කලේද දේ කරන්න ඕනේ හැමතිස්සෙම. දැන් ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. සමහර පිරිසල පිරිස තුල තියෙනවා පිංගුදේ සුළු මතය. දුතාංග රකින්නවා කියලා කියන්නේ අත්ති කියලා මතාන යෝගයට අයිති එකක් කියලා. අත්ති කියලා මතාන යෝගය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. මජ්ක්‍ධිමා පටිපදා කියලා දේශනා කලේ මොකක්ද කියලා දන්නේ නැහැ. මොකද මජ්ක්‍ධිමා පටිපදා කියන දේශනාව පිළිබඳව මම මේ මේ මෙහිණි ආරාධන දේශනාව කරන වෙලාවේ කළා. මජ්ක්‍ධිමා පටිපදාව කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. මම ඔබට නැවත කියන්නම් ඒක. මොකද ඒක අන්තර්ජාලයෙන් නිදහස් කළේ නෑ. ඒ උතුම් පූජ්‍ය පක්ෂයේ උදෙසා විතරක් කරපු දේශනාවක් නිසා. මොකද ඒකේ අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ගිහි පිරිසට සුසු නැති ආකාරයෙන් වගේ දේවල් තියෙනවා නම් ඒවා එඩිට් කරන්න ඕනේ. එතකන් ඒවා දාන්න බෑ. මොකද වැඩි වැඩි කෙනෙක් අතට පස්සනොත් ඒ දිනෙදින විවේචනය කරයි අපිව දාගෙන. ඒක සුසු නෑනේ. උද්දමයන් වහන්සේලා නිවන් දකින්න දේශනා කරපු ධර්ම නොගැලපෙන අයත් ඉන්නවනේ. ඒක නිසා ඒවා අන්තර්ජාලයෙන් නිදහස් කළේ නැත්තේ. මම ඔබට මේ අවස්ථාවේදී කියන්න. මජ්ක්‍ධිමා පටිපදා කියලා දේශනා කරපු දේශනාව පින්විතනි වැරදියට වටහා ගන්න එපා කවුරු. මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වට පස්සේ ඔකට මැදමාවත කියලා හදාගන්න එපා. ද්වේමේ මික්කවේ යන්තා පබ්බජිතේ නසේ විතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්තකිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ එහෙනම් මේ අනත්ත සංහිත දෙකක් දේශනා කළ තථාගතයන් වහන්සේ කාමසු කල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි ද්වේමේ වික්කවේ යන්තා ඔය අන්තා කියලා කිව්ව තියෙනවා කෙලවලවල් කියන එකම ගන්න යන්න එපා. ඔය අන්තා කියන එකෙන් ගන්න තියෙන නිකන් පෙදෙසක් කියන එක. මහණෙනි පෙදෙස් දෙකක් තියෙන ඔය පෙදෙස් දෙක තුල ඉන්න එක සුදුසු නෑ. ඔය පෙදෙස මේ පෙදෙසට ගිහිල්ලා හරියන්නේ නැහැ මේ පෙදෙසට ගිහිල්ලා හරියන්නේ නැහැ. මාධ්‍යයක් තියෙනවා නිවන් දකින්න අන්නේ නිවන් දකින්න මාධ්‍යය යන්න ඕනේ කියන. ඔය මාධ්‍ය කියන එක මැද කියන එක හදාගත්තොත් එහෙනම් සම්පූර්ණයෙන්ම වරද්ද ගන්නවනේ. ඇයි අර අන්ත දෙකක් ගැන කිව්වා මැද එකක් ගැන කිව්වා. දැන් මොකද්ද අපේ පිරිස කරන්න හදන්නේ? ආ සැප දෙන්න ඕනෙත් නෑ වැඩිය. දුක් දෙන්න ඕනෙත් නෑ. සැප පොඩ්ඩක් දීලා දුක් පොඩ්ඩක් දීලා මේ ගමන ගියාම නිවන් දකින්න පුළුවන් කියලා හිතේ. ඒ කියන්නේ මේ මේ ලෝකේ ඉන්න දුප්පත්ම පිරිසට නිවන් දකින්නත් බෑ. පොහොසත්ම පිරිසට නිවන් දකින්නත් බෑ. මධ්‍යම පාන්තිකයන්ට තමයි නිවන් දකින්න පුළුවන්. එහෙම එකක් නේද ඔය කියන්නේ? එහෙනම් මේ මැද මාවත කියන ඒවල් හදාගත්ත නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. එහෙනම් මේකද මේක ප්‍රතිපදාවක්. මේක පාරක් නෙමෙයි මේක ප්‍රතිපදාවක්. කාම සුකල්ලිකාන යෝගය කියලා කියන්නේ පිටුදින කාම සුඛ අල්ලික අනුയോഗ කියන කෝයි නිරුක්ති කැඩෙන්නේ. ඒ කිව්වේ පිටුදින කාම සුඛයන්ගෙන් නිවන ලැබෙනවා කියලා. ඒවා අල්ලගෙන ඒවා උදෙසා කරුණු කටයුතු කරගෙන යාමට කියනවා කාම සුකල්ලිකාන යෝගය කියලා. හැම කෙනාටම ඕනේ උනේ පිටුදින නිවන කියන එක හොයන්න. නිවන කියලා සියලු දෙනා අදහස් කළේ පිඟුතුනි පරම සැපත. පරම සුවයක් තියෙනවා නම් සියලු දුකෙන් නිදහස් නම් ආන් ඒ කෙනා නිවන නිවන් දැක්ක කියලා තමයි ඒ කාලේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. එහෙනම් නිවන කියන එක දකින්න තමයි හැම කෙනෙක්ම හිතියේ. තථාගතයන් වහන්සේ ලෝකෙ බිහි වෙනකොට පිඟුතුනි බුදුවරු 62ක් හිටියා. බුදුවරු කියන්නේ කවුද? බුදුවරු කියන හිතාගත්තා. නියම බුදුරජාණන් වහන්සේලා නෙමෙයි. බුදුවරු කියලා හිතාගත්ත අය 62ක් හිටියයි 62ක් මිත්‍යා දෘෂ්ටිකාවන් වල හැම කෙනෙක් හිතාගන්නේ මම බුදු. මම බුදු වෙලා ඉන්නේ. මම කියන වාදේ තමයි හරි. ඒ බුදු වෙන්න මින්මුදන එක එක එක එක විදි අනුගමනය කරලා තිබුණා. ඒ ඒ අය හිතන් ඉන්න බුදු වෙන්න. නමුත් බුද්ධ කියන තැන තුල තැන තුල මින්මුදන හැම කෙනෙක්ම හිතාගෙන හිටපු දේ තමයි පරම සෝය, පරම සැපත. ඒ පරම සැපත ලබන්න නම් පිරිසක් හිතාගෙන හිටියා ශරීරයට අධික ලෙස සැපදීමේ කටයුත්තේ යෙදලා ඉන්න ඕනේ. එහෙනම් නිවන පිණිස ශරීරයට යම් සැපයක් දෙන වැඩපිළිවෙලක යෙදিলা ඉන්නවට කියනවා පින්වතුනි කාමසුකල්ලිකා නියෝගිය කියලා. අත්ති කියලා මතාන යෝගය කියලා කියන්නේ පිළිදෙන නිවන පිණිස ශරීරයට නැත්නම් ආත්ම මොකක් හරි තමයි තමන්ට දරුණු ලෙස පීඩාපත් පීඩාවටපත් කරගන්න එක නිවන පිණිස පීඩාවටපත් කර ගැනීම තුල තමන් නිවන් දකිනවා කියන දෘෂ්ටියටපත් වෙච්ච පිරිසක් ආන් ඒ ආන්නේ ක්‍රියාකාරීත්වයේ කිරීම උදෙසා යමක් කරනවා නම් අන්න ඒක අත්ති කියලා මතාන යෝගයට වැටෙනවා එහෙනම් අත්ති කියලා මතාන යෝගය කියන එක කරන්න නම් ඔය කියන දෘෂ්ටිය තියෙන්න ඕනේද නැද්ද ශරීරයට අධික ලෙස දුක් දීම තුල නිවන් දකින්න නිවන ලැබෙනවා කියන දෘෂ්ටිය තුල ශරීරයට දුක් දීමේ ක්‍රියාපටිපටි ක්‍රියාපටිපදාවේ යෙදෙන පිරිස තමයි පිඟුතුනි අත්කිනමතාන යෝගයෙන් ඉන්න පිරිස. එනම් සතාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලැබපු ගමන් අර පළවෙනි ධර්ම දේශනාව කරන වෙලාවෙ කිව්වා මහණෙනි අන්ත දෙකක් තියෙනවා ඔය අන්ත දෙකට බහින්න එපා. ඒකේ මහණෙනි මේ විදි දෙකක් තියෙනවා මේ ලෝකේ මේ මේ විදිහක් තියෙනවා මේ විදිහක් තියෙනවා ඔය විදි දෙකට බහින්න එපා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේ ශරීරයට අධික ලෙස සැපදීදී සැපදීදී කරගෙන යන ක්‍රියාදාමයේ තුල නිවන් දකින්නවා කියලා හිතාගෙන යමේ කටයුතු කරනවා නම් ඔන්න ඔය කරගෙන යාමේ කටයුත්ත හීනයි ගාම්‍යයි ප්‍රෝතුජනිකයි කිසිම හරයක් නැති දෙයක් පොදු ජනිත කිරීම අනරියයි මේක ආර්ය එකක් නෙමෙයි අනත්ත් සංගීතයි මේක අනර්ථයක්ම සිද්ධ කරනවා මිසක් අර්ථයක් නම් සිද්ධ කරන්නේ නැහැ ඒ වගේම යම්කිසි පිරිසක් ඉන්නවා ශරීරයක අදිනක දුක්දිදී දුක්දිදී දුක්දිදී යන ඒ දුක්දිදී යන කෙනා පින්විතර හිතාගෙන ඉන්න දෘෂ්ටිය තමයි අතීත සංසාරයත් ඉස්සේ කරගත්ත පාප කර්ම නිසා අද අපිට මේ මේ දුක් හම් වෙන්නේ. ඒක නිසා මම බහ බහ මේ කරපු දුක් ඔක්කොම කරපු පාප කර්ම ඔක්කොටම අද වන්දිය ගෙවල ඉවර කරනවා. මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි වන්දිය ගෙවල ඉවර වුණා නම් අන්න එතනින් එහාට සදාකාලින සැප කියලා ගත්ත දෘෂ්ටියත් තුළ පින්විතර ශරීරයට දුක් දෙන වැඩ පිළිවෙල ගෙදෙල හිටියා. අන්න ඒක තමයි අත්තිකිලමතාන යෝගෝ දුක්ඛෝ අනරිය දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා දේශනා කළේ. මේක මහා දුක් සහිතයි. දුක දුක්ඛ කියලා කියන්නේ පිළිවෙල ශරීරයට හම් වෙන දුකට. දුක් සහිතයි. අනාර්යයි අනත්ත සංහිතයි. මේකිනුත් මේ අර්ථය सिद्ध කරගන්න බෑ. එහෙනම් ඔන්න ඔය කියන අන්ත දෙක හේවත් ඔන්න ඔය කියන ප්‍රදේශ දෙකට යොමු වෙන්නේ නැතුව මධ්‍යමා ප්‍රතිපදාව මම දේශනා කරන්නම් නුඹලට යම් කිසි ප්‍රතිපදාවක් මෙන්න මේ ප්‍රතිපදාවට පැමිණියන්න. ඒ මධ්‍යමා ප්‍රතිපදාව කියලා කොහෙද තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන දේ කොහෙද පිවිදෙන්නේ මැදමාවතක් තියෙන්නේ නැ කොහෙද සැප තියෙන්නේ කොහෙද ඔකේ දුක් තියෙන්නේ මේ සැපක් දුකක් නෙමෙයි උතන පණවන්නේ උතන තියෙන ප්‍රතිපදාව එහෙනම් ඒ ප්‍රතිපදාවයි අපි අනුගමනය කළ යුත්තේ එහෙනම් ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න නම් පින්විතනි අපිට කාලය රැක ගැනීම හරි වැදගත් මරණ සතිය වඩන කියන වික්ෂුන් අතරින් තථාගතයන් වහන්සේ අනුමත කළේ වික්ෂුන් වහන්සේලා දෙනමක් විතරයි කට්ටියක් කිව්වා දවසක් ඊළඟ දවසේ මම මැරෙයිද දන්නේ ඊළඟ පැයේදී මම මැරෙයිද දන්නේ ආදී වශයෙන් කියද එක භික්ෂුවක් කිව්වා ස්වාමීනි අනාගත බත් කට කටට දාගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ. තව භික්ෂුන් වහන්සේ නමක් කිව්වා ස්වාමීනි උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දාන තරම් වෙලාවක් තම මගේ ජීවිතේ විශ්වාස නැහැ. එන්නේ මට්ටමේ මම මරණ සතිය වදනවා කියලා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ අනුදනිනවා මෙන්න මේ මහණුන් දෙන්නා කරන මරණ සතිය තමයි මා හොඳම මරණ සතිය කියන්නේ එහෙනම් පින්වතුනි එක දවසක් ජීවත් වෙයි කියලා කොහොමද අපි හිතන්නේ එහෙනම් මහා මහාම කල යුත්තේ පිංගුතුනි මහා මහා මෙතනට ඇවිදින්න ඉවරලා මේ මේ භව ගමන කෙලවර කරගන්න උත්සාහ කරන එක නේද? අද මොනවා වුණත් පිංගුතුනි අපි හිතන් ඉන්න නේද හෙට මැරෙන එකක් නැහැ කියලා. තව ටිකකින් මැරෙන එකක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරමට පිංගුතුනි තාම අපි තුල දෘෂ්ටි තියෙනවානේ අනිත්‍ය නිච්ඡන්ත කියන දෘෂ්ටිගත වෙලානේ තාම ඉන්නේ අපි. අපිට හිතනවානේ හෙට දවසක් තියෙයි ආ හෙට අනිද්දට කරගන්න බැදී ඊළඟ සතියේ ධර්ම දේශනාව වගේම ඉදිරි ටික කරගන්න පුළුවන් ඊළඟ සතියේ ධර්ම දේශනාව ඉදිරි ටික කරගන්න පුළුවන් ලේසි පහසු දෙයක්ද? මේ අනිත්‍ය නිච්ඡන්ති කියන ස්වභාවයෙන් පිටුනේ ඒවා දරාගෙන ඉන්නේ. මේ අනිත්‍ය දේවල් නිච්චයි කියලා මේව මට ඕන විදිහට තියෙයි. මේ හිත එනකොට තියෙයි. මේ දේශකයන් වහන්සේ පයිලවලා තියෙයි. එයි ඇවිල්ලා මේ වෙලාවෙන් බණ කියයි. මාත් මේ වෙලාවට වෙයිලා බණ ටික අහයි. තමන්ව විතරක් නෙමෙයි පිටුනේ මාවත් අන්තිමට තියන්න හදනව කොහොමද? තමන්ගේ කැමැත්තට පුළුවන් වේද? මට නම් මාවත් තියාගන්න බෑ මගේ කැමැත්තට. ඔබට පුළුවන් ද කියලා ඔබ හිතලා බලන්න. මාව තියාගන්න බෑ ඔබේ කැමැත්තට. එහෙනම් මම මෙහෙයි කියලා කොහොමද දන්නේ කියන්නේ? එහෙනම් මෙන්න මේ තුල තියෙන දේ එහෙනම් මේ දුතාංගයක් කියන එක පිළිදෙන හරි වටිනවා කවුරු හරි කෙනෙකුට කරනවා නම්. දුතාංග රකින්න මහා උත්මයේ ඉන්නවා. එසේම වෙන්න ඕනේ. බොහෝ පිරිස එසේ වෙනවා නම් කොච්චර හොඳයිද? ඒ තුළ වෙන්නේ සිංහදින අර කාලය කියන එක හරියටම ප්‍රයෝගී වෙනවා මේ දේ කරගන්න. හොඳට වහින වෙලාවට යම් කිසි කෙනෙක් රුක්ෂ මූලික වෙනවා තව කෙනෙක් ඉන්නවා පිටුන ගයක් ඇතුළට වෙලා හැඳක් උඩට වෙලා. ඊතල හුලන් රැල්ලක් එහෙම එනකොට මොකද වෙන්නේ? එළියේ ඉන්න එක්කනට පොඩ්ඩක් ශරීරෙ ටිකක් වෙහෙසයි. ඒක නිසා ඒක නා කොහොමදත් මොකද කරන්නේ? ඒක නා භාවනා යෝගියුම ඉන්නවා. මොකද නිදා ගන්න හම් වෙන්නේ නැහැ වහින වෙලාවට හැරි. ඝන රාත්‍රී වෙලාවට හැරි. නමුත් ඇතුළේ ඉන්න එක්කනා මොකද කරන්නේ? හොඳට කට කපලා නිදා ගන්න. මේ පැයක තියෙන වටනකම තේරෙන්නේ නැද්ද? යන්නේ වල දන්නේ නැතුව දන්නේ නැතුව පිංගුතුනි වෙන්නේ මොකද්ද ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඔහේ මැරිලා යනවා. දන්නේ නැතුව මැරිලා යනවා. අර උත්තමයේ මොකද කරන්නේ? මහා වීරියක් වඩාගෙන ඉවර වෙලා. ඒ මොහොතත් උපයෝගී කරගන්නවා කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්නවා කියන එක. සමහර පිළිත් ඉන්නවා පිංගුතුනි මේ තනි කර තනි තලා බිමේ. ගහක් යටවත් නෙමෙයි ඉන්නේ, ගයක් යටවත් නෙමෙයි ඉන්නේ. තනි තලා බිමේ. මේවා ලෙහෙන්දියෙන් පහසෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අද කාටද සිංහදෙනි ගහක් ඇතුළේ භාවනා කරන්න පුළුවන්? වැහි දෙකට අහු වෙනකොට මොකද වෙන්නේ? නියුමෝනියා වෙදලා ඉස්පිරිතාලේ ගිහින් දාන්න වෙනවා. නමුත් එහෙම කරන්න පුළුවන් උත්තරමේ කියනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨයිද? එහෙනම් ඒ උත්තරමෙන් කිව්වොත් එහෙනම් මේක අත්තිකල වතාන යෝගයට අයිති එකක් කියලා. මොන අපරාධයක්ද ඒ කතා කරන්නේ? දැන් ඒක තුල තිබුණේ මහා වීරයක් වඩාගෙන මේක කෙලවර කරගන්න පුළුවන්. එක දුතාංගයක් තියෙනවා පිඟුතුනේ මේ පිට හේතු කරන්නේ නැහැ බිමට. සයන සයන තෙයියාවට යන්නේ නේ. නිදාගන්නේ ඉඳගෙන. ඉඳගෙන නිදාගෙන බලන්න එක දවසක්. මේ මහා උත්තමයන් වහන්සේලා එක එක ಗುಣ මාත්‍රයක් තමන්තුල පිටිනවද බලන්න නිදා ගන්න අද ගෙදර ගිහිල්ලා. මිත්‍යයට හේතු වෙලා නිදා ගන්න. බලන්න කොච්චර නිින්දයිද කියලා ඔබට. එහෙනම් මිත්‍යට හේතු වෙලා නිදාගෙන ඉන්නලා භාවනා කරන්න තියෙන්නේ මිත්‍යට හේතු වෙලා ඉඳගෙන භාවනා කරන්න. ඒක නිින්ද නිදාගන්නේ ඔබ ඕනනම් පැය. දැන් වැඩි මොනොත් පැය දෙක. තරු වීසිනවා බෙල්ල කඩා වැටෙද්දී. ඊට පස්සේ ආයෙ නැගිටලා මොකද කරන්නේ? ආයෙ නැගිටලා භාවනා කරනවා. ඔබ උත්කෘෂ්ඨ ලෙස රකින්න පිළිසින්නවා අපි මෙතන මිත්‍ය කරවද හේතු වෙන්නේ නැතුව. ඉතින් ඕක දිහා බලාගෙන කෙනෙක් කිව්වොත් එහෙනම් මේක මේ අසකිත මතාන් යෝගය කියලා කියන සම්පූර්ණ වැරදි නේද? නිවන් දකින්න ප්‍රතිපදාව කරන්නේ කර කරගෙන යනවන ะ. තමන් කරන දේ තුල නිවන් දකින්න ප්‍රතිපදාව නම් කෙරෙන්නේ. ශරීරයට මොන දුක් දුන්නා මොකද? ගෝධික හාමුදුරුවෝ බෙල්ල කපා ගන්න යනකොට තථාගතයන් වහන්සේ පගුවා. වික්ෂුන් වහන්සේට ඔන්න ගෝතික බෙල්ල කපාගෙන ගන්න ගන්න දැඩි පිය ගන්න ගන්න අල අද කල්ල ගන්න අද ගන්න පිටපත දෙයට බඳින්න ඕක කිව්වා වක්කනි හාමුදුරුවෝ ඒ දේ කරගන්න එනකොට මොකක් කිව්වත් අතකට දන්නවා ගහක් යන්නලා භාවනා කරනකද බෙල්ල කපා ගන්නකද මේ ශරීර දුක් දෙනවා කියන වැඩි වැඩිපුර තියෙන මොකක්ද ශරීරෙට වැඩිම දුකක් දෙන්නේ ගහක් යට වෙලා භාවනා කරන කෙනාද බෙල්ල කපා ගන්න කෙනා. ඉතින් හොඳට තේරුම් ගන්න මේ ධර්ම. අර උල උඩ ඉඳගෙන උලේ උලේ බහිද්දි අර සාමණේරයන් වහන්සේට බණ කිව්ව තථාගතයන් වහන්සේ. එහෙනම් ඒකත් කියන්නේ බෑ තථාගතයන් වහන්සේ අත කිල මතානි ඔබ ඔය ඒවා මොකුත් නෙමෙයි උන්වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ එතනට වැඩි වෙලා ධහම දේශනා කළා. අර සාමණේරයන් වහන්සේට උල උඩ ඉඳගෙන අරිහත්ත්වයටපත් වෙනවා. එහෙනම් පින්වදනි මේ ශරීරයට දෙන සැපද දුකද කියන එක මේ අරිහත්ත්වයේ උපදෙසා මේ වීරිය වඩන මහ උත්මයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔබ ගිලන් පස්සේ එකක් හදලා දෙනවා ඒකට සීනි තියනවද නැද්ද කියලා අහන එකත් මහ ලැජ්ජ සහගතයි. ස්වාමීනි සීනි ඇතිද? මහ ලැජ්ජ සහගත කතාවක් කියන්නේ. වීරිය වඩන මහ උත්මයෙක් ගෙන්නා. මේ සැප දුක කියන එක පිළිගන්නේ උන්වහන්සේට අදාළ දෙයක් නෙමෙයි. නැත්නම් ඔබ දන්නවනේ පිළිගන්නේ අර එක එක හාමුදුරුවමක් කැලේ භාවනා කරද්දී. තමගේ ගිහි කාලේ හිටපු බිරිඳයි. බිරිඳගේ හොර මිනිහයි දෙන්න එකතු වෙලා. හොරු කට්ටියකට බාර දුන්නනේ ඔක මරපන් ගිහිල්ලා කියලා. නැත්නම් ආපහු දවසට කැවිදිලා අපි විනාශ කරයි කියලා. ඒ හොරු කට්ටිය ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට ගහන්න හදද්දී ඒ හාමුදුරුව මොකද්ද කිව්වේ? මට තව එක දවසක් දෙන්න. එකම එක දවසක් මට තව දෙන්න. ඊට පස්සේ ඇවිල්ලා මාව මරන්න. ඒ වෙලාවේ හොරු ටික්කුවා මා එක දවසක් දෙන්න කියන උඹ පැන්න කිව්වොත් එimhe අපි කොහෙන්ද සල්ලි හොයාගන්නේ? අපිට ලොකු ගාණක් දෙනවා කියලා කියලා තියෙනවා. මම පැනලා යන්නේ නැහැ. උඹ කොහොමද කියන්නේ පැනලා යන්නේ නැහැ කියලා? අර ගලගන්න තනි ගාගෙඩියක් අරගෙන සිංහදෙනි දනිස් පොල් කටු දෙක කුඩු වෙනකන් තලාගත්ත කියනව නේද? දැන් මට යන්න බෑනේ. මේ හොරු ටික වැඳ වැටුණා වෙතන. එන් දලිත් කොල්වරු දෙක තලාගත්තෙත් ඇයි? මේ බෙල්ල කපනවට වඩා හොඳයිනේ පිළිගන්න දලිත් කොල්වරු දෙක තලාගෙන හරි කමන්නේ තමන්ගේ මේ බව ගමන කියලා වැඩ කරගන්න එක රාත්‍රියේ ඉන්නේ. එහෙනම් මේ කයෙන් ඇති ඵලයේ මොකද්ද නිවන් දකින්න යන උත්තරය? ඔබ තුල වැරදි චිත්‍රයක් ගොඩනගා ගන්න එපා කවදාකවත් ඒ උත්තම පිළිසකේ. ඒ විදිහට නිවනට හිත යොමු වෙච්ච කෙනාට පිළිදෙන මෙතනින් එහාට මේ කය ඇති පළක් නැහැ. ලැබෙන ආහාරය මොකද්ද කියලා පළක් නැහැ. පාත්‍රයට ගන්න ගන්න ගන්න සමහර උත්මේනේ දුතාංග රකින්න උත්මින්න මෙතන පාත්‍රයට ගන්න ඔක්කොම. කිරි ටිකක් ගන්නවා, පැණි ටිකක් ගන්නවා, අයිස්ක්‍රීම් ටිකක් ගන්නවා, තියෙන ඔක්කොම අරගෙන ඉල්ල උන්වහන්සේ ගිහලා වළඳන්නේ. පින්න පාතිකාංගය කියන්නේ ඒකදනේ. පින්න පාතිවන්නේ වික්ෂුන් වහන්සේ නමක් වෙනම කප් එකක් අරගෙන පාත්‍රයේ තව කප් එකක් අරගෙන අතුරු පද දිනනවා මේකට දාන්නකෝ. මේක මේකට දාන්න හො කියලා එහෙම යන්නේ නැහැ. උන්වහන්සේ කතාවත් කරන්නේ නැහැ පින්නපාතේ. පින්නපාතික වික්ෂුන් වහන්සේලා දැකලා තියෙනවා. නියම නියමිත නියම විදියට පින්නපාතේ පිළු පිණිස විතරක් පින්නපාතේ වලින් මේ සල්ලි සල්ලි මේ පින්නපාතේ නෙමෙයි මම කියන්නේ. නියමාකාරයේ Tamanට ආහාරයක් හොයාගන්න පින්නපාතේ වලින් උත්තරයන් වහන්සේලා දැකලා තියෙනවා. දැකලා තියෙනවා නම් මොන වාසනාවක්ද උන්වහන්සේලා දන් හැන්දා පූජා කරගන්න ඔබට අවස්ථාවක් ලැබුණා නම් මොන වාසනාවක්ද ඒ? ඒක තියෙනවා මේ රොටිත් තියෙනවා පාන් කෑලිත් තියෙනවා බිස්කටුත් තියෙනවා කිරිත් තියෙනවා මොනවා හරි ඒවා තියෙන හැම එකක්ම ඕකට දානවා. එහෙනම් උන්වහන්සේට ওই හැම එකක්ම මොකක් විතරද? ආහාරයක් විතරයි. ඒ පාත්‍රයේ තියෙන ඒක දැක්කොත් එහෙම බින්දුවේ ඔබගේ බඩ දඟලයි සමහර වෙලාවට. දැන් ඔබ හරියින් ඔබ ඔබ ආහාර වලදන්නේ හිතට ඕනේ වටනේ. පිඟානට ඔක්කොම ටික බෙදාගත්තට පස්සේ හිමීට අනානා කන්නේ. ඊට පස්සේ අතුරුපස කන්නේ ඊට පස්සේ පළතුරු ටික කන්නේ ඔය කාට ඕන වලද ඔය කන්නේ හිතට ඕන වලට බඩට ඕන වලට කනවා නම් මුලින්ම මට වැටෙන්නේ මොකක් කියලාද බඩ කියන්නේ බඩ මොකද්ද පිටුදුනි කියන්නේ මුලින්ම මොනවද දාන්න කියලා බත් දාන්න කියලාද බඩ මොකද්ද කියන්නේ තර කරල්ලක් මුලින් යවන්න කියලා එහෙම කියනවා එහෙම එකක් නැහැ නේද තියෙන්නේ මොකද්ද ඕක දැම්මට පස්සේ බඩ තමයි හර්තන්නේ සිද්ධ කරගන්න එහෙනම් මේ නිවන් දකින්න උත්සුක වෙච්ච මහා උත්මයාට තියෙන්නේ ජීවිතේ නෙමෙයි වටින්නේ. ජීවිතේ උන්නම් වටි තමන්න තාම ඵලයේ සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච නිසා. ඵලයේ සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේලාට තියෙන්නේ ඒක ජීවිතේ බිඳු මාත්‍රයක්වත් වටින්නේත් නැහැ. කලියුත් කරගෙන ඉවරයි. එහෙනම් මේ ජීවිතේ කියන්නේ එක බිඳු මාත්‍රයක්වත් රමණේ කලියුත් තනන්ද කියලා හිතලා බලන්න. මේ මොන තරම් පීඩාකාරී තනන්ද කියලා හිතලා බලන්න මේ ජීවිතේ කියන එක. එහෙනම් පින්විතනි මේ ජීවිතයේ තියෙන පීඩාකාරී ස්වභාවය හැමදාම මොහොතින් මොහොත මෙනෙහි කරන්න. තමන් මේ ජීවිතේට ඇලි ඇලි යනවා නම් පින්විතනි මේ දේවල් වලට ඇලෙන ස්වභාවයෙන් මුත්තම් මෙනෙහි කරන්න. තණ්හාව කියන එක මහා දරුණු භයානක දෙයක් බව හැම මොහොතකම දකින්න. තණ්හාවේ තියෙන භයානකකම දකින්නකොට තමයි පින්විතනි ඔබට දුක්ඛාරය සත්‍ය කියන එක වැටහිලා එන්නේ. තණ්හාව ඇති වෙන මොහොතේ දකින්න ඕනේ මේ තණ්හාව නිසා මහා ගින්නක් හටගන්නමට යන්නේ. දුක කියන එක පින්වදනේ තමන්ට දුක තමන්ගේ දරුවා මැරුණාට පස්සේ දුක්ඛාරය සත්‍ය නෙමෙයි අවබෝධ වෙන්නේ. එතකොට ඔබට දුකයි. දුකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ දෙකක් නේ. දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන්නේ පින්වදනේ දුක් විඳින වෙලාවට නෙමෙයි. දුක් විඳින වෙලාවට දුක්ඛාරය සත්‍ය අවබෝධ කරන්න බෑ කාටවත්. දුක් විඳින වෙලාවට පුළුවන් දුක් විඳින්න අඩන්න වැළපෙන්න ශෝක කරන්න පරිදේව කරන්න උපායාස කරන්න. ওই ටික කර කර ඉන්න විතරයි පුළුවන්. හැබැයි Taman හොඳ සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවට Tamanට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක මනාවට වැටහෙනවා. ඒක මෙනෙහි කරන්න. Tamanට රූපයක් දැකලි වෙලා ඒ පිළිබඳ චන්දරාගයක් හටගත්තා නම් තණ්හාවක් හටගත්තා නම් ඒ තණ්හාව තුළ මහ ගිනි දුකක් හටගන්න බව Taman හැම මොහොතකම දැක ගන්න. එහෙනම් තණ්හාවක් Tamanගේ ජීවිතයට ඇතුල් වෙනවා කියලා කියන්නේ මහා ගින්නක් Tamanට හටගත්තා කියන ස්වභාවය දකින්න. අද තණ්හාව කියන වචනේට පිවිසින අපි දාලා තියෙන වචන ආදරේ, දයාව, ප්‍රේමය ওই දේවල් නේද දාලා තියෙන්නේ. බලන්නකො මොන තරම් සංඥා විපල්යාසයක්ද අපි ගාව තියෙන්නේ කියලා තණ්හාව කියන වචනේ ගැන. තණ්හාව කියලා කියනකොට මෙන්න මොකද ආදරේ කරුණ ආදරේ දෙනහස කියන ටි වචනේ ප්‍රේමය කියන වචනේ දෙන්නේ. තණ්හාය ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ. ඔය දෙකම බලන්න. මොකද ජනිත කරන්න කියන. එහෙනම් Tamanට යම්කිසි පුද්ගලයෙක් ශෝකේ ජනිත කරනවා නම් Tamanට යම්කිසි පුද්ගලයෙක් බය ජනිත කරනවා නම් Tamande යම්කිසි පුද්ගලයෙක් විනාශය ජනිත කරනවා නම් පිළිතුරු උපායාස මට්ටම් සිහිය නැති වෙවි ඇද වැටෙන දෙයක් ජනිත කරනවා නම් පිළිතුරු ඔබ ඒ මනුස්සයට මොකද්ද කරන්නේ? ඇසුරු කරයි දෙක මොහොතක්. අල්ලපු ගෙදර මනුස්සය ඇවිල්ලා කියනවා මම උඹට ශෝක කරනවා. පරිදේව කරනවා. උපායාස කරනවා. දැන් මේ මනුස්සයා එක බින්දු මාත්‍රයක් ඇසුරු කරයිද? ඒ අසුරු කරන්නේ නැත්නම් පිළිදෙණි ඔබට ඒක හොඳට තේරෙන නිසා නේද මේක මට මහා ශෝකයක් දෙන්න යන්නේ මේ ශෝකේ නම් මහා දරුණු දෙයක් මට නම් දරන්න බෑ මට පරිදේව කරන්න වෙනවා මම හාත්පසින්ම ඇවිලි ඇවිලි මාව පිච්චි පිච්චි මහා වේදනාවටපත් වේ මට මට දරා ගන්න බැරුව මාව ඇද වැටේ අනිත් අයගේ ඇඟවල් වලට ඇද වැටේ අනිත් අයව බදාගෙන මං අඬන්න පටන් ගනී උපායාස වෙයි මට එහෙනම් ඒසා මහා දුකින් නම් දෙන මේ මිනිස්යව නම් මං ආශ්‍රය කරන්නේ නැහැ කියලා අයින් වෙනව නේද එතනින් ඒ වුණාට පින්විතේ තමන්ගේ උකුලේ හොයාගෙන ඉන්න ওই දරුවා නේද කවදා හරි දවසක ඔබට ওই ටික දෙන්නේ. තමන්ගේ හතුර කවදාකවත් ඔබට ওই ටික දෙන්නේ නැහැ නේ පින්විතේ දෙන්නේ තමන්ගේ උකුලේ හොයාගෙන ඉන්න දරුවානේ. එහෙනම් දරුවෙක් මට ඕනෑ කියන තැන තැනදී පින්විතේ ඔබට යම් කිසි තණ්හාවක් ජනිත වුණා නම් අන්නේ මොහොතේදී ඔබට ඒ ඇති වෙච්ච තණ්හාවත් එක්කම ඔළුවට එන්න ඕනේ කරුණක් නෙමෙයිද ඔය? ඒ තණ්හාව හටගත්ත වෙලාවෙම දැනෙන්න ඕනේ නැද්ද මට මහා ගිනි දුකක් මේ හටගන්න පටන් ගන්න කියලා? එහෙනම් තණ්හාව පිළිබඳ අපේ තියෙනවා නම් වැරදි චිත්‍රයක් පින්විතනි වහ වහ අපි ওই වැරදි චිත්‍රයෙන් මිදෙන්න ඕනේ නේද? යම් විදිහ රූපයක් දැකලා තණ්හාවක් ඇති වුණා කියලා කියන්නේ අනේ මට මහ ගිනි භයානක දෙයක් ඇති වුණා කියන ස්වභාවය නෙමෙයිද වැටහෙන්න ඕනේ. තණ්හාව කියන වචනේ නම් මට කියන්නවත් එපා කියලා දැන්න නෙමෙයිද වැටෙන්න ඕනේ. නමුත් අපි සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් නේද දරාගෙන ඉන්නේ. අපි හිතාගෙන ඉන්නේ තණ්හාව කියන එක හරි හොඳයි ආදරය කියන එක හරි හොඳයි ප්‍රේමය දයාව කියන එක හරි හොඳයි ආදි වශයෙන් අපි හිතාගෙන ඉන්නේ. ගෙදර ඉන්න බල්ලට හරි තණ්හාවක් ඇති වෙලා අපි මේ බල්ලව හරි ගෙදරට ගෙනාව නම් එදාට ගිනි දුකක් නෙමෙයි Taman උරුම වෙන ඔය බල්ල මැරිච්ච වෙලාව. යම් මොහොතක ඔබට තණ්හාවක් හටගත්තා නම් ඒ තණ්හාව නිසා පින්විතනි ඒ කාන්තේ ඔබට දුක් තුනක උරුමයක් තියෙනව නේද? දුක්ඛ දුක්ඛයක් ඇති වෙනවා විපරිණාම දුක්ඛයක් ඇති වෙනවා සංඛාර දුක්ඛයක් ඇති වෙනවාමයි නේද? බල්ලෙකුට හරි තණ්හාවක් ඇති වුණා නම් පිටුදින මේ බල්ලා ඔබ ගෙදරට ගේන්නේ ඔබ විදිහක් හදාගෙන නේද මේ බල්ලා මෙතේ සිටිය යුතුයි කියලා. එහෙනම් ගේන බල්ලට නෙමෙයි නේද ඔබ තණ්හා ඇති වුනේ. ඔබගේ හිත තුල ඉන්න බල්ලට නේද තණ්හාව ඇති වුනේ අර බල්ලාගෙන් කොටස් ටිකක් අරගෙන. එහෙමනේ ගේන බල්ලට නෙමෙයි අපි ආදරය කරන්නේ අපි හිත තුල ඉන්න බල්ලටයි අපි ආදරය කරන්නේ. අර ගේන බල්ලාව දැකලා ඒ තුලින් අපි හදා ගන්නවා මෙන්න මේ විදිහට මේ බල්ලා සිටිය යුතුයි කියලා. ඊට පස්සේ දුක්ඛ දුක්ඛ කියන වැටෙනවා නේද සිවිනෝයි බල්ල හැමතැනම චූකල් හය මගේ හිතුවල ඉන්න බල්ලා නම් ඔහොම නෙමෙයි කියලා දැන් මොකද කරන්නේ සංඛාර වඩ වඩා වඩ වඩා පින්වතුනි මේ බල්ලා මේ තත්ත්වෙට ගන්න උත්සාහ කරනවා නේද ඒවා බැරි වෙනකොට විපරිණාමයට යනවා නේද ඊට පස්සේ ඒකට අඬාන ඉන්නවා නේද අනේ මුඩ හොත්තර කිව්වත් මේක කරන්නේ නැහැ නෙමු මොකද්ද මේකට කරන්නේ ආදි වශයෙන් ඊට පස්සේ එකකින් ලොම් හැලිලා ඒක හුණු වෙලා ඇති මොකද ඒකට කර්ම ශක්තිය ඒකට පරිසම් දෙනවා තිරිසන් සතෙක් නේ ගෙනාවේ තිරිසන් සතු ලෝකෙද බිහි වෙන කර්ම ශක්තිය පරිසම් දෙන්නනේ කරපු විපාකයන් පරිසම් දෙන්නනේ දැන් ඒකක එක මයිල් ගහක්වත් ඇඟෙන්නේ අනේ හිතේ ඉන්න බල්ලගේ මයිල් තියෙනවා මේකගේ මයිල් නැහැ දැන් මොකද වෙන්නේ දැන් උපරිම උත්සාහ කරනවා අර හිතේ ඉන්න බල්ලව මෙතන මවා ගන්න අபிසංකාර ලොරි ගණන් වඩ වඩා වඩ වඩා කරන්නේ පින්විතනේ මහා 1000කින් දැවෙන්නේ ඉතින් බලන්නකෝ අර එක මොහොතක ඔබට තණ්හාවක් ජනිත වෙච්ච නිසා පින්විතනි බල්ල අවුරුදු 15ක් ජීවත් වුණා නම් ওই අවුරුදු 15ම බල්ල හිඳ දුක් විඳින්නේ නැද්ද? බල්ලට කන්න වෙනව සමන් කනකට දුන්නේ නැද්ද? අනේ අපේ ගෙදර කවුරුත් නම් කන්නේ නැහැ මස් මාංශ කන්නේ නැහැ ඒත් ඉතින් බල්ලා ඉන්නවනේ බල්ලට සමන් එකක්වත් දෙන්න ඕනේ කියලා සමන් කඩ කඩ කන්න දුන්නේ නැද්ද? තියෙන වැඩ මදි වැඩ තවත් දුක් කන්දරාවක් නේද දාගත්තේ? එහෙනම් යම් මොහොතක තණ්හාවක් ඇති වෙච්ච නිසා නේද පින්විතනි ඔය ටික උනේ. එහෙනම් තණ්හාව කියන එක ඇති වෙන මොහොතේම ඔබට තේරෙන්න ඕනේ නේද මේ තණ්හාව ඇතිවීම තුළ මහා ගිනි භයානක දෙයක් මට ඇති වෙන්න යන්නේ කියලා. එහෙනම් පින්විතනි තණ්හාව තරම් මහා භයානක දෙයක් මේ තුන් ලෝකෙම නැහැ. හැම මොහොතකම පින්විතනි තණ්හාව ගැන ඔන්න ඔය කියන කරුණ දරා ගන්න. යම් මොහොතක මොනවා හරි දෙයකට තණ්හාවක් ඇති වුණා නම් අනේ මට මහා විනිදුකක් එන්නේ මේව නම් මට එපා කියන සංකල්පේ ඉන්න මේ මොන අසාර දේවල් වලටද මට මේ තණ්හාව ඇති වෙන්නේ හැම මොහොතකම පිටින් මේ ලෝකේ තියෙන වස්තු තුල අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ නැත්නම් ඔබගේ හිත ගිහිල්ලා ඕවා අල්ලනවා මොකක් හරි වටනකමක් හම් වෙච්ච ගමන් වටනකම හම් වෙන වෙලාවෙම පටස් කාලා ඕක අල්ලන එක තමයි කරන්නේ හිත ගිහිල්ලා ඇල්ලුවා කියලා කියන්නේ පිටින් මහා විනිදුකක් කාලෙකක් දැක්කා මේ කාර්යක කොච්චර හොඳයිද කියලා වැටහිච්ච ගමන් පිටින් ඒක අල්ලගත්තා අල්ලගත්ත ගමන් දැන් කරන්නේ මොකද උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරනවා මේ කාර්යක තමන් සතු කරගන්න. මොකද හිත ඇතුලේ කාර්යක හැදෙන ඉවරයි. මම කාර්යකේ යන විදිය මගේ පවුලේ කට්ටිය දාගෙන ඉවරලා කාර්යකේ ගිහිල්ලා හතුරාගේ ගේ ගාමින් යනකොට ඕන් නේ උගන්න මේ බලාලා උඹලට නැන්නේ මට තියනවා කියලා පෙන්නගෙන ওই විදියට යන්න මහා හීනයක් මවාගෙන ගියට හිත ඇතුලේ හදාගෙන ඉන්නේ ඔක්කොම. දැන් ඒක උදෙසා අபிසංකාර කර කර කර කර උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ ඉතින් ඒකට අදාළ සල්ලි වෙන්නේ. හොයලා හොයලා හොයලා හොයලා කොහොම හරි කාර් එකක් ගත්තා කාර් එකක් අරගෙන පළවෙනි දවසේ යනකොට පින්විතින් මගේ හැමෝම පවුල උඹුඩු බට්ටා මේ කැඩෙන බිඳෙන වෙනසෙන දේවල් වලට නේද අන්තිමට මේ තණ්හා කරගෙන තියෙන්නේ. ඉතින් මේ ලෝකෙ පිංගුදෙන නොකැඩෙන නොකැඩෙන නොමරන දේවල් නැහැනේ හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු තියෙනකම් විතරනේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ තණ්හාවෙන් අල්ලගන්න තරම් වටින දෙයක් කොහෙද තියෙන්නේ? ඒ අල්ලගන්න මොහොතක් මොහොතක් නැර සිද්ධ වෙන්නේ පිංගුදෙන අන්තිමට මහා ගින්දුකකටපත් වෙන එක. ඔන්න ඔය කියන ධර්ම කාණ්ඩේ මනාවකට හැමතිස්සෙම මෙනෙහි කරන්නේ. මේ එක එක විදියට මම ඔබට කියන්නේ පින්විතනි මේ මේ කොහොම හරි වෙන්න ඕනේ මොකද්ද මේ ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල කියන ඔය කාට හරි තියෙන සංසිද්ධියකට හරි කමන්නේ තියෙන යම්කිසි චන්ද්‍රාගයක් තියෙනවා නම් අන්නේ චන්ද්‍රාගය දුරු කරගන්නයි හැම ව්‍යායාමයක්ම දරන්න මොකක් හරි එහෙකට හිත අඳ වෙලා පින්විතනි සැරිසරනවා නම් ඒකත් එක්ක ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට තමයි අපි උත්තරයක් හොයන්නේ. වෙන කිසි දෙයක් අපිට ප්‍රශ්න නැහැ. රූප රූප විදිහට තියෙද්දෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. රූපයක් දැකලා රූපෙට චන්ද රාගය හටගත්තේ නැත්නම් රූප ඕනේ තරම් තියෙද්දෙන් කිසි ගැටලුවක් නැහැ. ශබ්ද ඕනේ තරම් තියෙද්දෙන් කිසි ගැටලුවක් නැහැ. ඒවට චන්ද රාගය ජනිත වෙන්නේ නැත්තම්. එහෙනම් යම් මොහොතක චන්ද රාගය ජනිත වෙනවා නම් තමයි ප්‍රශ්නේ. එහෙනම් චන්ද රාගය ජනිත වෙනවා නම් ඒකේ ඇත්ත ඇත්ත කියන දැකලා අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දැනගෙන ඉවරලා අනත් අනත් ස්වභාවයේ මනාවට අවබෝධ කරගත්තා නම් නිකුතින අසුබේට වැටෙනවා. එහෙනම් මේකත් වඩන්න තමයි තියෙන්නේ. මොහොතක් මොහොතක් නෑර මේ හැම එකක්ම මනාකොට සිහියට බුද්ධියට ගන්න. යමකට තණ්හා කිරීමේ තියෙන මහා ආදීනවේ දකින්න. ඒකට ලස්සන සුන්දර වචන දෙන්නේ නැතුව මහා ගිනි බෝම්බයක් විදිහට ඒකට දීලා. Tamante විනාශයේ උදා කරන දෙයක් විදිහට දීලා චන්ද රාගය තමයි තමන්ගේ විනාශය කියලා දැනගෙන. යමකට යම යම් මොහොතක චන්ද්‍රාගයක් ජනිතුනා නම් අයියෝ මට විනාශයක් නෙවුනේ කියලා දැනගෙන. හරිනම් ඔබ ඇවිල්ලා කියන්නේ අනේ මට අරවට චන්ද අර අහවල් දෙයට චන්ද්‍රාගයක් ජනිතුනා දැන් මං කොයි ගින්නට පත් වෙයිද දන්නේ නැහැ. එහෙමනේ ඇවිල්ලා අහන්න ඕනේ. කතාදයක් බඳින්න යන වෙලාවේ Tamanne දැනෙන්න ඕනේ ඕකනේ. මේ තව චන්දරාගයක් හටගෙන තියෙන්නේ. මේ කැඩෙන විදිහට වස්තු වල චන්දරාගයක් හටගෙන ඉවරලා මන්න වගේ වගේ මතකේ පවත්වනවා කියලා හිතාගෙන මම මේ යන ගමනන්නේ තියෙන්නේ. මගේ හිතේ ඉන්න එක්කෙනා නෙමෙයි මේ ඉන්නේ කියලා අන්තිමට තේරිච්ච ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ආයෙ අර ගිනි දුක. මේ කියන කරුණු කාරණා පිළිබඳ නිරන්තරයෙන් නිරන්තරයෙන් මෙනෙහි කරලා මේ රාග වෙනවා කියන එක තුල තියෙන භයානකත්වය හැමතිස්සෙම දකින්න. ද්වේෂය හට ගන්නවා කියන එක තුල තියෙන භයානකත්වය දකින්න. මෝහයෙන් කටයුතු කරනවා කියන එක තුල තියෙන භයානකත්වය දකින්න. ඔය තියෙන දේවල් වල භයානකත්වය දකින්න දකින්න පිංගසනි ඔබට ඕවෑන් තුරන් වෙන්න හිතෙන්නේ හැමතිස්සෙම. දුක්ඛම් බයත්තේන කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේවා මේ භයාර්ථයෙන්ම දැනගන්න මේවා මහා භයානක දේවල්. මේවා ජීවිතේට මහා විනාශයක් කියන දේවල්. භව ගමනේ මහා අනාථයක අසරණයෙක් කරන දේවල්. මේවා ගැන මනස සිහිබුද්ධියෙන් යුක්තව බලන්න. යම් කිසි වස්තුවකට රාගයක් ජනිත වුණා කියලා කියන්නේ මහා විනාශයක් වුණා මට සසර ගමනේ අනාථයෙක් වෙන්න සිද්ධ වෙනවානේ කියලා දකින්න හැමතිස්සෙම. දැන් රාගය කියලා කියන්නේ ඉච්ඡා සුසු දෙයක් නෙමෙයි මිත්‍ය සමන්න දකි ගන්නවනේ. රාගය කියන්නේ මහා භයානක රහසක් විදිහට Taman දැක ගන්න, කාන්තාරයක් විදිහට දැක ගන්න, වහ වහපුත්තියක් විදිහට දැක ගන්න. කුලක් විදිහට දැක ගන්න මහා වේදනාවක් අටුගේ දෙයක් විදිහට දැක ගන්න. රාගය කියන එක හරිය සුවිම් දෙයක් විදිහට දකින්න යන්න එපා සුඳුරු දෙයක් විදිහට දකින්න යන්න එපා. මොකද රාගය නිසා සාමුලින් මේ සසර ගමනේ මහා අනාථයෙක් බවට පත් වෙනවා අපි. රාගය කරන කොටගෙන. ද්වේෂය කරන කොටගෙන මේ සසර ගමනේ මහා අනාථයෙක් වෙනවා. මෝහය කරන කොටගෙන සසර ගමනේ මහා අනාථයෙක් වෙනවා. එන හැම මොහොතකම අපි විමර්ශනය කර කර බලන්න ඕන දේ තමයි මට රාගය ඇති වේද, ද්වේෂය ඇති වේද, මෝහය ඇති වේද. ඔය ආපෞතරයක් කරකිලා ආවේ එතනට. ඒකායන වයම් වික්කවේ මග්ගෝ. ඔය තියෙන ඒකායන මග. ඔය ටික තුල මේ රාගක්ෂය කරගන්න එක, ද්වේෂක්ෂය කරගන්න එක, මෝහක්ෂය කරගන්න එක. ඊළඟට ඔබ හොඳට පෙළෙන ස්වභාවය ගැන අවබෝධයට ගන්න. අපි මේ පෙළීම සම්බන්ධව ගොඩාක් කතා කළා. මේ නැවත නැවතත් කතා කරන්නේ පිටුදුනේ මේ සියුම් සියුම් දේවල් පවා නැවත නැවත අරගන්න පුළුවන් ඒතකොට තමන්ගේ මතකෙට. ඒ වගේම තමන්ට මේක තර්ක කර කර සියුම් තැන් මතු කරගන්න පුළුවන් තමන්ට අවබෝධ නොවිච්ච තැන්. මෝග පුරුෂයෙකුට නම් හිතෙන්න පුළුවන් අයියෝ එකම දෙයනේ හැමදාම කියන්නේ කියලා. නමුත් මේ සියුම් සියුම් දේ මතු කරගන්න පුළුවන් පිළිතුර මේ දේශනාවල විවිධාකාරයේ විනාඩි 10ක් හරි අරගෙන මේ අවශ්‍ය කරුණු කාරණා කතා කරනවා. මොනවා හරි දෙයක් නිසා තමන් පෙළෙන ස්වභාවය හැමතිස්සෙම හොඳට හිතට ගන්න. යම් දෙයක් දැක ගමන් තමන්ව පෙළෙනවා නම් තමන් ඒ අවස්ථාවේ දකින්නවනේ මම මෝහයෙන් ඉන්නේ. ඒ මෝහයෙන් ඉන්න නිසා නේද මාව පෙළෙන්නේ. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන කම්ම පිංගුතුනි. සීනු දෙනා ගලන ගඟේ නේද ගහගෙන ගියේ. ගලන පැත්තට නේද ඔක්කොම ගියේ. ගලන පැත්ත තමයි මම ඔබට ගලන පැත්ත හොඳට පෙන්වලා දෙන්නේ. ගලන පැත්ත තමයි පිංගුතුනි. යම් කිසි කෙනෙක් පෙලෙන්න පටන් ගත්තට පස්සේ මේ පෙලීමේ නිදාස් වී මුදසා නගන අபிසංකාරය. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒක තමයි ගලන අර්ථ ගංග. පෙලීමක් හටගත්තා නම් ඒ පෙලීමේ නිදාස් වී මුදසා අபிසංකාරයක් වඩනවා. ඒ අபிසංකාරයක් වඩපු ගමන් ඒ අபிසංකාරයේ වඩන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තට පස්සේ භව පත්‍ය ಜಾති කියලා ඒ ಜಾතියක් හට ගන්නවා ඊට පස්සේ. ඕන් ඔය හට ගන්න ಜಾතිය පිංගුතුනි තව තෙලීමක් Tamanට උදා කරනවා. එහෙනම් යම් අවස්ථාවක ඔබ පෙළෙනකොට පෙළීමෙන් නිදහස් වෙන්න ඔබ අபிසංකාරයක් වඩනවා අபிසංකාරයක් වැඩුවට පස්සේ භවයක් හටගෙන ಜಾතියක් හට ගන්නවා ಜಾතියක් හටගත්ත කියලා කියන්නේ තව පෙළීමක් හටගත්තා. එහෙනම් පිංගුතුනි යම් පෙළීමකින් නිදහස් වෙන්න ඔබ මෙච්චර කල් මොකද්ද කර කර ඉඳලා තියෙන්නේ? තව පිළීමක් හටගෙන නේද? යම් පිළීමකින් නිදහස් වෙන්න කියලා හිතාගෙන තව පිළීමක් ප්‍රාර්ථනා කරනවා. තව පිළීමක් උදා කරගෙන. එහෙනම් පිළීමකින් නිදහස් වෙන්න පිළීමක් උදා කරගත්ත කියන අටුව කන්න පුඩුව හදාගත්තා වගේ වැඩක් නේද? ඕක තමයි පිටුදින සාමාන්‍යයෙන් ගලන විදිහ. පල්ලෙහාට ගලාගෙන යන ගඟේ ස්වභාවය ඕක තමයි. ඔතන ගිහිලා තමයි අර ඇල්ලෙන් පල්ලෙහාට ඕ ගැට්ටෙන් පල්ලෙහාට වැටෙන්නේ. ඊළඟ මා කෑලි කවලට කැල්ල ගිහිලා මහ විනාශයක් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ගණන අතර යන්නේ නැතුව තිවිදි උඩුගම් බලා යන ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් උඩුගම් බලා යන ක්‍රමය තමයි Tamanට පිළීමක් හටගත් එක මම පින්වතුනි පිළීමෙන් නිදහස් වෙන්න හදන්නේ නැතුව පිළීමට හේතුව මොකද්ද කියලා හොයලා බලන්න. පිළීම කියන එක මහගින් ඉන්න දුක. එහෙනම් දුක හටගත්ත වෙලාවේ දුක අවබෝධ කරගත්තා නම් මට දැන් දුකක් හටගෙන තියෙනවා මේ දුකට හේතුව මොකද්ද කියලා ඔන්න වහා බලනවා. දුකට හේතුව විදිහට දකින්න පින්වතුනි යන්න අර කියන මේ පිළීමක් මට හටගෙන තියෙනවා. ඇයි මට මේ පිළීම හටගත්තේ? මට දෙලීම හටගන්න හේතුව තමයි මම විදිහක් පනවගෙන තියෙනවා. නමුත් සත්‍යුප්පන්න මොහොතේ වෙන විදිහක් තියෙන්නේ. ඒක නිසා තමයි මම දෙලීන්නේ. හේතු ටික ගැළපීලා හටගන්න එකක් නම් නමුත් මම හිතේ හදාගෙන ඉන්නවා තව එකක්. එහෙනම් මගේ හිතේ හදාගත්ත එක වෙච්ච දේ වෙච්ච නැති නිසා දැන් මම පෙළෙනවා. ඔන්න අවබෝධ කරගත්ත පෙළීම. එහෙනම් දැන් පෙළීම තියෙන වස්තුවේ නොවන බව හොඳ ආකාරව දැනගත්තා. ඒ වෙලාවේ හේතුන්ගෙන් හටගන්න එක තමයි පිටුතුනි සාමාන්‍ය විදිය. ඒක තමයි සර්ව සාධාරණ විදිය. පච්චුප්පන්න මොහොත තමයි සර්ව සාධාරණ විදිය. එහෙම නැත්නම් ධර්මාධිකරණයේ තීන්දුව. ධර්මාධිකරණයේ තීන්දුව වෙන්නේ සියලුම හේතු ගැළපිලා. හේතු ලක්ෂ ප්‍රකෝටියක් ගැළපිලා. ඒවෙන් පහක් හයක් වොන්නම් අපිට පාලනය කරන්න පුළුවන්. අනිත් හේතු ලක්ෂ ප්‍රකෝටියම අපිට පාලනය කරන්න බෑ. එහෙනම් මේ ලක්ෂ ප්‍රකෝටියක් හේතු එකතු වෙලා තමයි මේ වෙලාවේ ධර්මාධිකරණයෙන් එන තීන්දුව හෙවන්නේ. පච්චුප්පන්න මොහොත කියන එක නිර්මාණය වෙන්නේ. හැබැයි පච්චුප්පන්න මොහොත නිර්මාණය වෙන්න කලින් අපි හදාගත්තා නම් පිටුතින් මේක මෙතේ විය යුතුයි කියලා මොකක් හරි විදිහක්. ඕම් මේ විදිය හදාගත්ත නිසා තමයි අද මම මේ පිළීම කියන මහ දුකටපත් වෙලා තියෙන කියලා Tamanට වැටහෙන්නේ. ඕම් ඕක වැටහිච්ච ගමන් පිටුතින් දැම්මයි උඩුගම් බලා යන්න හදන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? දුක නැති කරන්න නම් මොකද්ද ප්‍රහීන කරන්න කියලා කිව්වේ දුකද? දුකෙන් නිදහස් වීම උදෙසා ප්‍රහීන කරන්න කිව්වේ දුකද දුකට හේතුවද? දුකට හේතුව. එහෙනම් දුකට හේතුව මොකක්ද කියලා බලුවා දුකට හේතුව තමයි ઈච්ඡාවට පවත්තන්න යාම. ઈච්ඡාවෙන් බැඳීම හේවත් තණ්හාව. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ අනිච්ච කියන වචනේ ඇතුලේ තියෙන තණ්හා ස්වභාවය. යමෙක් තණ්හාවටපත් වුණාට පස්සේ තමයි මේ විදිහට ඒක තමන් වශයෙන් පවත්න්නේ. ඒක මගේ මට විදිහට තියන්න ඕනේ ઈච්ඡාවට පවත්න්න ඕනේ කියලා හිතාගන්න. එහෙනම් ඒ ઈච්ඡාවට පවත්වන්න ගිහිලා තමයි පිළිතුරේ ඔය කියන පිළීම කියන එක හටගත්තේ. එහෙනම් පිළීම කියන දුකට හේතුව මොකද්ද උනේ? Taman ඒ තනක අල්ලගත්ත නිසා. මේක සාරයි කියන ඒ තනට හාවෙච්ච නිසා, ඒ තන අල්ලගත්ත නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිහි කියලා තන තමයි වැහලා තියෙන්නේ. හැබැයි Taman කොච්චර තණ්හා වෙලා ඒක නිහි කිව්වත් පච්චුප්පන්න මොහොතේ සිද්ධ වෙන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? හැම මොහොතකම පිළි පිළි ඉන්නේ. එහෙනම් යම් මොහොතක ඔබ පෙළෙනවා නම් ඒ පෙළෙන වෙලාවෙදී පටස් ගන්න බලන්න තියෙන එකම දේ තමයි මට දැන් දුක ජනිත වෙලා තියෙන එකට හේතුව මොකක්ද කියලා. ඒ හේතුව දකිනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මං යම්කට තණ්හා වෙලා තියෙනවා මේක මෙසේ පවතිවා කියලා මං හිතාගෙන ඉඳලා තියෙනවා. හැබැයි මම මෙහෙම හිතාගෙන හිටියට මේක නෙමේ සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රත්‍යයෙන් හටගන්න දේ. එහෙනම් මම යමක් මෙසේ පවතිවා කියලා හිතාගෙන ඉඳීම මොනතරම් මෝඩ ක්‍රියාවලියක්ද කියලා තමන්ට වැටහෙන්නේ මේක තමයි මෝහය කියලා තමන්ට වැටහිලා එන්නේ. මේක තමයි අවිද්‍යාව කියලා තමන්ට වැටහිලා එන්නේ. එහෙනම් අන්නේ අවිද්‍යාව තේරුම් ගත්තා නම් ප්‍රත්‍යෙන් උපදින එක තමයි ප්‍රත්‍යෙන් උපදින ඉතින් මම මොනව කරන්නේ? ඔන්න ඔය තැන හිටියනම් පින්වතුනි මොකද වෙන්නේ? දැන් පෙනීමෙන් නිදහස් නේද? යමෙක් පෙනීමෙන් නිදහස් වුණා නම් පින්වතුනි පෙනීමක් නැති කෙනා අභිසංකාර වටේද? පෙනීමක් නැති කෙනාට ආස්වාද හොයන්න අවශ්‍යතාවයක් නැහැ. පෙනීමක් නැති කෙනා අபிසංකාර වඩන්නේ අபிසංකාර වඩන්නේ නැති කෙනාට නිවැරදි භව සාගත වෙන්නේ නැහැ ජාති සාගත වෙන්නේ නැහැ දුක සාගත වෙන්නේ නැහැ එන ඔන්න ඔය කියන චතුරාර්ය සත්‍ය අංගනේ පිළිවිද ලොතන දාන්න තියෙන්නේ ඔය ටික මනාවකට දැකගත්තා නම් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු හතර කරුණු තුන ඇතුලේ තියෙන චතුරාර්ය සත්‍ය කියන ස්වභාවය අවබෝධ වෙනවා එයා යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කරුණු තුන වඩද්දී චතුරාර්ය සත්‍ය කියන එක වැටහිලා එනවා නේ පුද්ගලයා දුක අඳුනගත්ත දුකට හේතු අඳුනගත්ත දුක නැති කරන්න දුක නැති කරන්න මාර්ගය එකම මාර්ගය තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු තුන වඩන වෙලාවට පිළිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩනම් කියලා ඔප්පු වෙන්නේ නැතොද? ඒකනේ සදාගතයන් වහන්සේගෙන් අහද්දී ස්වාමීන් ස්වාමීනි සෝතාපන්න කෙනෙක් සකදාගාමී වෙන්න මොකද්ද කරන්නේ? ලෝකයේ පිළිවෙල අනිත්‍ය දුක්ඛ අනාත්ම. අරිහත් වෙන්න මොකද්ද කරන්නේ? ලෝකයේ පිළිවෙල අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් ඒ කියන්නේ සිඳින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කර්ම තුන වඩාගෙන යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියන එක නේද? එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් කටපාඩමින් දැනන් ඉන්නවද පිටුදුනේ ඔබ වඩන්නේ? සම්මා වාචාගාවට සම්මා කම්මන්ත තියෙන බව දැනගෙන ඉන්නවද ඔබ වඩන්නේ? එහෙනම් මේ ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන කෙනා මනාකොට යම් අවස්ථාවක සද්ධර්ම ශ්‍රවණය තුළ සෝතාපන්න ඵලයට පත් වුණා නම් සද්ධර්ම ශ්‍රවණය තුල සෝතාපන්න ඵලයට පත් වුණා නම් ඒ කියන උත්මය. මේ උත්මය නිරන්තරයෙන්ම දකින්න මේ ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ එකකවත් ගන්න හරයක් නැති ස්වභාවය මනාකොට දැක ගන්න. එහෙනම් මේ එකකවත් ගන්න හරයක් නැතිකොට නැති බව මනාකොට දැනගන්න කෙනාට පිටුදින මේ ලෝකෙන් තුරන් වීමේ ආසාව තමයි දැන් තියෙන්නේ. එහෙනම් නිවන පිළිබඳ අධික ඡන්දයක් හත ගන්නවා මේ උත්මය. මට නිවන් දකින්න ඕන මේ භව ගමන කෙලවර කරන්න ඕන රාගක්කේ කරන්න ඕන දේශක්කේ කරන්න ඕන මෝහක්කේ කරන්න ඕන කියලා පිටුදින මහා ඡන්දයක් හට ගන්නවා. අන්න සතර ඉරිදිපාදවල පළවෙනි එක හටගත්ත මේ උත්මය. මේ ලෝකයේ තියෙන ගිනි දුක දකින්න දකින්න තමයි පිඟුදුනේ මේක සිද්ධ වෙන්නේ. අයන් එක රත් වෙලා තියෙනකොට තමයි පිඟුදුනේ අල්ලපු ගමන් ආපහු අත ගන්න. අත ගන්න හිතෙන්නේ අයන් එක රත් වෙලා තියෙද්දි. එහෙනම් රත් වෙන මට්ටමට තමයි රත් වෙන මට්ටම තේරෙන මට්ටමට තමයි පිඟුදුනේ මේක ගන්න. හැබැයි අන්ධභාගය හැදිච්ච කෙනෙක් මේ අත පරණ නැති කෙනෙක් මේ අතක් අරගෙන ගිහිල්ලා අයන් එකේ දීප්පත් පිඟුදුනේ ඕක අත පිච්චිලා අලු වෙලා ගියත් එයා කෙනාට දැනෙනවා. එහෙනම් මෝග පුරුෂයාට මේක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සද්ධර්මයේ හික්මෙච්ච නැති කෙනාට මේ සද්ධර්මයේ ඇහිච්ච නැති කෙනාට පිවිදුණේක බින්දු මාත්‍රයක්වත් මේක දැනෙන්නේ නැහැ. එහෙනම් මේක දැනෙච්ච කෙනාට පිවිදුණේ මහා ඡන්දයක් හට ගන්නවා මම මෙතන ඉක්මනින් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ ඡන්දේ හට ගන්නකොට මම නිවන් දකින්න ඕනේ කියන චිත්තේ නිරන්තරයෙන් ඇදී ඇදී ඇදී ඇදී එනවා. ඡන්දයත් හරි චිත්තයත් හරි. ඒකට මහා වීරයක් ජනිත වෙනවා මේ භයානක බව ගමනින් මම නිරන්තරයෙන්ම අයින් වෙලා යන්න ඕනේ. මේක නම් එක බින්දු මාත්‍රයක්වත් යායුතු දෙයක් නම් නෙමෙයි කියලා සසරේ තියෙන මහා ගිනි භයානක දුක දැකපු කෙනා. ඒත් මහා වීරියක් ඇති වෙනවා. ඒ වීරියක් ඇති වෙච්ච කෙනා එතනින් එහාට පිඟුදින මේ ධර්මයේ විමර්ශනය කරන්න පටන් ගන්නවා. ඡන්දසිත විරිය විමර්ශා කියන මොන හතර ඉතිපාද වෙනවා මනාකොට. මේ හතරත් එක්ක ඉන්න කෙනා පිඟුදින සම්මාදිටියටපත් වෙලා ඉන්නකොට තවදුරටත් ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක අනාත්ම වඩන එක තමයි මේ පුද්ගලයා කරන්නේ. ඉතින් මේ සම්මාදිටියටපත් වෙච්ච පුද්ගලයා පිඟුදින දැන් මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භවගමන මට එපා කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේද? නිවනම නාතයි කියලා දෘෂ්ටිය මත ඉන්නේද? එහෙනම් මේ ලෝකේ අනාතයි මේ ලෝකෙන් ගැලවිලා යන්න ඕන කියලා දෘෂ්ටිය මත. ඔය තුල ඉන්න කෙනාට පිඟුතුනි මේ වෙලාවේ වැඩෙන්නේ එක මේක සංකල්පයක් විතරයි. සම්මා සංකප්පය කියන ස්වභාවය විතරයි මේ පුද්ගලයාට වැඩෙන්නේ. එහෙනම් මේ පුද්ගලයා සම්මා සංකප්පයේ වැඩෙනවා මේ පුද්ගලයාට අලුතෙන් බඩන්න දෙයක් නැහැ. ලෝකේ ඇත්ත ඇතිසැටියෙන් දැනගත්ත කෙනාට පිඟුතුනි ආයේ මේ ලෝකේ මොනවට සැරිසරන්නද? අන්න ඒක නිසා මේ පුද්ගලයන් නෙක්කම්ම සංකල්පනාවමයි හැමතිස්සෙම එන්නේ. මේ කාමයන්ගෙන් මත් වෙලා කොහේ යන්නද මොනව කරන්නේ? ඇහෙන් රූපයක් දැකලා කාමරාගේ ජනිත කරගෙන ඒක විඳ විඳ ඉන්න වෙලාවට මලොත් එහෙම ගිහිල්ලා නරකාදිගත වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරගෙන ඉඳද්දිත් පින්වත්නි පුළුවන් ද ඇහෙන් රූප වල බල සතුටු වෙන්න. එහෙනම් මේ සසරේ තියෙන භයානක ගිනි දුක දැක දැක ඉන්න මේ පුද්ගලයාට තියෙන නෙක්කම්ම සංකල්පනාවක්මයි හැමතිස්සෙම එන්නේ. හැබැයි මේක හිතින් මවාගෙන හරියන්නේ නැහැ. ටික දින ඇත්තටම සෝතාපන්න ඵලයට පස්ස වෙනවා. ඇත්තම සම්මාදිට්ඨියට පස්ස වෙනවා. ඉතින් මවාගත සම්මාදිට්ඨිය තිබුණොත් නම් අර සංකල්පනා පහළ වෙන එකක් නැහැ. ඇත්තම සම්මාදිට්ඨියට පස්ස වෙලා හිටියනම් ඒ පුද්ගලයා නිරන්තරයෙන් තිබුණේ කොස්කොලයක් දෙල්කොලයක් දැක්කත් ඒ පුද්ගලයාට හිතෙන්නේ මේ තුලින් නිවන් දැකලා මම මෙතනින් යන්න ඕනේ. මේක නම් ඉන්න සුසුගේ බින්දු මාත්‍රයක්වත් ඉන්න සුසුසු තැනක් නෙමෙයි. එන්නේ ආකාරයට මග වැටහිලා එනවා. දැන් මේ පුද්ගලයන් පිටුතුනේ දෙන නෙක්කම්ම සංකල්පනා වැඩෙන්නේ. තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කළා මම මොනවා කියලා ගන්නද? මේ හරයක් කාර්යයක් නැති ලෝකේ මම මොනවා කියලා අල්ලන්නද මේකට මේ පොල්ලකින් ගහලා. මේකට වචනකින් හරින්න මේ මොනවා හරි වචනයක් කියලා ඉල්ලලා හිත විතර ඉල්ලලා මම මොනවා කියලා ගන්නද? ඔන්න ඔය ආකාරයෙන් පිටුතුනේ ඒකට අදාළ අවිහිංසා සංකල්පනා වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම මම තරහ අරගෙන මේ ක්‍රෝධ කරලා වෛර කරලා මයි ලෝකේ මොනවා කියන අල්ලන්නේ. මේ අනිත්‍ය දුක් අනාත්ම වෙච්ච ලෝකෙක බින්දු මාත්‍රයක්වත් මගේ වශයෙන් පවතින්නේ නැති ලෝකේ. අල්ලන අල්ලන දැන මහා ගිනි දුක් තියෙන ලෝකේ. මම මොනවයි කියලා කේන්තියෙන් ගන්න. ඔන්න ඔය සංකල්පනාව අව්‍යාපාද සංකල්පනා හට ගන්න. ඉතින් මේ පුද්ගලයෙක් අසුරු නිසුරු කරනකොට ඔබට දැනෙනවා පින්විතනි මේ පුද්ගලයා නම් මොනතරම් සාන්ත සාන්ත පැවතුම් ගති පැවතුම් තියෙන මහා උත්මේත්ති කියලා තේරෙනවා මේ පුද්ගලයා අසුරු කරන්නේ. ඇයි? නෙක්ඛම්ම සංකල්පනාවක්ම හිතේ තියෙන්නේ. අල්ලන්න අල්ලන්න අල්ල බදා ගන්න හිතෙන්නේ නැහැ පො බින්දු මාත්‍රයක් අතහැරලා නිකන් ඉන්නමයි හිතෙන්නේ. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න වචන මාත්‍රකින්වත් හිංසාවක් පීඩාවක් කරන්න හිතෙන්නේ නැහැ. අවිහිංසා සංකල්පනාමයි වෙලෙන්නේ. තව කෙනෙකුට උදව්වක් පදව්වක් කරන්නමයි හිතෙන්නේ හැමතිස්සෙම. අව්‍යාපාද සංකල්පනාවක්මයි වෙලෙන්නේ. ඉතින් මෙහෙම සංකල්පනා වැඩෙන කෙනාට තිවිතර එතනින් එහාට ඒ කෙනා කතා කරනකොට මොන වගේ වචනද කියවෙන්නේ? සම්මා වාචාව කියන කීපේ වැඩෙනවානේ. තාමත් අර පුද්ගලයා කරන අනිච්ච දුක අනත්ත වඩන එක විතරයි. ඒක හරියට පිඟුදුන් නලලින්ද ගහනවා වගේ වැඩක්. නලලින්ද කියන එක දැකලා තියෙනා නේද ඔක්කොම? නලලින්දේ ඔබට තියෙනවා තියෙන වතුර උඩට ගේන්න ඕනේ කියලා එකක්. ඔබට කරන් තියෙන්නේ මොකක්ද? වතුර ගහන එක විතරයි. අර අර තියෙන පොල්ල උඩට පල්ලයට ගහන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක එහෙම කර කර ඉනකොට මොකද වෙන්නේ? අර අඩි 500ක් යට හරි අඩි 1000ක් යට හරි තියෙන වතුර කොටිසින් කොටද කොටිසින් කොටද උඩට එනවා. දැන් වතුර උඩට එන බව ඔබ දන්නවා. දැනගන්න ඕනේ. එහෙම ඕනේද කරගන්න? නෑ. ඔබට තියෙන්නේ මොකද්ද? නල්ලින්ද ගහගෙන ගහගෙන යන්න. වතුර එන වෙලාවටමත් මේ. වතුර එයි. වතුර ආවට පස්සේ ආව බව දැනගන්න පුළුවන් නේද? වතුර එනකන් ආව බව දැනගන්න පුළුවන්. නෑ. එහෙනම් යමෙක් අරිහත් වෙන්නපත් වුණාට පස්සේ මං අරිහත් වෙන්නපත් වුණා කියලා දැනගන්න. එහෙනම් වතුර එනකම මේක ගහන්න තියෙන්නේ. දවසක් නැත්නම් මේ පස් පාරක් ගහන්න. පස්පාරක් ගහලා කෝ වතුර නැහැ. අයියෝ මේ ළිඳ හිඳලා ගිහලා වතුර නැහැ. කොහොම කියලා හරියනවා. නෑ වතුර මේක ගහන්න තියෙන්නේ. දිගින් දිගටම දිගින් දිගටම මේක ගහන්න. පස්පාරක් හය පාරක් ගහලා ඉවරලා කිව්වොත් එහෙම මේ ගහන විදිය වැරද්දක් තියනවද කොහේ? මට කියන්නේ මෙහෙම ගහන්න කියලා මේක මෙහෙම නෙමෙයි ගහන්න ඕනේ. වෙන විදියක් ඇති ගහන්න ඕනේ. වෙන කෙනෙක් ගාවට කියලා වෙන විදියක් ගාවට යනවනේ මේක ගහන්න කියලා කිව්වොත් එහෙම හරියනවා. නෑ කරන්න තියෙන දේ කරන්න ඕනේ. ඔය හැම පැත්තෙම එන්නේ ඔබට හැමතිස්සෙම පේන්න ඕනේ පිටුවදින මේ කියන හැම එකකින්ම නිවන කියන එක අතිශයින්ම පෞද්ගලික කාරණාවක් කියලා තමන්ට තියෙනවා. එහෙනම් ඒක තමන් විසින්ම කරගත යුත්තක් බව තමන්ට වැටහෙන්න ඕනේ හැමතිස්සෙම. තමන් විසින්ම කරගන්න. තමන් ඒකට මෙහෙත වෙන්න. ඔබ අනිත් වැඩවලට මෙහෙත වෙනවා වගේ ඒකට මෙහෙත වෙන්න. එහෙනම් දැන් අනිත්‍ය දුක අනත්ත තමයි ඔබට වඩන්න තියෙන්නේ. එන අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩාගෙන වඩාගෙන යනකොට පියවර දැන් ඔබට සම්මා වාචාව කියන එක වැඩෙනවා. අනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකෙක බින්දු මාත්‍රයක්වත් හරයක් හොයාගන්න නැති මේ ලෝකෙ. මම බොරු කියලා මොනවයි කියලා ගන්නද? බොරු කියලා මට මොන ලොකු ගමක් ගන්නද? කැඩෙන බිඳෙන නැහින වෙනසෙන ලෝකෙ. මොනවයි කියලා අල්ලන්නද මම? මොන අසාරයක්ද මේ? කොතනද හිත තිබුණා නම් ඒ හිත තියෙන දැන මහා ගිනි දුකක් හට ගන්නවා නම් මං කියලා කියලා මොනව ගන්නද? අලුත් වචන කියලා හිත පීඩාවටපත් කරලා මම මොනවයි කියලා ගන්නද? මොන සපතක් උදා කරගන්න? හිස් වචන කිය කිය මිනිසුන් මුලාවටපත් කරලා මම මොනවයි කියලා ගන්නද? ඔය මට්ටම එනකොට සිංහදෙනි සම්මා වාචාව Tamanට වැඩිලා. ඊළඟට සම්මා කම්මන්තේ වැඩෙනවා. තාම තමන් මොකද කරන්නේ? සම්මා කම්මන්තේ වඩනවද අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවද? ඔන්න ඕකයි දකින්න තියෙන්නේ. දැන් සම්මා කම්මන්තේද වඩන්නේ අනිච්ච දුක්ඛ අනාත්මද වඩන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වල. අනිත්‍ය දුක්ඛ අනාත්ම වන්නකොට සම්මා කම්මන්තේ වැඩෙනවා. කෙනෙක් ඉන්නවා පිඟුදුනි සත්තු මරනවා. මේ සත්තු මරන්න කියලා ඔබ ගිහිල්ලා කියන සත්තු මරන්න එපා. දැන් මරන්න තියෙන්නේ. හැබැයි මේ කෙනා ගිහිල්ලා මේ මේ කෙනාට ඔබ ගිහිල්ලා මේ ලෝකෙ තියෙන යථාර්ථය පැහැදිලි කරලා දෙනවා. මේක බින්දු මාත්‍රයක්වත් මේ කිසි දෙයක් අපි වශයෙන් තියන්න බැරි ස්වභාවය අවබෝධ කරලා දෙනවා. හිතින් හිතාගෙන හිතන එකක්. නමුත් මේ ස්වභාවයෙන් හටගන්නේ මෙන්න මේ විදිහට මේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් විතරයි මේ තියෙන්නේ. හේතු තියෙනකම් මේක තියෙනවා හේතු නැති වෙච්ච ගමන් මේක නැති වෙලා යනවා. ඒකයි මේකේ ස්වභාවය. හේතු තියෙනකම් උදා වෙවි තියෙන වස්තුවක් හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙන්නේ. නුඹාදෝ හිතගෙන කෙටේරියක් අතේ තියාගෙන මන්නේක් අතේ තියාගෙන සතෙක් එලා ගන්න යනකොට නහඩක් පිපුණා නම් නුඹ ඉවරයි. එහෙනම් මේ නුඹ නුඹට නුඹ කැමති නිසා නෙමෙයි මේක මෙහෙම වෙන්නේ. ඕම් ওই ටික පැහැදිලි කරලා දෙනවා. එන එක බින්දු මාත්‍රයක්වත් යම් මොහතක එක තැනකට හිත තියාගත්තොත් ඉච්ඡයි කියලා හිතාගත්තොත් එහෙනම් මේ අනිත්‍ය වස්තුවකට අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න ගියොත් එහෙනම් මහා දුකින්න තමන්න උදා වෙන බව දැක් ගන්න. ඒක නාට පෙන්වලා දෙනවා. ඕන් ওই ටික පෙන්වගත්ත ගමන් පින්වතුනි මෙච්චර රහත්තු මරණ හිතාගෙන ඉඳපු කෙනාට දැන් මොකද වෙන්නේ? ආන් ඒ කෙනාට හිතෙන්න පටන් ගන්නවා මේ තෙරෙන ලෝකේ මේ කැඩෙන මිදෙන නැහෙන වැළසෙන මේ ලෝකේ මේ සතාගේ ප්‍රාණය ඝාතනය කරන මම මොනවයි කියලා අල්ලන්නේ. වහ වහ මමත් මෙතනින් නිදහස් වෙන්න ඕනේ නේද මිනිස්සු වගේ. අන්න සිවිත නිදහස් වෙන්න පටන් ගන්නවා. දැන් නිකන් සත්තු මරන්න එපා සත්තු මරන්න එපා කියලා බෝඩ් ගැහුවට හරියනවා. නෑ යථාර්ථවත් සද්ධර්මයන් සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්නේ සද්ධර්මයේ පිළිසෙට දෙන්න. එතකොට මොකද වෙන්නේ පිළිදෙන සම්මා කම්මන්තේ පූර්ණ වෙනවා මේ මනුස්සයා. සම්මා කම්මන්තේ වැඩෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරමෙර වංචා කරන්නේ නැහැ, දුරාසුරු දුරාචාර කරන්නේ නැහැ. ඒවෙන් මිදිලා. සම්මා කම්මන්තයක් වැඩුණා. තාමත් කරන්නේ අනිසදු කරත්ත වඩන එක. ලෝකයේ පිළිවෙල අනිසදු කරත්ත දකින්න දකින්න දේ කියන අනිසදු කරත්ත වඩනවා. අහුවෙන අහුවෙන දේ අනිසදු කරත්ත වඩනවා. අනිත් කේන්ද්‍රිකයේ මිනිස්සෙක් අහුවෙන අහුවෙන වන්දට බලද පොඩි කරනවා වගේ. අහුවෙන අහුවෙන දේ අරගෙන ඉන්නෙලා අනිසදු කරත්ත වඩනවා. ඒ වෙලාවට දරුවෝ අහුවෙන දරුවෝ තුල තියෙන අනිසදු කරත්ත ස්වභාවය බලනවා. මොන ආසාර දෙයක්ද කියලා දැනගන්න. අතින් අල්ලගෙන හිතෙන් අතල්ලා දානවා. දරුවන්ට කිසි හානියක් නැහැ නේ හිතින් හිතින් විතරනේ අතහැරලා තියෙන අතින් අල්ලගෙන ඉන්නේ. කරේ දුහිය යුතුකම් කරනවා. නමුත් ස්වභාවය අවබෝධ කරන්නේ මේ මහ ගින්න. පුතේ මෙහෙ එන්න කියනෝනේ හිත කියනවා ගින්න මෙහෙ එන්න කියලා. ගිනි ගොඩක් තමයි මේ එන්නේ කියලා. කකුල බැඳලා වැහැලා උණු වැදුණා නම් ඒ මාංශභාගයද මුළු ජීවිත කාලෙම මම මේ කිව්වා ආරක්ෂා කරන්න වෙනවා. ඕකනේ ස්වභාවය. පුරුතලේ රැඳිලි කලාව වගේ නෙමෙයි. එහෙම ස්වභාවයෙන් යුක්ත වස්තුනේ තියෙන්නේ. හේතුන්ගෙන් හටගත් ඒවානේ. මොන තරම් දරුණු දේවල් හේතුන්ගෙන් හටගත් වස්තු කියලා කියන්නේ. හේතු දෙනකම් විතරනේ තියෙන්නේ. මම කැමැත්තට තියෙනවා. එහෙනම් මේ ගිනි දුක් නෙමෙයි හටගන්නේ. ඉතින් ඔය ස්වභාවය අවබෝධයි. ඒ අවබෝධය එනකොට සිංහදෙනි මිච්ඡා ආජීවයට වැටෙනවා. නිවන් මඟ උදෙසාම කරුණු කටයුතු කරන ජීවිතයක් බවට පත් වෙනවා තමන්ගේ ජීවිතේ. සුභර වෙන්න පටන් ගන්නවා. නිවන උදෙසා තියෙන බර විතරක් දරාගෙන ඉදිරි බර ඔක්කොම අතහැරිලා දැන්. මේ කියන්නේ අතේ පය දරාගෙන ඉන්න බර නෙමෙයි. හිතේ තියෙන බර. වාහන වලට අරවට මේවට දිවිච්ච ඔක්කොම බර දැන් නිදහස්. ඕවා ඉතින් දීපත් එකයි නැතත් එකයි. කන්නේ මෙන්න වෙනද නැහින්ද මේ ලෝකේ. මේ සතර ගමනේ අනාථයෙක් වෙන නැතුව මෙතන නිදහස් වෙන්න ඕනේ කියලා දැන් මග වැට හිතා තියෙන්නේ. ඉතින් සම්මා ආජීවිතාවස වරිය සාවකෝ මිච්ඡා ආජීවප්පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. එන සම්මා ආජීවයෙන් ඔය ආකාරයෙන් ජීවිතය ගත කරනවා. එන නිවන උදෙසා මරමුණු කරගත ක්‍රමවේදයක යන්නේ. දකින්න දකින්න දේ තුළ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වර්ණ වැඩ පිළිවෙලා. මේ හැම මොහොතකම පිටිවිලේ තමන්ට මහ ප්‍රීතියක් ජනිත වෙලා යනවා. මට ඊයේ මේ වගේ රාග ජනිත වෙච්ච සිතුවිල්ලක නිහිටියේ මම. නමුත් අද මම කොච්චර සුද්ධ වෙලාද? ඔය විදිහට පිටිවිලේ නිරන්තරයෙන් නිරන්තරයෙන් තමන්ට මහා ශාන්තියක් උදා වෙනවා තමන්ගේ ජීවිතය ඇතුලේ. මහා නිරාමිත ප්‍රීතියකින් යුක්තව ගත කරන කෙනෙක් මේ ඉන්න උත්තරේ. තාමත් කරන්නේ නල්ලින්ද ගහන එක තමයි. තාම වතුර හරියට ආවේ නැහැ. බින්දුව බින්දුව වගේ එන්න පටන් ගන්න. ඒක නිසා හරි සතුටුයි. ඊතර වගේ වේලිලා කර වෙලා ගිහිල්ලා නැහැ. හරි සතුටින් දැන් මේ බින්දුවක් බින්දුවක් එනකොට හැබැයි මේක නවත්තන්න නෑ දැන් ගහනවා දිගට. ඊට පස්සේ පින්විතනේ ඔන්න මහා වීරියක් හට ගන්නවා දැන් මේ වීරිය පූර්ණේ කරගන්න. තව තව හොයලා බලනවා මගේ මොනවා හරි අභිධර්ම ධර්මයක් දිනන මොකද මේ සම්මා ආජීවයටපත් වෙච්ච කෙනෙක්. නිවන උදෙසාම තමගේ ජීවිතය කැප කරගත්ත කෙනෙක් දැන් මේ ඉන්නේ. එහෙනම් නිවන උදෙසාම තමගේ ජීවිතය කැප කරගත්ත මේ මේ උත්තරය මොකද කරන්නේ නිරන්තරයෙන් හොයලා බලනවා මට උපන් අභිධර්මයක් එහෙම තියෙනවද මේ උපන් අභිධර්ම ධර්මයක් තියෙනවනම් මාතුළු වහ වහ මම මොකද කරන්නේ යතු ගාලා යතු ගාලා යතු ගාලා මේක විනාශ කරලා දාන අයින් කරලා දාගන්නවා. ඉපදිච්ච නැති අකුසලයක් එහෙම දිනන උපදින් නැති වෙන මම වග බලා ගන්න වහ වහ මේ ධර්මස්කන්ධය නැසුරු කර කර තව තවත් අනිත්‍ය දුකාන්ත වඩවන. ඒ වගේම රූපන් කුසලයක් තියෙනවා නම් ඒ රූපන් කුසලිය උපද්දවා ගැනීම නිසා මම ධර්ම ඇසුරු කරන්න පුළුවන් තරම්. එහෙනම් ඒ උදෙසා කරුණු කටයුතු කරගෙන යනවා. ඒ වගේම උපන් උපන් කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ වඩා වැඩි දියුණු කර ගැනීම පිණිස කටයුතු කරගෙන යනවා. ඔය විදිහට කටයුතු කරගෙන ගියාම සම්මා වායාමයක් වැඩිලා දැන්. සම්මා වායාම වැඩිච්ච කෙනා පිළිලාන සම්මා සතිය වැඩෙන්න පටන් ගන්නවා. මොකද බොහොම සීයෙන් යුක්තව ඉන්න දැන්. මේ මුලින් ඉඳලාම වැඩිච්ච දෙයක් මේ සම්මා සතිය කියලා කියන්නේ. ඉතින් බොහොම සීබුද්ධියෙන් යුක්තව කටයුතු කරනවා මට රාගයක් ජනිත වෙනවා, දේශයක් ජනිත වෙනවා, මෝහයක් ජනිත වෙනවා. හැම මොහොතක් මෙතනවා. සිතුවිල්ලක් හටගත්ත මොකක් හරි හිතක් හටගත්තත් බලනවා මට මේක තරහින් නිසාද හටගත්ත හටගත්තේ මේ. කොහොමද මේ තරහින් නිසා මට හටගත්තේ? ওই විදිහට එකක් එකක් නෑර බලනවා. තරාගම් වා චිත්තං තරාගම් චිත්තං විපජානාති. මේ තරාගික හිතක් හටගත්තාම තරාගික හිතක් හටගත්තේ කොහොමද කියලා බලනවා. මේ මොන අරමුණක් ඇවිල්ලාද මේ හටගත්තේ? එහෙනම් මේ අරමුණ වලට මගේ හිත තාම පරිච්ඡ වෙනවනේ. එහෙනම් මගේ හිත ඇතුලේ තාම මේ රාගාදී කෙලෙස් තියෙනවනේ. එහෙනම් මේ රාග ආදී කෙලෙස් තියෙන්නේ මට මේක මේ අනිත්‍ය දුක ආදී ස්වභාවය මම තවදුරටත් සියුම් ලෙස බලන්න ඕනේ නේද මේ වතුනේ තියෙන්නේ. ඕක ටික වැටහිලා එනවා. ওই හිත හැදෙන විදිය දැක්ගත්තට පස්සේ. එහෙනම් දැන් මොකද කරන්නේ? තව සියුම් සියුම් ලෙසත් මේ අනිත්‍ය දුක ආදී විදියට බලන්න පටන් ගන්නවා මේ ලෝකයේ දිහා. රූප වේදනා සංඥා සංකාර විඥාන දිහා. ඔය විදිහට බල බල අපි විදිහට හතර සතිපට්ඨානය පූර්ණේ කරගන්න. හතර සතිපට්ඨානය පූර්ණේ කරගන්න කෙනාට මේ විදිහට සම්මා සමාධිය කියන එක වැගෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. බොහෝ විදිහ සමාධිගත වෙලා අපි විදිහට ප්‍රථම ධානය සම්බන්ධ වෙනකොට අර රාගය කියන එකෙන් ගොඩාක් දුරු දුරු වෙච්ච කෙනෙක් තමයි ප්‍රථම ධානයේ ඉන්නේ. ප්‍රඥා විමුක්ත කෙනෙක් නම් ඒ ප්‍රඥා විමුක්ත කෙනා පින්වදිනේ ප්‍රථම ධානයේ හරි නිවන සාක්ෂාත් කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒක ෘතික ධානයේ නිවන සාක්ෂාත් කරනවා. ඒක සුද්ධික ධානයේ නිවන සාක්ෂාත් කරනවා. ඒක චතුර්ථ ධානයේ නිවන සාක්ෂාත් කරනවා. ත්‍රිපිටකයේ එක එක තැන්වල එක එක ආකාරයක තියෙනවා. සමහර කෙනෙක් ඉන්නවා මෙතන කිසිම ධානයක් ලබන්නේ නැතුව සමාහිත සිත සමාහිත වීම තුළම නිවන සාක්ෂාත් කරගන්න ප්‍රඥාවෙන් මුක්ත පිරිස. එන ඔය විදිහට සම්මා සමාධිය කියන එකත් ලබා ගන්නවා. ඒ සම්මා සමාධියට පත් වෙච්ච කෙනා අපි කියන සම්මා ඥාන සම්මා විමුක්ති කියන දහංගේ සමන්නාගත අරහති උච්චති කියන අරහතන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. එහෙනම් මෙන්න වතුර ගලනවා හොගාලා. ඉතින් මේ වතුර ටික එනකම මොකද්ද කරන්න තියෙන්නේ? අනේ මේ වතුර දැන් අඩියක් ආවද ආයෝන ඊළඟ අඩිය ආවොන දැන් තව අඩියක් ආව ඔය අඩිය අඩිය බල බල ඉඳගෙන නෙමෙයි කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ මොකද්ද තියෙන්නේ? නල්ලින්ද ගහගෙන ගහගෙන ගහගෙන යන කොයි මොහොතේ වතුර එන. සමහරවිට නල්ලින්ද ගහගෙන ගහගෙන ඔහු මැරෙයි. එන ඊළඟ අද්දවි ඉපදුනාට පස්සේ ආයෙ ගහන්න පටන් ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකද සමහර වෙලාවට වයසට ගිය කෙනෙකුට පිළිදෙන මේ බොහෝ කාලයකට පස්සේ දහම අහු වුණේ. ඒ සමහර මනුස්ස ජීවිතය අගිසට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් පටන් ගන්න වේගයෙන් වඩන්න. තව තව වඩන්න තව තව වඩන්න. එතකොට සිවිදනම මැරිලා කවදාකවත් අභමිතන් වල යන්නේ නැහැ. මැරිලා මිනිසෙක් වුණත් බ්‍රහ්මෙක් වුණත් දෙවි කෙනෙක් වුණත් ඒ ඉවර කරපු දැනෙන ඔබ එතනින් එහාට මඟ වඩනවා ඊට පස්සේ. නැත්නම් ටික දෙනෙක් පින් කරලා දිව්‍ය ලෝක යන අය ඔබ හිතනවද මඟ වඩයි කියලා එතනට ගිහිල්ලා. නිවනක් ගැන හිතන්නේ නැතුව ලස්සනට හිං කරගෙන ඉඳලා ලස්සනට බුද්ධ වන්දනා කරලා ලස්සනට බෝධි පූජා තියලා අර මේ වගේ ওই දේවල් කර කර ඉඳලා අන්තිමට මැරිලා ගිහලා දිව්‍ය ලෝකෙ ගියේ කොහොම ඉඳනවද එතනින් පස්සේ නිවන් දකින්න පටන් ගනී කියලා. එහෙම වෙන්න හේතු නැහැ. හැබැයි මේ වෙලාවේදී පිළිවිදලා ඔබ මහා වීර්යයක් වැඩුවනම් වීර්යයක් වඩලා වඩලා වඩලා කොහොම හරි මේ අන්ද මේ කෙලවර කරගන්න යන වෙලාවේදී පිළිවිදලා ඔබේ කය කැඩලා ගියානම් දැන් එක්ක ඔබ මිනිසෙක් වුණා නම් පින්වදින ඔබට මනුස්සත්වයේ තුල තවත් මනුස්සත්වයක් ලැබෙනවා අවුරුදු 7ක් ගිය තැන පටන් ඕක පටන් ගන්නවා මේ යුද්ධ කරන්නේ ආයි නවත්තන්න බෑ. ඒකයි සමහරවිට ඔබට උපදින දරුවෝ පින්විතින අවුරුදු 7 8 වෙනකොට ඒ දරුවෝ කියන්නේ අනේ මට මේ මේක කරගන්න ඕනේ. අපි මට මහාන වෙන්න යන්න දෙන්න කියලා. කාලයක් තිස්සේ මේක පුහුණු කරලා ඉවරලා හය කරලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේක නඩවන්නේ මේ අතර විදි දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න නෙමෙයි. අම්මගේ සිහිනේ ඒක. වැරදි දෙන්නෙක් එකට මුණ ගැහිලා. ඒ අම්මට මුණ ගැහෙන දේ මැරලා පුණුවක් පායන මොකෙක් හරි දරුවෙක් තමයි යන්නේ එන්න තිබේ අම්මයි කුසට. වැරදිලා තමයි අර කුසට ඇවිදලා තියෙන්නේ. මොනව කරන්නේ? කර්ණ ප්‍රවාහයේ හැටි. දැන් ඉතින් අර දරුවා අඬනවා වැළපෙනවා මට කොහොමද පැවිදි වෙන්න මට දහම අවබෝධ වුණාම නුඹට දහම අවබෝධ නොවුනට මම මොකද කරන්නේ? ඒත් අම්ම කියන නෑ නෑ යන්න දෙන්න බෑ. ඒකෝම හරි තිබුණේ ඔබ මේ අන්තවේදී මේක කළොත් මේ අත්දැකීමේදී ඔබ මේක වීරිය සහිතව වැඩුවොත් ඔබට මේ අත්දැකීමේදී මේක කරගන්න බැරි වුණත් ඊළඟ අත්දැකීමේදී හරි ඔබට මේක කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙයි. හැබැයි මේ අත්දැකීමේදී ඔබ අතහැරලා දාලා තිබුණොත් එන්නේ නේද ඔබට ඊළඟ අත්දැකීමක් උදා වෙයි කියලා හිතන්න බෑ. මේක කරගන්න. එහෙනම් අපි හැම කෙනෙක්ම කරන්න ඕන එක දෙයයි. ආයතරයක් මට ආපහු ඇවිල්ලා කියන්න තියෙන එකම එක දෙයයි. එහෙනම් අපි හැම කෙනෙක්ම කරන්න ඕනේ පිටුදින හිස ගිනිගත් එක එකිනෙ නිවන ලෙස මේ සත්කාය දිට්ඨිය දුරු කළා දාන්න. හිත ගිනිගත්තු ඇගිනි නිවන ලෙස සත්කාය දිට්ඨිය දුරු කරන්න. ඔබ දන්නවද ඔය කියපු එකේ තියෙන බරපතලකම? කවුද එහෙම කරන්නේ? සාස්ත්‍රුන් වහන්සේ කියන ඒවා කරන්නේ නැති අයට කොහොමද නිවන් ලැබෙන්නේ? හිත ගිනිගත්තු ඇගිනි නිවන ලෙස කොණ්ඩ ගින්දර ගින්දර තියාගෙන බලන්නකො ඔබ කොහොමද ඔබ නිවන්නේ කියලා? ඔය කියන වචන වලින් තේරෙන්නේ නැත්නම් භූමිදල් ටිකක් දාගෙන ඔළුවට ගින්දර තියාගෙන බලන්න ඔබ ඔබ නිවන් සැත් කරන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහට සත්‍යය දිට්ඨිය දුරු කරන්න කියලා කියන්නේ. මේ ගිනි සතර අපායෙන් නිදහස් වෙන්න. තථාගතයන් වහන්සේගේ වචන වචන විතරක් කියලා හිතාගෙන ඉන්නේ. ඇත්ත දැකලා දේශනා කරපු උත්මයෙක්. අනුමානයෙන් එහෙම කියපු උත්මයෙක් නෙමෙයි. ඇත්ත දැකලා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරපු උත්මයෙක්. හීන්දාඩිය දාන්නේ නැත්ද? කන කැස්බෑවා බියසිදුරෙන් අහස දකිනා වගේ කියන මේ මනුස්ස උප්පත්තියක් ලැබෙනවා කියන උන්වහන්සේගේ වචනේ කටින් ඒ ශ්‍රී මුකෙන් ඒ වචනේ පිට වෙනකොට හීන්දාඩිය දාන්නේ නැද්ද? ඔක්කොම අපි අරගෙන තියෙන්නේ පින්විතනේ හරියම සරලව. ආ මං තව සතියකින් පටන් ගන්නවා. මං තව මාස දෙකකින් පටන් ගන්නවා. තව කල් තියෙනවනේ නිවන් දකින්න. අම්මේ මට මහාන වෙන්න යනවා. පුතේ තාම යාට අවුරුදු 20යි නේ. තව කොච්චර කල් තියෙනවද නිවන් දකින්න? ඌ ගත්ත බයිසිකලේ බයිසිකලේ අරගෙන සවුන්ඩ් එක නැනකොට හැපුණ වාහනයක ඔලු ඔලු ගෙඩිය ඩොක් වෙලා ගෙදරට එනවා මලවිනිය. ඔය තියෙන කල් තමව ආදරෙන් හදා වදා ගත දරුවන් නම් අසුචි වලේ අසුචි කනවා. පෙරේතෙක් කියලා. දැන් ඉතින් අර අම්මන සතුටුයිද? ඒකයි සබහාය. එහෙනම් අපි මේ මේ අපි වසඟේ තියාගෙන යන්න හදන්නේ. දැන් ඉතින් කෙනෙක් අහන්න බුලා ඉතින් ඔය කියන විදිහට ඔක්කොම මහාන වෙලා නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් ඒක තියෙන්නේ ඔබගේ හතේ. ඒ තීරණේ තියෙන්නේ. ඔබට ඕනේ ඔබගේ ජන වාර්ගික ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නද? එහෙම නැත්නම් භවගමන කෙලවර කරලා මේ අම්මහ නරකාදී වලින් මිදලා යන්නද? ඒක ඔබ තීරණය කරන්න. ඒක මට තීරණය කරන්න දෙන්න එපා. ඔබට ඕනේ ඔබගේ පවුලේ නම් වූ රැකගෙන ඉදිරියට යන්නද? පරම්පරාව අරගෙන යන්නද? ඒක ඔබ තීරණය කරන්න. ඒක මට තීරණය කරන්න දෙන්න ඕනේ නැහැ. මම මේ ඔබට ඇත්ත සත්‍ය පැහැදිලි කරලා දෙනවා. මම ඔබට අන කරන්නේ නැහැ කිසි දෙයක් කරන්න කියලා. ඒක නිසා කවුරුත් මං ගැන යමනාප වෙන්න ඕනේ නැහැ. මගේ යුතුකම තමයි මට සාස්ත්‍රුන් වහන්සේ කියලා දීපු ඇත්ත සත්‍ය ලෝකෙට දේශනා කරන්නේ. ඒක නිසානේ ඔබ වනහන්න එන්නේ. මම මෙතන ඇලෙන්න බන කියනවා නම් ඔබ වනහන්න එන්නේ නෑනේ. ගැලවෙන්න බන කියන නිසානේ බනහන්න එන්නේ. එන ඇත්ත සත්‍ය මේක තමයි. ඔබ නිකමට හිතන බලන්න පිළිදෙනි. මවාගෙන බලන්න මිනිස්සෙක් බල්ලෙක් වෙන විදිහ මේ ලෝකේ ඔయిత වඩා තව අපරාධයක් තියෙනවද පිටුදේ ඔయిత වඩා තව එක අපරාධයක් තියෙනවද කියන්නේ මිනිස්සේ බල්ලෙක් වෙනවා දකින්න තරම් මිනිස්සෙක් අසුචි කන පෙරේතෙක් වෙනවා මිනිස්සෙක් නරකාදීකට ඇදිලා යනවා මොන අපරාධයක්ද කියලා මේ සම්බසක් ඇහිච්ච නැති නිසා නේද ඔය වෙන්නේ ඒක නිසා තමයි පින්වදින මම නුඹලාට හැමතිස්සෙම කියන්නේ පුළුවන් තරම් මේ ධහම තව කෙනෙකුට දෙන්න. ඔබට පුළුවන් මේවා තව කෙනෙකුට තව කොහොම හරි මේ ධහම දෙන්න. ඒ වගේම පින්වදින මේ ධහම දෙනවා වගේම නිරන්තරයෙන් ආර්ය මෛත්‍රිය වඩන්න. පුළුවන් තරම් උත්සාහ කරන හැමදාම ආර්ය මෛත්‍රිය වඩන්න. ඒක තුල පිංගුදිනි මහා සිතක් මේ විශ්වයට උදා වෙනවා. මේ කලු කිරණ සියල්ල කැපි කැපි යනවා. ඒක හොඳටම පේනවා පිංගුදිනි ධර්මයේ මහා සීක්‍රෙන් ප්‍රචාරය වෙනවා. අස්සක් මුල්ලක් නැර පිංගුදිනි ගම් ගම් දනව් නැර. ගම් නියව් නියංගම් පසා කරගෙන පිංගුදිනි මේ ධර්මයේ ප්‍රචාරය වෙමි යනවා. ධර්මයේ ප්‍රචාරය වෙනවා කියන්නේ මිනිස්සු ධර්ම අවබෝධ කරගන්නවා ටික ටික හරියට. හැම කෙනෙකුටම අවශ්‍යතාවයක් එනවා පිංගුදිනේ නිවන පරිපූර්ණේ කරගන්න නිවන දකින්න. සතර අපායෙන් නිදහස් මේ ගිනි දුකෙන් නිදහස් වෙලා යන්න. ඉතින් ඒකට ඔබ හැමතිස්සෙම පින්වතුනි ආර්ය මෛත්‍රී කර්මස්ථානීය වඩන අඩුම තරමේ දවසකට එක පැය භාගයක් පැයක්. ඒක ඔබට තමයි පළවෙනිම වටින්නේ. ඔබ ඒක වඩන වෙලාවට පින්වතුනි ඔබට මේ නිවන උදෙසා තියෙන උපනිෂ්ඨයක් සැලසීලා එනවා. ඒ වගේම පින්වතුනි එතනින් පිට වෙලා යන බටට පිට වෙලා යන මේ කිරණ ධාරාවේ මාර වන්දන ගැලවිලා ඇවිල්ලා මිනිසුන්ට ධහම අවබෝධ වෙනවා. තථාගතයන් වහන්සේ ලෝකෙ වැඩ හිටියා නම් වින්දින එක බණ පදේ කියන්න ඕනේ. අර හේතු වාසනා ගැළපීලා ඇවිල්ලා අහන මනසේ අරිහත්ත්වයටපත් වෙනවා. උන්වහන්සේගේ මේ මහා ශාන්තිය අද නැහැනේ අපිට. බුද්ධ ශක්තිය එහෙමම තියෙයි නමුත් උන්වහන්සේ ලෝකෙ වැඩ හිටියා හා සමාන නැහැනේ. එහෙනම් අපි ආර්ය මෛත්‍රිය තුල තමයි වින්දින මේ බුද්ධ ශක්තිය නැවත නගා සිටුව ගන්න ඕනේ. ඒ මට්ටමට අපිට නගා සිටුව ගන්න පුළුවන් වුණොත් යම් දවසක සිංහදෙනෙක් එක උත්මයේ දේශනා කරන වචන මාත්‍රයක් අහලා ඉවරලා නිවන සාර්ථක කරගන්න පුළුවන් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් උත්මයේ ලෝකෙ බිහිවෙන්නේ. එහෙනම් අපිට ලොකු යුතුයකමක් තියෙනවා සිංහදෙන මේ විශ්ව ධාතුව පිළිසඳ කරගන්න. ඒක වෙනායකින් සිද්ධ වෙන්නේ නැහැ. අන්‍ය ආගමිකයන්ගෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්‍ය ජාතිකයන්ගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ දහමක් කන වැටිච්ච කෙනෙක්ගෙන් විතරයි සිද්ධ වෙන්නේ. මම බුද්ධඝමී කියලා කියා ගන්න ඔක්කොගේ මත ඔක සිද්ධ වෙන්නේ නැහැ මේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම කරන්න ඕනේ පින්වතුනි ඒ දේ. ඒකයි මම ඔබට කියන්නේ ඔබ මධ්‍යම ධර්මයේ ඉන්න කෙනෙක් වෙන්න එපා ඔබ ප්‍රනීත ධර්මයට එන්න. හීන ධර්මයේ ඉන්න අය ගැන සකන්නවත් යන්න එපා. අපිට අදන් තේත්තම් කරන ඔබට අදන් තේත්තම් කරන ඔය කිසිම කෙනෙක් ගැන බින්දු මාත්‍රයක්වත් හිතන්න යන්න එපා. ඊට වඩා මහ ලොකු යුද්ධයක් තියෙනව නේද අපිට කරන්න? ඔබ ඇහි යුද්ධෙන් දින්නද? නැත්නම් ඇහි යුද්ධෙන් තාම පරදිනවද? ඔබ කනේ යුද්ධෙන් තාම පරදිනවද? කනේ යුද්ධෙන් දිනගත්තද? දිනාගත්තේ නැත්නම් දැන් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඔබට යුද්ධයක් තියෙන එහෙනම් අල්ලපු ගෙදර එක්කනද ඉනිවට රණ්ඩු වෙන්නේ නැතුව. අනේ ඔබට අඩියක් ඕනනම් මාමේ අඩියක් නෙමෙයි අඩි දෙකක් ඇනලා ඔබ වැට ගහගනි. මට තියෙනවා යුද්ධයක් කරන්න කියලා පැත්තකට දාලා තමන්ගේ වැඩේ කරගන්න. සැලෙනි වැඩට මොනවටද රණ්ඩු වෙන්න තියෙන්නේ? කැල්ල විඳලා වැරදි දාන්න ඇහිලා යන ලෝකේ. මොනවට රණ්ඩු වෙන්නද ඕකට? ලෝකයේ උලා කන්න බලාගෙන ඉන්න පිරිත් පින්නේ ලෝකයේ උලා කයි. ඔබට තියෙන මේ සද්ධර්මයක් කලම හිච්ච වෙලාවේ පහ පහ මෙතනින් නිදහස් වෙන්න. ඒ උදෙසාම වීරිය වඩා. මොහොතක් මොහොතක් නෑර අර යුද්ධෙම කරන්න වෙන මොන යුද්ධද අපිට? අල්ලපු ගෙදර එකා කටගොන්නක් බීගෙන ඇල කුණු හරප කී කී කෑ ගහනවා. එන ඔබ මොකද්ද මේ වෙලාවේ කරන්නේ? ඒකට පොල්ලක් අරගෙන තනි බානක නෙමෙයි ඒකට ඕන එකක් කරගෙන ඉඳලා තමන්ගේ වැඩේ කරගන්න. තමන්ට තියෙන මහ යුද්ධයක් කරන්න ඒක මේ අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක කරන යුද්ධය වගේ නෙමෙයි. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ දිනවලදී මේ යතිවරයන් වහන්සේලාට දොස්තරලුත් නගන්න නැතුව ඒ ඒ අයත් ඇන කොටා ගන්න නැතුව Tamanට හිමි කර්තව්‍යයක් වෙනවා අන්න ඒක කරගත්තා නම් ඉවරයි නේ ගිහි පැවිදි පාඩුව ඔක්කොම එතකොට වෙලාවක් හිටින්නේ නැහැනේ අනිත් කෙනා කියන ධර්මයේ හරිද වැරදිද කියලා හොයන්න. ඒක කරන්න පුළුවන් අරිහතුන් වහන්සේට. තමන්ගේ වැඩේ කරගෙන ඉවරයි දැන් බලනවා අනුන්ගේ වැඩ කොහොමද මගේ වැඩේ නම් දැන් කරගෙන ඉවරයි දැන් බලමුකෝ අනුන් මොකද කරන්නේ කියන. ඔතන මෙන්න මෙතන දෝෂයක් තියෙනව නේද? ওই දෝෂය හදාගෙන මෙන්න මෙහෙම යන්න ඕන කියලා උපදේශ දෙන්න පුළුවන්. ඒව නැත්තම් කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ වැඩේ කරගන්න එක නේ. තමන් පළපූර්ණේ කරගෙන නැත්තම් පිටුදී මහා මහා පළපූර්ණේ කරගන්නේ නැහැ. අනාගාමී උත්තරමෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ මහාන නුඹ අසුචි වලින් ගොඩට ආව විතරයි අසුචි ගඳක ගහ ඉන්නේ නාල පිරිසිදු නෑන් ගිහිල්ලා. ඒ අනාගාමී උත්මයක් නේ. එහෙනම් සෝතාපන්නයි කියලා කියන්නේ යන්තම් මේ අසුචි වලින් උඩට ඔලුව උස්ස ගත්ත විතරයි. මෙච්චර කාල අසුචි ගගා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා යන්තම් ඔලුව උඩට උස්ස ගත්තා. ආය අසුචි නම් කන්නේ නමුත් අසුචි වලේ එරිලා ඉන්නේ. අර කාම මඩ ගොහරුවේ කාම අසුචියේ එරිලා ඉන්නේ. ඉතින් වහ වහ වහ වහ අනාගාමි ඵලයට එනවා කියන්නේ අසුචි වලින් මේරි මේරි මේරි මේරි කොහොම හරි ඉස්සරහට එනවා. ඒ ඇවිල්ලා වෙලා අසුචි වලින් උඩට ආම ඔන්න අනාගාමි. දැන් කාම වඩ ගොරුවේ නැහැ. නමුත් කාමයේ තාම තියෙනවා කාම රාගයයි නැත්තේ. එහෙනම් වහ වහ මොකද කරන්නේ? රූප රාග අරූප රාගත් අසාගෙන. මේක ඉදිරියට යන්න ඕනේ. එහෙම නැත්නම් පිටින් වෙන්නේ ඉදිරියට මැරලා ගිහින් වෙලා අන්තිමට සුද්ධාවාසයට වෙලා ඉන්න වෙනවනේ. එලෙහිසි පහසු දෙයක්ද? කාලය ජීවත් වෙනවා කියලා කියන්නේ. මොකක් හරි පෙනීමක් එතන තියෙනවනේ කියන්නේ නැත්තම් නිවන කියලා දෙයක් තථාගතයන් වහන්සේ පනවන්නේ නැහනේ. ඔබට එතන තියෙන පෙනීම අඳුර ගන්න බැරි නම් අනුමතරමි තථාගතයන් වහන්සේ ගැන විශ්වාස තියනවත් ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ පිටුදී මේ ඔය කියන බ්‍රහ්ම ලෝක තමයි කියන නිවන. එහෙනම් ওই බ්‍රහ්ම ලෝකත් පනවන්නේ නැතුව තථාගතයන් වහන්සේ නිවනම පෙන්වුවේ. මේ ජාතික සාමලිම නිරෝධ කරන්න කියලා බැන්නේ දෙවියන් එතනත් මහා බැලීමක් තියෙන නිසානේ මට පේන්නේ නැති බැලීමක් මගේ සාස්ත්‍රුන් වහන්සේට පේනවනම් මට උන්වහන්සේට උන්වහන්සේ කෙරේ තියෙන අප්‍රමාණ ශ්‍රද්ධාව භක්තිය නිසා පින්දේ මට පුළුවන් ඒක තේරුම් ගන්න එහෙනම් ඒකත් අනාථ බව මට මෙනෙහි කරගන්න. එහෙනම් දැන් බලන්නකො අපිට කොච්චර කාර්යයන් කරන්න තියෙන්නේ කියලා අපි මේ අනුන්ගේ තියෙනේම හොය හොය ඉන්නේ. එහෙනම් අදම ඔබ අදිස්ථාන කරගන්න පින්දේ මට අනිත් උන්ගේ එකක්වත් ඕනේ නැහැ. අනිත් කාලෙ මොනව කරගත්තත් කමන්නේ. මට මගේ වැඩක් තියෙනවා මම ඒක කරගන්නවා මම මගේ යුද්ධ කරගන්නවා. ඒ යුද්ධෙන් මම කොහොම හරි දිනා ගන්නවනේ ඒ යුද්ධෙන් මම දිනුවොත් මම දිනුවොත් නැත්තම් මම පරාදයි කොච්චර කළා. ඉතින් ගිහි පැවිදි හැමෝටම මම මේ කියන්නේ. හැබැයි මේ දහම අහන වැරදි හොයන්න දහම අහන නෙමෙයි. ධර්මයේ හැසිරීලා නිවන් දකින්න දහම අහන මහා උත්තමයන් වහන්සේලාටයි මම මේ ගිහි මේ පැවිදි පක්ෂයෙන් මේ කිව්වේ. හැමෝටමත් නෙමෙයි. මොකද මේවලදී මම බණ කියන්නේ බණ අහන අයට විතරයි. අසන්නාට දෙසනවා මිසක් දෙසන්නාට මම දෙසන්නේ නැහැ. දෙසන්නා දෙසන්නා දෙසනකොට මම අහගෙන ඉන්නවා. එච්චරයි මම දෙසන්නේ යන්නේ නැහැ. ඒ වගේ ස්වභාවය. හැබැයි යම් කිසි කෙනෙක් මේක අහගෙන ඉවරලා මඟ පූර්ණේ කරන්න හදනවා නම් ආන්නේ උත්තරයන් වහන්සේලා අධිෂ්ඨාන කළා තමයි මේ කියන්නේ. ඒ වගේම කිහි පිරිස අධිෂ්ඨාන කළා උපාසක උපාසිකා පිරිස අධිෂ්ඨාන කළා තමයි මේ කියන්නේ. ඔබ මලොත් එහෙම අපරාධ බින්දද? ඔය මං එනකොට මං දකින්නවා මරණ දැන්නීම් ගහලා තියෙනවා. විය දකින්ද මට ඥානෙ මොන අපරාධයක්. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? ඔබගේ ෆොටෝ එක උතන්ට වැන්නා මොන අපරාධයක්ද කියලා හිතෙන්නේ නැද්ද? ඊගොල්ලනි කෝටියක් හම්බෙන්න තිබුණා නැති වුණොත් කොහොමද ඔබට දුක? ඒ වගේද සිංහදෙනි සතර අපායේ නිදහස් වෙන්න අත්දැකීමක් ලැබිලා තියෙන වෙලාවේ ඒකෙන් නිදහස් වෙන්න තු මැරලා ගියේ එකේ කාපෝ සතර අපායට වැන්න කියලා කියන්නේ මොන අපරාධයක්ද බලන්න මේ ලෝකේ. ඔබට මේවා දැනෙන්නේ නැද්ද? මට විතරද පිටුදෙනි මේ දැනෙන්නේ මං විතරද මේවා කියන්නේ. දැන් මිනිස්සු මාත් එක්කමයි තරහ වෙන්නේ දැන් මම මේවා කියන්න කියන්නේ. දැන් මට විතරමද මේවා දැනෙන්නේ? ඔබ මග වඩන්න නැතුව ඉන්නවා දැක්කහම පිඟුදේ මට මහා මහා කනස්සල්ලක් හටගන්නවා. හැබැයි ඒ කියන්නේ මම ඔබගේ කුණු හොයන්න යන නෙමෙයි මම නම් පිඟුදේ මට කරන්න පුළුවන් හැම මොහොතක්ම මම මේ භව ගමන කෙලවර කරන්න උත්සාහ කරනවා. මේ බණ ටික කියන්නේ මට නිවන් දකින්න මේකෙන් හේතු වාසනා සකස් වෙන නිසා මේ තුල මට තව අවබෝධයක් ලැබෙන නිසා මට තව වීර්යයක් එන නිසා නැත්නම් මම මෙච්චර බණ කියන්නේ නැහැ දැන් හෙට මාතර තියෙන ධර්ම දේශනාව. එතන මේ ඉඳලා හෙට මාතරට යන්න ඕනේ. ඒ දේශනාව ඉවරලා ආපහු අනුරාධපුරේ එන්න ඕනේ. ඉතින් අපේ මහතුරු කියනවා යන වාහනේ කොළතු ටිකක් එහෙම ගහලා මේ අලි කුංජනාද කරනවා ඒ වගේ ශබ්ද දදා තියන්නලු කැලේ වගේ ඉඳලා ඇතුලේ ඉන්නවා. එතන යන්න වෙන්නේ නැහැ නේ කවදාවත් අපිට. වාහනේ තමයි. මග වඩනවා තමයි අන්තිමට. මග තමයි වඩන්න වෙන්නේ මේක. ඒ කරන්නේ පිළිදෙ මේ සත්‍යය කෙරේ තියෙන මහා කරුණාව නිසා. හැබැයි ඒ වගේම පිළිදෙ මටත් මග වැඩෙන නිසා. මට මග බින්දු මාත්‍රයක්වත් වැඩෙන්නේ නැත්නම් මේ ධහම හිම තුළ පිළිදෙ සමහරට මම ආත්මාර්ථකාමී වෙයි. මම එනම් බන කියන එකක් නැහැ. මම සාස්ත්‍රුණ වහන්සේට පොරොන්දු වේ ස්වාමීන් තථාගතයන් වහන්සේ වැඩි කරගෙන මේ ඉවරලා ඇවිල්ලා මම බණ කියන්නම්. එහෙම කියලා. ඔබ වහන්සේට වෙච්ච ණය බින්දු මාත්‍රයක් මම ගෙවන්නම් මේ වැඩි කරගෙන ඉවර වෙලා කියලා. ඇත්තනම පිවිදින අරිහතුන් වහන්සේලා පිරි ඉතිරිලා යන හිටියනම් මම එක බණක් කියන්නේ නැහැ. උන්වහන්සේලාගේ කාර්යය උන්වහන්සේලා කරයි මට තියෙන මගේ කාර්යය කරගන්න. තව මේ ධර්මයේ දේශන්න වෙලා තියෙන පිළින ආසාවකට නෙමෙයි. සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ තියෙන මහා අපරාධයක් මේ මිනිස්සු කරගන්නේ. හැමදෙස්සෙම මම ඔබට කියන්නේ මගේ ෆොටෝ ගන්න ඒවට උත්සාහ කරන්නත් එපා කියලා කියන්නේ ඒකයි. මේ එකක්වත් ඇති පළක් වැඩ නෙවෙයි. පළක් තියෙන දෙයක් එපා කරන්න. මේ කුණු කයෙන් මගේ ගන්න දෙයක්වත් නැහැ කියලා මම මේ බණ දේශනාවක් නෙවෙයි. මේ බණ දේශනා කිරෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක ඔබගේ තියෙන පුණ්‍ය ශක්තියත් ඒ සියල්ල කරන කොටගෙන පිටින් සිද්ධ වෙන දෙයක් මම නිකන් රේඩියෝ එකක් විතරයි. බණක් කිව්වනම් කිව්වේ තථාගතයන් වහන්සේ විතරයි. මේ දේශනාව කළා නම් එකම උත්තරයක් කළා ඒ තථාගතයන් වහන්සේ අනිත් අයට දේශනා කරන්න බෑ කියලා අනිත් අයට දේශනා වෙනවා. මේ ධර්ම උපදින්නේ නැහැ අනිත් හිත්වල. ඒවට කරුණු කාරණා සකස් වුණාම යම් තැනකින් බ්‍රෝඩ්කාස්ට් කරපු එකක් වින්දනේ අපිට තියෙන ෆ්‍රීකවෙන්සි එක අල්ලන්න විතරයි. එන රාග දේශ මොහ යම් මට්ටමකට ප්‍රහාණය කළාට පස්සේ ඒ මට්ටමට දිවිතුරි දේශනා වෙනවා. මම කවදාකවත් කියලා නැහැ මම දේශනා කරනවා කියලා දේශනා වෙනවා. ඒකයි ස්වභාවය. ඒකයි සමාධියක තියෙන ස්වභාවය. විරාග දේශ මොහ තව ටිකක් තව ටිකක් අඩු කරගෙන අඩු කරගෙන යනකොට පිටින් ඒ මට්ටමට තියෙන ඒවා අහු වී අහු වී දේශනා වෙයි. ඒකයි ස්වභාවය. එහෙනම් මගේ ගන්න දෙයක් ඇත්තෙම නැහැනේ. ඒක නිසා පිටුතුනි අපි හැමෝම එකතු වෙලා කළ යුත්තේ කරමු. මට ඔබගෙන් කෙරෙන්න තියෙන එකම එක දෙයක්. එකම එක දෙයක් විතරක් මට කරන්න ඒ තමයි පිටුතුනි. මේ මේ සද්ධර්මයේ දේශනා කරන යතිවරයන් වහන්සේලාට දුක් කියන්නේ නැතුව ඉන්න. කවුරු හරි කෙනෙක් දුක් කියනවා නම් ඒකට සම්බන්ධ නොවී ඉන්න. ඒ උත්තරමයන් වහන්සේලාට ආශිර්වාද කරන්න ඔබ වහන්සේලාට වහ වහ මේ ධර්ම අවබෝධ වෙවි ඒ ධර්ම ලෝකෙට කියන්න ඉඩ හතර සැලසේවා කියලා. ඔබ දන්නවනේ හැම දේශනාවක් අවසන් වෙනකොටම පින්වතුනි පළමු කොට පින් දෙන්නේ කාටද අපි? මේ සත්‍ධර්මයේ දේශනාවක් අවබෝධ කරගෙන දේශනා කරන මහ උත්මයන්ට නේද පින්වතුනි අපි ප්‍රාර්ථනා කරන්නේ මොනෝම හරි දෝෂයක් බාධාකාරයක් තියෙනවා නම් ඒවා දුරු වෙලා යන්න. තව තවත් මේ ධර්ම අවබෝධ වෙලා ඉන්න නිවන් මඟ පසක් කරගන්න කියලා එතකොට පින්වතුනි ඒ රේඩියෝ හැමතැනම වැඩ කරනවා. ඔය හැම එකක්ම රේඩියෝ නෙමෙයි. කැඩිච්ච රේඩියෝ තියෙනවා ඒවට ෆ්‍රීකවන්සි අල්ලන්න බෑ. එහෙම අල්ලන්න පුළුවන් රේඩියෝ තියෙනවා පින්වතුනි අතේ ඇඟිලි ගන්නට. එහෙනම් ওই රේඩියෝ කඩලා විඳලා දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? නිකම් මේ අහිංසක මිනිස්සු අපාගත වෙනවනේ. එහෙනම් පිටින් අපි මේ වාර්ය මෛත්‍රිය වඩනවා හෝ මොකක් හරි මෛත්‍රියක් වඩනවා කියලා කරන්නේ බොරුවක්නේ. එහෙනම් කරන්නේ මේ රේඩියෝ තව ටිකක් ෆ්‍රීකවන්සි එක සුසර කරගන්න පුළුවන් ආකාරයට ටියුන් කරගන්න පුළුවන් ආකාරයක් හදලා දෙන එක. නැත්නම් උන්වහන්සේට ගරහලා හරියන්නේ නැහැ. එහෙනම් එකම කරුණක් නිසාවත් එකම එක පුද්ගලයෙක්වත් එකම උත්මේකවත් ගරහන්න පටන් ගන්න එපා. ගිහි හෝ පැවිදි. සමහර උත්තම පිරිස් ඉන්නවා පිටුදිනි ගෙවල් වලට ගිහිල්ලා 10 15 දෙනෙක් එකතු කරගෙන ඒ අයට ධර්මයේ දේශනා කරන ගිහි මහත්තුරු ඉන්න මොන තරම් ශ්‍රේෂ්ඨද තමන් මෙහෙද මහන්සියෙන් කොහොම හරි රෑ නිදි මරාගෙන ඉවරලා වීඩියෝ ක්ලිප්ස් වගේ ටිකක් එකතු කරගෙන YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සත්තු ඉර ඉරා මර මරා කන හැටි ඕවා ඔය ආදි වශයෙන් ඔය දේවල් ඩවුන්ලෝඩ් කරගෙන ගිහිල්ලා පින්විසනි ඒවා දාලා පෙන්නලා මෙන්න සතර අපා ගිනි දුක මේකෙන් මිදහස් වෙන්න කියලා දහම් දෙදෙන 10 දෙනෙන් 12 දෙනෙක් එකතු කරගෙන මොනතරම් ශ්‍රේෂ්ඨද පින්විසනි ඒ උත්මේක අතින් පුංචි වරදක් වුණා කියලා පුංචි වර 10 පොඩි වරදක් කියුණා කියලා පින්විසනි ඒ උත්මේට ගරහන එක හරියි ඒ උත්තරයට ඒ වෙලාවේ මම වරදක් කියුණා නම් පිටුදින ඒ උත්තරයට ඊළඟ මොහොතේ දහම අවබෝධ වෙද්දී ඒ උත්තරයටම තේරෙයි මේ කියපු දෙක හරියන්නේ නැහැ මෙතන මේක නෙමෙයි හරියන්නේ මේක කියලා. ඒ උත්තරයම තමන්ගේ වරද නිවැරදි කරගන්නේ. ඒ දිගින් දිගටම අර සතර අපායන් මිනිසුම නිදහස් කරන ක්‍රමවේදයේ ඉන්නවානේ. මේ දේවල් ජීවිතේ හොඳට දැකලා බලලා මේ කියන්නේ මේ සාසනයේ විනාශය උදා වෙනව නැත්තම් හැම තැනම රේඩියෝ බිහි වෙනවනම් කොච්චර දෙයක්ද? ඒ දින අපිත් එක්ක ඉන්න වික්ෂුන් මහසලා 25 නමක්. මම මේ උත්තරයන් මහසලාට හැමතිස්සෙම කියන්නේ මට වඩා දහම් දේශනාවේ අපි දක්ෂයෝ එන්න. මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ තව තව රේඩියෝ හැදෙන්න කියලා. සමහර දායකයෝ ඇවිදලා මේ බණ අහලා ඉවරලා කියලා යනවා. ඒ ස්වාමින් වහන්සේ වගේම බණ කියනවා කියලා. ඒ කියන්නේ මා වගේම බණ කියනවා කියලා හිර යන යද්දි පිංගුතුනි මට හරි සන්තෝෂයි මම මේ උත්තරමයා ගාවට කියලා කියනවා මට හරි සන්තෝෂයි. තව උත්සාහ කරන්න. තව රාග දේශ මොහ මර්ධනය කරන්න. ඒ මර්ධනය කරන්න කරන්න ඔබට ෆයින් ටියුනින් හැදෙනවා මේකේ. ඒ හැදුනට පස්සේ ඔබ තුලින් මහා සාර ධර්මස්කන්ධයක් මේ ලෝකෙට දෙයි. මේ ලෝකෙට මහා උරුමයක් මේ ඔබ වහන්සේ. ඒකයි බින්දුතුනි වෙන්න ඕනේ. මේ ලෝකෙට සත්පත දේශනා කරන මහ උත්සවය කී දහහක්ව බිහි වෙන්න ඕනේද? ඒ බිහි වෙන්න බිහි වෙන්න නේද පින්වලද අද ඔබ මේ බණ ටික අහන්නේ මේ මේ කියන රේඩියෝ එක හැදිච්ච හින්දා නේද? එහෙනම් මේ වගේ රේඩියෝ තව 100ක් හැදුනොත් පින්වලද ලංකාවේ හතර දිබ්බාගෙන් මේ දහම් මේ විදිහටම කතා කරන්නේ. මොන තරම් ශාන්තියක්ද? දේවරු දිව්‍ය ලෝකෙ එපා කියන මෙහි හැම තැනම මනුස්ස ලෝකේ යන්න මහ විවිධීමක් වෙලා හැම තැනම මිනිස්සු හැමතිස්සෙම ධර්මීයමයි කතා කරන්නේ. අර්ථයෙන් ධර්මයෙන් කෙරෙන අනුශාසනාමයි හැම තැනම තියෙන්නේ කොයිතරම් දෙයක්ද මේ දිව්‍ය ලෝකේ මොකද්ද මේ මනුස්ස ලෝකේ දැන් දුගතිය. ඒ මිනිස්සු මේ දේවරු ප්‍රාර්ථනා කරා යන්නේ ඉක්මනට සුත වෙලා ගිහලා මට මනුස්ස වෙලා උපදින්න ලැබෙන මට ඉක්මනින් මේ භව ගමන කෙලවර කරගත්ත හැකි කියන. මේ ඒ සත්‍යය තමයි අපි උදා කරන්නේ. ඒක නිසා පින්විතින ඔබගේ දරුවෙකුට නිවන් දැක ගන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා නම් එයාට මඟහරවන්නත් එපා. ඒ වගේම තමයි ඔබට මම අනිත් ඉල්ලීම තමයි කරන්නේ ඇත්ත කතා කරන්න පින්විතින ලෝකෙට ගියාම. සිල් ගත්තාම විතරක් ඇත්ත කතා කරන්න එපා. බණ ටික අහන්නාම විතරක් ඇත්ත කතා කරන්න එපා. දැන් අනිත්‍ය දේ ලෝකෙට ගියාම අනිත්‍යයි නේද? දැන් දුක්ඛ දේ ලෝකෙට ගියාම දුක්ඛයි නේද? දැන් අනත්ත දේ ලෝකෙට ගියාම අනත්තයි නේද? එහෙනම් තමන් යහින්සක ධර්මයට ලෝකේ අල්ලන්න උගන්නන්න එපා. විෂය විෂය ටික උගන්වන්න එක කිසි ප්‍රශ්නයක් නෑ මම කියන්නේ මේ ගණිතය ඉංග්‍රීසි විද්‍යාව ටික උගන්වන්න එපා කියලා නෙමෙයි ලෝකේ අල්ලන්න උගන්වන්න එපා ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටිල දරුවව දාන්න එපා පොඩි කාලේ ඉඳලා දරුවට කියලා දෙන්න පුතේ මේ ලෝකේ අල්ලන්න කිසිම හරයක් නැහැ. නමුත් ලෝකේ පවතින ඕන නිසා පුතා ඉගෙන ගන්න. මට එක මගේ පුතා පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ නැහැ. පන්තියේ ඉන්න හොඳම ළමයා වෙන්න. මගේ පුතා නිසා එක බින්දු මාත්‍රයක්වත් පන්තින අනිත් කිසිම ළමයෙකුගේ හිතක් රිදෙන්න කටයුතු කරන්න එපා. මගේ පුතා නිසා මේ ගුරුවරයෙකුගේ හිතක් කවර කවදාක්වත් රිදන්න එපා. ඒ රිදෙන ආකාරයට කටයුතු කරන්න එපා. පුතාට මොන අසාධාරණේ වෙන්නවත් කාටවත් හිංගියක් හිංසාවක් කරන්න එපා. මගේ පුතා ශ්‍රේෂ්ඨ විඤ්ඤාණ එහෙමයි. මගේ පුතා පන්තියේ පළවෙනිය වෙන්නේ එහෙමයි. මට අන්තිමයෙන් පළවෙනිය වුණත් අග්ගිස්සෙට හිටියත් මට කමක් නැහැ පුතේ. ඔබට ගණිතේ කොච්චර බැරුණා මට කමක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ පුතේ උඹ සාමාන්‍ය මිනිසෙක් වෙනවා. මිනිස්සුන්ට සුවදායි ජීවිතයක් ගත කරන්න පුළුවන් මට්ටමකට කතා කරන්න පුළුවන් මිනිසෙක් වෙනවා. ඒ හොඳට ඕම ඇති. ඒ මට්ටමේ පිළිවෙලින් තමන්ගේ දරුවන්ව හික්මවන්න. තමන්ගේ මුණුබුරන්ව හික්මවන්න. ලෝකේ කෑලි අල්ලලා නුගනලි ලපින් අන්තිමට කෑලි අල්ල ගන්න බැරුණාට පස්සේ උන් සුරා දුරාචාර කළා. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කර කර පිළිවෙලින් පුළුවන් තරම් උත්සාහ කරන මේ ලෝකේ කෑලි ටික කඩ කඩ ගන්න. ලෝකෙට හොරු බිහි කරන්නේ කවුද අන්තිමට? ඒවා බිහි වෙන්න පටන් ගන්නෙ gederimම නෙමෙයි. ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියකට දැම්මම පස්සේ පුතේ මට කඩන්න බැරි වෙච්ච ලෝකෙ උඹවත් කඩාගන්නේ නැගපම් මගේ කන උඩ නැගලා කඩපම් පුතේ ලෝකේ පුළුවන් තරම්. මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා පුතේ මම නර්ස් කෙනෙක් වුණේ ඔබ පුළුවන් නම් දොස්තර කෙනෙක් වෙන්න කොහොම හරි. මේ කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න එපා කියලා එහෙම නෙමෙයි ඒවයි මේ කියන දේ හරියට තේරුම් ගන්න. විවිධ දොස්තරලා ඉන්න ඕනේ තරම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අපි මේකත් අපිත් එක්ක එකතු වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන මේ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන වෛද්‍ය අධ්‍යක්ෂකවරු පහකට හයකට වඩා මම පෞද්ගලිකව දන්නවා. රෝහල් අධ්‍යක්ෂකවරු. සාමාන්‍ය දොස්තරලා නෙමෙයි. ඒ සාමාන්‍ය දොස්තරු කොච්චර ඇද්ද? තමව නොදන්න අය කොච්චරද මේ මාත් එක්ක සම්බන්ධ වෙලා මේ නිතර මේ සම්බන්ධ වෙලා දැකලා කතා කරන්න පිළිස් කියන මම මේ කියන්නේ. එහෙනම් පින්වදෙන මේ උගත් බුද්ධිමත් සමාජයේ මේ සද්ධර්මයේ මහා විශාලයට ගිහිල්ලා තියෙනවා. විශාල වශයෙන් රාජ්‍ය තනතුරු දරාගෙන ඉන්න, ඊළ තනතුරු දරාගෙන ඉන්න බොහෝ පිරිසක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම පින්වදෙන මේ රට පාලනය කරන උත්තම පිරිසටත් මේක ටික ටික යනවා. කවදාකවත් ඒ අයට දොස් නගන්න එපා ඔබ. ඒව විරුද්ධ පාර්ශ්විකයෝ කරගන්න. ඒ ඒ අය කුලල් ගහගනි. ඒක නෙමෙයි ඔබට කරන්න තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ ආර්ය මෛත්‍රී පතුරවන්න අනේ මිනිස්සුන් ඉතින් උත්තර හෙන ගැහියන් හෙන ගැහියන් කියලා හරියනවා මේ පිළිසෙට. එන ඒ පිළිසරත් ආර්ය මෛත්‍රිය පතුරවන ආර්ය මෛත්‍රිය පතුරවන්නේ මේ පිළිසත් ධර්ම අවබෝධ කරගනිත්වා. රට පාලනය කරන පිරිසටත් ධර්ම අවබෝධ වෙලා රට සංවර්ධනය කරන පිරිසටත් මේ ධර්ම අවබෝධ වෙලා රට ආරක්ෂා කරන පිරිසටත් මේ ධර්ම අවබෝධ වුණාම නේද පින්විතනි මේ රට සම්බුද්ධ රාජ්‍යයක් වෙන්නේ. වචන මාත්‍රයට පුළුවන් සම්බුද්ධ රාජ්‍යයක්. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් කටයුතු කරමු. ඔබට පුළුවන් ආකාරයට මේ සත්‍ධර්මයේ ලෝකෙට දෙන්න. එක බින්දු මාත්‍රයක්වත් ගැටෙන්න එපා කිසිම කෙනෙක් එක්ක. ගැටුණා කියලා කියන්නේ ඔබ CD 100ක් දුන්නත් වැඩක් නැහැ පිටින් ඔබ එක පුද්ගලෙක් එක්ක හරි ගැටුණා. ගැටෙන්න එපා. ඔබට ඔබගෙන් CD එක අරගෙන මෙන්න මේකත් අවසාන වශයෙන් ඉතිපත් කරගන්න. ඔබ කාට හරි දෙනවා CD එකක්. මේ CD එක දුන්නාට පස්සේ මේ පුද්ගලයා මේ CD එක අරගෙන අනේ මට ඕන නැති ධර්මයක් නැහැ කියලා මේක වීති කරනවා. විසි කළා යන්නේ යන්නේ. ඔබට මේ වෙලාවේ අධික කේන්තියක් ජනිතල එකට ගහන්න යන්නත් පුළුවන්. හැබැයි පිටුදින මේක විසි කළා ගියාට පස්සේ පරිසර හිතකාමී මිනිස්සෙක් ඔතනින් ඇවිල්ලා දකින්න මේ CD එකක් විසි කළා තියෙනවා. අනේ මේ පරිසරයේ මේ මිනිස්සු මොනතරම් හානි කරනවද කියලා අර CD එක අරගෙන ගිහලා දානවා කුණු බක්කියකට. කුණු එකතු කරන මිනිස්සයා ආවට පස්සේ කුණු එකතු කරන මිනිස්සයා දකින්න CD එකක් තියෙනවා. ළමයින්ට සෙල්ලම් කරන්න හොඳයි කියලා මේ CD එක අරගෙන දාගන්නවා සාක්කුවේ. අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඉවරලා ළමයි මේ ඔන්න සෙල්ලම් කරන උඹලට CD එකක් කියලා CD එක වීසි කරනවා ළමයි ගාවට. ඔය ගෙදර ඉන්නවා ආච්චි කෙනෙක්. මේ ආච්චි දකින්න ධර්ම චක්‍රයක් තියෙනවා ඒකේ. කාලේ බල ටිකක් එන්නේ නැති. මොන හරි එකක් එන්නේ නැති කියලා අරගෙන මේ සුදින් තියෙනවා. මාස දෙක තුනක් ගියාට පස්සේ බින්දුනේ ඒ ගෙදරට ඈතින් ඥාති වෙන කෙනෙක් කොයි හරි ගමක ඉඳලා එනවා කොළඹ. ඔය ඇවිදින විල්ලා ඔය ගෙදර එක දවසක් නවාතැන් ගන්න. එහා කාමරේ ඒ දරුවා ඉන්න වෙලාවේ තරුණ දරුවෙක් ඇවිදලා එහා කාමරේ ඉන්න වෙලාවේ රාත්‍රී දිනවා එදා හම්බුණා නේද මොකද බනපටියක් හම්බුණා. මේක පොඩ්ඩක් දාලා බලන්න. කියලා පින්වතුනි ඒක දාලා සමන්තා චක්කවාලේතු කියනකොට ආති ගුරු ගුරු නිදි. නමුත් පින්වතුනි ධර්මයේ කොටස අර එහා පැත්තේ කාමරින් අර දරුවට ඇහෙනවා. පැය දෙකමාරක් තුනක් ඒ දරුව මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන කරගෙන යනකොට තින්ගතනි අර සීල සංයෝජන තුන දුරු වෙලා ඉවරලා ඔන්න සෝතාපන්න ඵලයටපත් වෙනවා මේ දරුවා. එහෙනම් තින්ගතනි එදා අර ඔබ දීපු CD එක විසි කරපු එක නේද හොඳ? එහෙනම් දැන් ඔබ CD එක අදීලා ඔය CD එක විසි කළා කියලා ඒකනත් එක උරණ වෙලා හරියනවද? නෑ තින්ගතනි හේතුම් පඬිත් සම්බෝතං හේතු මංගා නිරුද්ධති. ඔබ ලෝකේ හදන්න යන්න එපා තින්ගතනි හේතුන්ගෙන් ලෝකේ හැදී. ඒව ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කාත් එක්කවත් උරණ වෙන්න යන්න එපා ධර්මයේදී. අනිත්‍යයි අනිත්‍යයි කියලා ගානඬු වෙන්න යන්න එපා. ධර්මයෙන් දෙන්න උත්සාහ කරන්න ගන්නවා නම් ගනි නැත්තම් නිකන් ඉඳී. ඇත්තම මේකනේ නැත්තම් නිකන් ඉඳී නෙමේ ගන්නවා නම් ගනි නැත්තම් පස්සේ ගනි. දැන් ගන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. ගන්නවා නම් ගනි නැත්තම් පස්සේ ගනි. එහෙනම් දැන් රණ්ඩු වුණොත් එහෙම පස්සේ ගනීද කවදද? එහෙනම් දැන් දෙන වෙලාවේ ඒක නා රණ්ඩුවට આવොත් ඔබ පෙන්වන්න ඔබ තුල තියෙන කරුණා මෛත්‍රී ස්වභාවය. මෘදුභාවයටපත් වෙලා ඉවර වෙලා ඒක නත් එක මුදිතාවෙන් කටයුතු කරන එතකොට ඔබට මගක් සැලසෙනවා. ඔබගේ මග වඩා ගන්න මේ වෙලාවේ. ඕන්න ඔය ආකාරයෙන් තමයි අපි මේ මග පූර්ණේ කරන්නේ. එහෙනම් මේ මග පූර්ණේ කරන අයට ප්‍රශ්න එන්න විදිහක් නැහැ මේ. කොච්චර සොඳුරු හිතක් තියෙනවද මේ මඟ පූර්ණේ කරන අයට? එහෙනම් කොහොමද ජීවිතේ ගෙදර රණ්ඩු ඇති වෙන්නේ? ඔබගේ ගෙදර උත්සන්ඩින් කතා වෙනවනම් ඔබ ධර්මයක බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරලා නැහැ නිසා. එහෙනම් උත්සන්නක් ඔබගේ ගෙදර ඇහින්න විදිහක් නැහැ. ඇයි සාරිපුත්‍රයන් වහන්සේ ඔබ ළඟ? ඔබ කොහොමද හයියෙන් කෑ ගහන්නේ? මතකයි නේද? මතක තියාගෙන ඉන්න. ඔබ කොහොමද තව කෙනෙකුට බයින සාරිපුත්‍රයන් වහන්සේ එහා පැත්තේ? ඒ පරම ශ්‍රේෂ්ඨ උත්මය. බ්‍රහ්ම ලෝක අඳ මේ කකුල් ඉඹ ඉඹ වදින්නේ උන්වහන්සේගේ ශ්‍රීපතෝ. ඒ මහා උත්මය මට එහා පැත්තේ ඉන්නේ. මම කොහොමද කියලා කියන්නේ? මේ ඔය ආකාරයෙන් කටයුතු කරගන්න. ඉතින් ඔබට තිවිදිරි මහා සාර ධර්මස්කන්ධය දේශනා කරලා දැන් ටිකක් වැඩිපුර මම ඔබට මේ අවවාද දෙන්නේ. මේ මේ මඟ ඵලයේ කොහොම හරි පූර්ණේ කරගන්න. ඒ අපි ධර්මයන් දදා කොහොමද මේක දෙන්නේ? ඒ ටික කරගන්න. මේ හැම එකම පින්වතුනි ලොකු අර්ථයක් එක්කයි මේ කියන්නේ. මේ කියන අමුතු මාත්‍රයක් මාත්‍රයක් නේද ඔබ පිළිපැද්දොත් එහෙම පින්වතුනි ඒ කාන්තේ ඔබගේ පින්තර නැగిලා එන දෙයක් නේ. ඔබ හිතනවාද මම මේ පැය තුනම මාර්ග ධර්ම දේශනාවක් ගෙදර ඉඳලා කටපාඩම් කරන් එනවා කියලා. මම මෙතනට එන්නේ හිස් අතේ. ඒ ඇවිල්ලා තමයි අදිස්ථාන කරන්නේ සතාගතයන් වහන්සේගේ නාමයෙන්. ඔබට මේ සාධාම ඔබට අවශ්‍ය පරිදි මේ ධහම කියවෙන්න කියලා. ඒ තුල තමයි ඉතින් අධික වේගයෙන් ওই ධහම ගැලවිලා ගැල ගලාගෙන ගලාගෙන ගලාගෙන ඉන්නේ රාග දේශ මොහ ගැලවිලා යන. ඉතින් අපි හැමෝම එකතු වෙලා කොහොම හරි මේ මග බලේ පූර්ණේ කරගමු. වෙන අපිට දෙයක් නැහැ. එහෙනම් බලන්න හැමදෙයක්ම අවසාන වශයෙන් තර ඇහෙන් ඇහි යුද්ධ දින්නද කනේ යුද්ධ දින්නද නාසයේ යුද්ධ දින්නද දිවේ යුද්ධ දින්නද, කයේ යුද්ධ දින්නද, මනේ යුද්ධ දින්නද කියලා. අන්තිමට කිංචෙක් වෙන්නේ කොතනදද? මේ චෙස් ගේම් එකේ කිංචෙක් වෙන්නේ කොතනදද? මනත් එක්ක යුද්ධ කළා මන පරද්දපු දාට වැඩේ ඉවරයි. ඉතින් ඒ විදිහට කරුණු කටයුතු කරගෙන යන්න. පුළුවන් තරම් දේශනා ශ්‍රවණය කරන්න ඔය දේශනා ශ්‍රවණය කරනකොට දිනදෙනි ඔබගේ හිත අර සදාංග වශයෙන් ඔය කේස් ප්‍රහාණය වෙන ඒක ඔබට දැනෙන්නේ නැතිනේ මෙතන ආපු කෙනා නෙමෙයි මෙතනින් නැකිරලා යන්නේ මමත් එහෙම තමයි මම කියන්නේ ආපු කෙනා නෙමෙයි මෙතනින් යන්නේ මේ හේත් එකම හේතුව මමවත් නුඹවත් නෙමෙයි එකම හේතුව කවුද තථාගතයන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු මේ නිර්මල ශ්‍රී සත්‍යය ඒ වගේම උත්තම සංඝයා වහන්සේගේ අනන්ත අප්‍රමාණ මහ ගුණ කන්ද. ඒක නිසා එහෙනම් මාව පුද්ගලිකව දකින්න හදන්නත් එපා. ඔබව පුද්ගලිකව දක් ගන්න හදන්නත් එපා. අපි හැමෝටම තියෙන එකම එක පිටයි. ඒ තමයි සම්බුදු සරණයි සඳහම් පිටයි සංඝ රකවන්නයි. ඔය ටික තමයි මේකදී අපිට තියෙන්නේ. මේ තුල අපි යන්නේ. ඒ තුළ කොහොම හරි මම බදාගන්නවා. ඉතින් අපිට යෝජනාවක් ආවා මේකදී ඒක ඔබත් කැමති වේ සමහර විට දේශනාවක් අවසන් කරන්න කලින් විනාඩි 5 ආර්ය මෛත්‍රිය වඩමු කියන හැම කෙනෙක්ම. මොකද ඒක ගොඩාක් හොඳ වෙයි පිටින් ඔබට. මොකද ඔබ සද්ධර්මයේ අහලා ඉන්න වෙලාවක තියෙන රාග දේශ මොහ මනාකොට යටපත් වෙලා තියෙන වෙලාවක ඒ මන ආර්ය මෛත්‍රිය තුළ මහා ශක්ති කදම්බයක් මේ ලෝකෙට නිදහස් වෙන. කවුනේ පින්විතනි මේ ලෝකේ ඉන්න අනික් පිරිස. එයාටත් මේක ලැබෙන්නේ නැහැ කොයි මොහොතේ හරි. මේක ලැබෙන්නේ මහ වූ අවස්ථාවක් උදා වෙයි. මම ඔබට සංජායනා කරන්න ඒක අල්ලගෙන සංජායනා කරමු ඊළඟ දවසේ ආර්ය මෛත්‍රී පත්‍රිකාවක් ඔබගේ අතට ලැබෙන්න සලස්වන්න නේද? නැත්නම් ඔබ ගාව ආර්ය මෛත්‍රී පත්‍රිකා තියෙනවා නම් ගෙදර ඉතින් ඒ බණ අහන්න එනකොට ඒක අරගෙන එන්න. නැත්නම් අපේ මහත්තුරු තව එකක් දෙයි. තියෙන ඒවා සූල්වල් නම් ඉතින් අරගෙන එන්න. මේ වෙලාවට ආර්ය මෛත්‍රිය නම් හරීම ප්‍රබලයි. මොකද රාග දේශ මොහ තදංග වශයෙන් ප්‍රහාණය වෙලා ඉන්න පිරිසක් වන්දන මෛත්‍රිය තුල තියෙන මහා ශක්තිය ලෝකෙට නිදහස් වෙනවා. මාන සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බා මන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර දුක්ඛයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා නි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝ සියලු සත්වයෝ ජාතිහින්නෙන් මිදෙත්වා ජරාහින්නෙන් මිදෙත්වා ව්‍යාධිහින්නෙන් මිදෙත්වා මරණහින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකමින්නේ මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස්කන්ධ දුක්ඛයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කා ඒ ඉල්ලි දෙත්වා है ශක්තියක් මේ ලෝකෙට විහිදුණා කියලා කියනවා. එන උන්වහන්සේ තරම් පරම ශ්‍රේෂ්ඨ උත්තරේ කොහෙද ඉන්නේ? උන්වහන්සේගේ ධර්මයේ තරම් පරම ශ්‍රේෂ්ඨත්වයක් කොහෙද තියෙන්නේ? උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා තරම් පරම ශ්‍රේෂ්ඨ උත්තරේ කොහෙද ඉන්නේ? මේ මේ බඩන්න තියෙන හැම දවසම මේක විනාඩි 5ක් ඇතුළත ඔබට මහ සුවයක් දැනුණා. ඔබ මේ පැය මේ මෛත්‍රිය වඩද්දී මේ ආර්ය මෛත්‍රී සත්‍යයනාව පැයක් කරලා ඒ තුලින් නැගෙන ශාන්තිය මොනතරම්ද කියලා හිතන බලන්න. මේ විශ්වයක් රූපක් වෙන හැටි. යථාර්ථවත් බුදුදහම කියන්නේ මේක. රාග ද්වේෂ මෝහ නැසන බුදුදහම. බුදුදහම වෙන දෙයකට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා පින්වත්නි සියලුම දෙනා ඒ ආර්ය මෛත්‍රී සත්‍යයනා කරන්න gedර ඒ වගේම පින්වත්නි ඒක මඩන්න ඒ වගේම කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම තුනම කරන්න. පුළුවන් තරම් මේ ධාම ප්‍රචාරය කරන්න. ඔබට කර ඔබගේ ඔබ කරන දෙයක් විදිහට කරන්න. අර හිතට අර මමයි ප්‍රචාරය කරන වෙන කවුරුත් කරලා හරියන්නේ. හැබැයි ගැටෙන්න බෑ කාත් එක්ක. මොකද දැන් අවබෝධ කරයි සමහර. පස්සේ අවබෝධ කරයි සමහර. ඉතින් දැන් අවබෝධ කළේ නැහැ කියලා කාට් එක්ක ගැටෙන්න යන්න එපා. ඒකට පස්සේ අවබෝධ කරන්න ආයතුරු වෙන එක. ඒක නිසා. හොඳයි පින්වත්නි එහෙනම් අපි බොහෝ වෙලාවක් අර සද්ධර්මයේ සාකච්ඡා කළා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමානදී කුසල ක්‍රියාවන් බුද්ධ පූජා කරගත්තා. ඒ කරගත්තා වරත් අප්‍රමාණ කුණි සම්බාර ධර්මියෝ ඒ පිනෙන් පෝෂණය වෙන පිරිත සතුට වනේ පිරිතව තීපක් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත්නි මේ පුණ්‍ය අනුමෝදනාවත් ඔබ දන්නවා බොහෝම වැදගත්. මොකද හේතුව මේ දහම ඇහැ ගැටිච්ච කන ගැටිච්ච නැති දිවිසා මැරිලා ගිහිල්ලා අභාව්‍ය තැන්වල ඉන්නවා. ඔය දිවිස හැමදාම අභාව්‍ය තැන්වල ඉන්න හොඳ නෑ තියෙන්නේ අපිට අබමල් රේඩුවක් හරි උදව්වක් කරපු කෙනෙක් මේ කල්ප 91 ඇතුලේ ඔය දිවික ඉන්නවනේ ඔය මොකක් හරි පිනක් ගන්න පුළුවන් තැනක ඉන්නවනේ. අපේ පුණ්‍ය ආශිර්වාදයෙන් පිටුතුන් එතනින් ගැලවිලා ගොඩට එන්න පුළුවන් නම් තව එක සත්වයක ගොඩ දා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒක තමයි පිටුදින සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කරන ලොකුම දේ අපි. ඒක නිසා කරුණා ශාසනය තුල සැනසෙන්න බලාගෙන ඉන්න පිරිසව සමතක නොකර ඔබ තුල මහා පුණ්‍ය ශක්තියක් තියෙන වෙලාවෙ පිටුදින මේ පුණ්‍ය ශක්තිය එයාව සිහිපත් කර කර එයාට පින් අනුමෝදන් කරනවා. හොඳයි පිටුදින එනවා පල්පරම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන හේච්ච ඒ ශ්‍රී සද්ධර්මයේ නිර්මල සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම වික්ෂිපීක්ෂණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසක් ඒ වගේම පින්වත්නි මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළමය මේ අත්දැකීම තුළදීම නිවන් මඟ පසක් කරගන්න අප්‍රේත ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන්නා වූ ඒ උතුම් වික්ෂු වික්ෂුණී උපාදක උපාදිකා කියන සිවණක් පිරිසත් ඒ වගේම සිංහතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීමට සහ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ මේ මහා නායක අනුනායක ආදී වශයෙන් ඉන්නා වූ මුළු ලෝකෙම වැඩ වාසය කරන්නා වූ මහා සංඝ රත්නයත් වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා කියන සිවලක් පිරිසත් තීපත් කරගෙන ඔබ සිම්රස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තරයන් වහන්සේලා කෙරෙහි විහිදුල පතුරුලාගෙන ඒකින් මිහිදී පැතිරී ආගෙන ඒ උත්තරයන් යම් විග්‍රහ බුලපත්ලව දෝසාන්දකාර තියෙනවා නම් ඇස්වාකට වාහෝවහෝ දෙවුල්සක සංකා දෝසාන්දකාර තියෙනවා නම් යක්ෂ වේද පිසාජ මලකවල කුම්බණ්ඩාදීගෙන් වැඩ පැමිණි දෝසාන්දය කාර්තිනෝ නම් විශේෂිත පාදාන්තයේ දක්වා වූ යම් කිසි රෝගාබද දෝසාන්දය කාර්තිනෝ නම් මේ සීල දෝසාන්දය කාර්යකතා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දමේ තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන එක පින්නවන කරන්නේ ඒ වගේම පින්විතනි මොහොත කර සීපත් කරගන්න සතාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාසලේ අල්ලෙන් ධ්‍යානෙ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා අද අපගේ අතට පත් වෙනකන් මේ ත්‍රිපිටකයේ උදසාර්ථක වෙලා කටයුතු කරා වූ ඒ උත්තම කිරිසව සීපත් කරගන්න තමන්ගේ පණ දෙවල කොටගෙන පණ පණ පුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසිපත් කරගෙන ඔබ ඉඳන් කරගත් ආ වූ සිනම පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ උත්සමය කෙරෙහි පිළිදොල පතුරලාගෙන ඉතිං බීදී පැතිරියා මේ මේ උත්සමය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා සිනහවෝදා කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොත කර තීපත් කරගන්න ඔබ විසින් ආරාධනාවක් ගෙනගෙන ඒ මේ ස්ථානයට ආවා වූ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරගන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර සංසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමුයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි මිහිඳුන පතුරුලරණේ පිං මිහිදී පැතිරියාමින් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ අවබෝධයකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටතේ වන්දනා කරනවා. ඒ වගේම පින්තුනි මොහොතකට සීපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වර්ධිතුනා වූ සීල ගුණාත්ම මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ගුරු ඥාතිත මිත්‍රාදීන් සේවක සේවිකාව ස්වාමී දරුවෝ ස්වාමීන් වහන්සේ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්නේ මගෙන් සිංහුතුනි මහා ධර්ම යුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පරිලෝකියා වූ සතුරු හෝ මිතුරු හෝ සාමාන්‍ය මැතිහෝ ඒ සියලු දෙනාවත් ඒපත් කරගන්න ඒ වගේ ඉතිමුතුනි මේ යන්න මේ විතරක් නෙමෙයි මේක කල්පණු එක කරනවා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ජාතික මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාවත් ඒපත් කරගෙන ඔපිසින්දාස් කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙනේ විදුර මතුලරණේ පිං විහිදී පැතිරියාමෙන් ඒ අය යම්කිසි අභාවිස්ථානයේ ඉන්නොනනේ අපි මෙදේවා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කෙනෙක් යටත් මේ වන්දනා කරනවා ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න මේක කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ අසාධාරණයට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අදෝබෝ විනාශ කරනවා කියලා හිතාගෙන පින්වතුනි මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ත්ව වේසයෙන් හෝ පැමිණිලා ඔබ කරන කියන දේ දේ උදෙසා පින්වතුනි නිරන්තරයෙන් විරුද්ධ කම්පාන්නාව පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ලෞකික ජීවිතේ හෝ ආධ්‍යාත්මික ජීවිතේ හෝ විරුද්ධ කම්පාවෙන් තමන් ඒ ගමනට බාධා පවුනෝනේ කටයුතු කරන්නා වගේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරේ තීදුල පතුලරණී පිං මිහිදී පැතිරී යාමි නියති අභව්‍ය ස්ථානින් අසමිදී වාදස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙනේ යටත් සිංහලව දන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන් පින්වතුන් මේ සාධර්ම දේශනාව පවත්වන මේ විහාරස්ථානයේ ඉඩ හතර ඉවුලිය කළ දුන්නා වූ ඒ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා ඒ වගේම පින්වතුනි විහාරස්ථානයේ දායක කාර්කාදී පිරිස් මේ විහාරස්ථානයේ දියුණු කිරීම උදෙසා නිරන්තරයෙන් අපහැප වෙලා කටයුතු කරන්නා වූ පිරිසීපත් කරගන්නේ වගේම පින්තුනි තමන් මේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාතිතු මිත්‍රාදීන් ගුරුවරු වැඩිහිටියේ පිරිසේ වගේම පින්තුනි ස්වාමී දරුවන් ස්වාමී දීනියන තමන්ගේ සේවක සේවිකාවන් මේ රට පාලනය කරන්නා වූ පිරිස රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස ඒ සිළු දෙනාම සීපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙරේ සීතල පතුලරණේ පිං විහිදී පැතිරියාමෙන් ඒ යම් විග්‍රහ පුළු පත්‍ර දෝසාන්ද කාර තිනවන යක්ත මේද විසාද මලගවල කුම් බාණ්ඩාදී බල සමිනි දෝසාන්ද කාර තිනවන ඇස්වා කටවා හෝ ආවොන් දේවසක සංකා දෝසාන්ද කාර තිනවන ඒ සීල දෝසාන්ද කාරයන්ග සාදුරී භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත දෙවෙනින් පරිශීම ලැබෙත්වා කියලා සාදු කියලා යන පින් කරනවා ඒ වගේම දින දින මොහොතකට සීපත් කරන ලද මේ සංඝ දෙවිදල සද්ධර්මයේ සංශෝධනය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සාර්ථක වුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සාධර්මිය අවබෝධ කරගන්න ඇති මාර්ගඵල ලබලා තියෙන නම් ඒ ශරීර ඒ ආහාර පාන සකස් වෙලා ඉදා ඇත අතීතයේ ඉඳලා බැවුවම සකස් කරලා ලැබෙන සකස් කරලා කුමුරුව පුරලා ගෑන් කබල පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ පිළිල කරගන්න කම් අප කැප වෙලා හටස් කළා වූ ඒ පිරිසක් ඉන්නවා නම් තමන් විසින් මේ මාසික හරියම් පුරගත්තා වූ ධනෙන් කොටසක් අප කරලා කතු කරලා හටස් කළා වූ ඒ පිරිසක් ඉන්නවා නම් ශ්‍රම කඳුලකින් හරි දායක වුණා වූ යම් පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන උපදෙස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විහිදුන පතුලරි මේකින් මේදී පැතිරී යාමේ මේ අධ්‍යාත්මික අභාවී ස්ථානයේ ඉන්නවනම් ඒ නසු විදී වාද කම්සලින් විදෙත් පාද කුසලී වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් වීම කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් වෙනවාද මේ ස්ථාන විදල සද්ධර්මයේ ශ්‍රවණය කරදී හිතෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මිසමදුරන්ගෙන් ආරක්ෂා වෙලා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා එවන මේ ස්ථාන භූමියේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්නේ වගේම පින්වතුනි මේ ස්ථාන භූමිය සමසතු කරලා පූජා කළා වූ යම් කිරිසක් ඉන්නවා නම් ඒ සිදු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන භූමිය වල මුල් පදිසිකරුවන් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහදින මේ ස්ථාන භූමිය ගොඩනැගීමේ ලංකඩ ලංකඩ ලංකාවේ මේ ස්ථානයට ගෙනල්ලා බැලලා කරලා සකස් කළා වූ පිරිසක්. තමන් විසින් මේක මාධ්‍යව හරියම කරගත්තා වූ ධනෙ කොටසක් අප කළා අප කළා හටි දුකලා වූ පිරිසක්. ඒ වගේම සිංහදින ශ්‍රමයෙන් දායක වුණා වූ පිරිසක් ඒ සිංහදනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා යැකෙරි හිඳුල මතුලරණේ නිමිදී පැතිරී යාමිනී යැතිම් ජබම් විස්ථාලේ හිඳුල ළඟේ ගත විදේවා අජරාමල සංඛ්‍යාත දෙවෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා සම්මෝදන් කරා අවසාන වශයෙන් දීපත් කරගන්න තියෙන දලෝ මේ සඳ බෝධුර බැහැ ඉඳලා පැමිණෙන්නේ නැති මම්මා වර්තමාන කොටසක් වෙලා තියෙනවා යාන වාහන මනක් කොටසක් වෙලා තියෙන නිසා පහසෙන් මේ සඳ ළඟා වෙන පුළුවන්කම ලැබෙන්නේ නැති ඒ වගේම මෙතන මේ දේශනාවන් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනා සජීවීව ලෝකේ නෝනෑ කෙනෙකුට මේ මොහොතේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙනවා. දිව්‍යාක්‍ය වශයෙන් සම්බන්ධකේ සංසායයන්ගේ අන්තිම වාසික තේසක් ඉතින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද සංග්‍රහයේ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන අපි දෙන දිනේ යන අනුමෝදන් වෙන කැපයි උසායයවත් මේ ලක්ෂීපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත් ආවදී පුණ්‍ය ගංගා කුසල ගංගා යගේ බීදුලපතුලනේ පින් මිහිදී ප්‍රතිරියාමිනේ යක්යන් විදි අපාවිස්ථානේ කිනවනගෙන් අති මිදේවා දසකුසලයේ මිදෙත්වාද කුසලයේ වඩත්වාදට පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සාධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සාධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවල් සිදු කරගතා ඒ කරගතා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ඒ වගේම සිවිසිනේ කරගත් ආවනා සම්ප්‍රමාණ මහා පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්දැකීම තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඔබ සියලු දෙනාට සෙවන සරණයි මේ සාක්ෂි වාදේ මහා සංඝ රත්නය ලබා ගන්න මාත් එක්කම සියලු දෙනාම කියන්න මහා ශක්තියක් නැගෙන රාග ගින්නෙන් මිදෙත්වා මේෂ ගින්නෙන් මිදෙත්වා සුඛයෙන් සුඛිත හර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත හර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වය සිය අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛේ සුඛිතතර වේවා සාදු සාදු සාදු